好。මේ <coughs> මේ මන ධම්ම විග්‍රහය <coughs> අවංකවම ගත්තාම ඉතින් පොඩක් ගැඹුරුයි තමයි නේද? ටිකක් ගැඹුරුයි තමයි. හැබැයි ඒකේ ඔය කියන <coughs> ඔක්කොම කරුණු ඕන වෙන්නෙත් නැහැ. විතරම එහෙම ඕන වෙන්නේ නැහැ. අර ඕකේ සරලවම දැනගන්න තියෙන්නේ මොකද්ද? ඇත්තටම අපිට මේ ඇහැට රූප කනට ශබ්ද දිවට රස නාසයට ගන්ධ කයට පහස කියන පහ ගත්තාම අපිට ඒවා නිතරම අපි මොකද කරන්නේ මන පිලිසරණ කරගෙන යනවා එතකොට අපිට තේරෙන්න ඕනේ එහෙනම් අපිට ඇත්තටම මේ ඇහෙන් රූප බලනවා වුණාට කියලා හිතුවට අපි බලලා තින්නේ මනේ කනෙන් සද්දාලා විඳිනවා කියලා විඳලා තින්නේ ඇත්තට මොකෙන්ද money. එතකොට ඇත්තටම ගත්තොත් අපි මේ ජීවිතේ විඳලද විඳවලද ඇත්තටම විඳවලා. ඇයි හැම වෙලාවෙම අපි උත්සාහ කරලා තියෙන්නේ ලබන්න බැරි දෙයක් ලබන්න try කරන්න. ඉතින් ලබන්න බැරි දෙයක් ලබන්න try කරනවා කියන්නේම විඳවනවානේ. ලබන්න පුළුවන් දෙයක් ලබන්න try කරාට විඳවන්නේ නැහැ. දැන් නිවන ලබන්න පුළුවන්. නිවීම අත්පත් කරගන්න පුළුවන්. දැන් නිවීම අත්පත් කරගත්තයි කියලා ජීවිතේ විඳවන්නේ නැහැ. ජීවිතේ විඳිනවා එතකොට. දැන් අද අපිට වෙලා තියෙන්නේ විඳිනවා කියලා විඳවනවා. විඳිනවා කියලා අපි හිතාගෙන තියෙනවා. දැන් ඇත්තටම බැලුවම අපි මේ ඔක්කොම මොනෝ කරලා තියෙන්නේ. තනිකර මනෝමූලික ලෝකයක නේ ජීවත් වෙලා තියෙන්නේ. මේ ඇයි කලින් ධම්ම දාගෙන ඒ ධම්ම අරගෙන ආයි ඒකත් එක පටිච්ච වෙවි මොකද කරලා තියෙන්නේ ධම්ම ලෝකයක් එක්ක ජීවත් වෙලා මනක්කල්පිතේක කියන්නේ මනක්කල්පිත කියන්නේ ඉතින් දැන් සමහර ඒවා දැන් ඔය ධම්ම වල තියෙන ඔක්කොම ගෙවිච්ච ඒවා නේද හැම වෙලාවෙම කරන්නේ මොකද්ද ගෙවිච්ච අතීතය මෙනෙහි කරනවා අර මේ ආන්නේ අරියතුන් වහන්සේලාට ධම්ම පිහිටනවද කියලා අහන්නේ. අරගේ මම පෙන්නුවා නේද කුසල් අකුසල් කියලා ටිකක්. අරියතුන් වහන්සේලාට අපුඤ්ඤාභි පහිනස්සද නැද්ද? අරියතුන් වහන්සේට. පුඤ්ඤාභි ආනෙන්ජාභි ඔක්කොම පහිනස්ස. හැබැයි අව්‍යාකෘත අර ක්‍රියාහිත කියලා මං කිව්වේ. ආන්නේ ක්‍රියාහිත හැටියට තියෙනවා. සිතෙන් ශක්තියක් මුත් වෙන්නේ. හැබැයි ඒ ක්‍රියාහිත හැටියට. ආන්න. ඒ කියන්නේ අර කෙලස් වලට පටිච්ච වීමක් නැහැ. එහෙම නැහැ. කෙලස් වලට පටිච්ච වීමක් නැහැ. ඒ කියන්නේ කෙලස් වලට පටිච්ච කෙලස් නැති පටිච්චයකින් තමයි අපි රූප අඳුරන්නේ. ඊළඟට තමයි අපි වැඩේ පටන් ගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස ඔක්කොම පටන් ගන්න. ඉතින් මෙන්න මේකෙදි ඒ ටික තේරුම් අරගෙන ඊට පස්සේ තේරුම් ගන්න හැම වෙලාවෙම අපි මම ඒකයි කිව්වේ අරකේ මනට පිළිසරණ සතියෙම පමණයි. මනට පිළිසරණ සතියනේ. එතකොට මේ සතියට පිළිසරණ විමුක්තිය. එතකොට විමුක් සතියට මොකද්ද අපි මේ මේ මනට පිළිසරණ සතිය නම් අන්න එතෙන්දී අපි අර අහගත්ත බණපදයේ ඕන වෙනවා. ඔන්න ඔය හින්දා තමයි තථාගතයන් වහන්සේ විස්තර කරන්නේ මෙන්න මේක අහගත සුතවත් ආර ශ්‍රාවකයාගේ හැම වෙලාවෙම ස්වභාවය විස්තර කරනවා රූපයක් ඉදිරියේ අසා දැනගත් යථාසුත ධර්මයේ පිහිටා මනසිකාරය කරයි කියලා. අසා දැනගත් යථාසුත ධර්මය තමයි මොකද්ද? අනිත්‍ය දුක්ඛ අන්න ඒක මත ඉඳලා තමයි රූපේ දකින්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට පුතඥයට නැත්තේ මොකද්ද? අසා දැනගත්ත යථාසුත ධර්මේ නෑ. ඉතින් අසා දැනගත්ත ධර්ම තියෙන ඕන්තරා යථාසුත ධර්ම නැහැ. අන්න ඒ යථාසුත ධර්මයේ පිහිට ඉන් ඉදිරියට කරන මානසිකාරයෙන් තමයි ඉතුරු භව සංයෝජන ටික ප්‍රහීන වෙන්නේ. ඒතර හැම වෙලාවෙම එන්නේ මොකද්ද මැද්දට? රූපයක් දකින්න තැනට එන්නේ මොකද්ද? ආන්න අසා දැනගත්ත යථාසුත ධර්මය. කොහොමද ඒක වටණේ වෙන්නේ? මෙතෙක් කාලයක් ආපු සංසාර ගමනේදී අපිට හම්බ වෙලා තියෙන්නේ තනිකරම සංකත ධම්ම පමණයි. 512028ක් බුදුරු පියාණන් වහන්සේලා පහු කරගෙන ආපු සියලු දෙනාටම හම්බෙලා තින්නේ يعني නිවන් දැක්කේ නැති හොඳේ සියලු දෙනාටම හම්බෙලා තින්නේ සංකත ධම්ම විතරයි. ඔය ආපු සංසාර ගමනේදී කොයි හරි අත්භවයකදී යම්කිසි කෙනෙක් උතුම් වූ සෝතාපන්න ඵලය ලැබන වෙලාවේ තමයි පළවෙනි අසංකත නිබ්බාන ධාතුව ලැබෙන්නේ. අන්නේ අසංගත නිබ්බාන ධාතුව තමයි එතනින් ඉදිරියට අපේ ආරක්ෂකයා විදිහට ඉන්නේ. ඒකයි කිව්වේ ධම්මයන් ධම්මේ රක්කති කියලා. අර ධම්මේ තමයි අපි රකින්නේ. එහෙනම් මොකද වෙන්නේ? අපි අර බැඳෙන්න යන තැන අපිට ටක් ගාලා අපිට අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා මතක් කරලා දෙන්නේ කොතනින්ද? අර අසංකත ධම්මය හරහා. ඒක ඒක නිබ්බාන ධාතුවක් කියන්නේ. අසා දැනගත යථාසුත ධර්මයට. අන්න එතකොට අපි අර ඇලෙන්න බැඳෙන්න ගැටෙන්න යන්නේ ඒවත් එක නවතිනවා. හැබැයි ඒක සමහර කෙනෙක්ට මතක් වෙන්න පොඩි කාලයක් චුටි කාල පරාසයක් යයි. ඒ ඉතින් මාත්‍රයක්වත් මේ කියන්නේ නැත්නම් අරිහත් වෙන්නේ බෑ. නේද? එතකොට සෝතාපන්න කෙනෙක් ගැටෙනවද නැද්ද? ඇයි ගැටෙන්නේ? අනාගාමී වෙනකන් ගැටීම ඉවර නැහැ. දැන් අපි හිතමු සෝතාපන්න වෙලා අනාගාමී වෙලා නැහැ. අනාගාමී වගේ ඉන්න පුළුවන්ද? ඒ මින් ඉතින් වෙන මොකක් හරි ඔය වෙන මොකක් හරි කමක් තියෙනුනේ බෑ ඉන්න. අන්න ගැටීම ආවට පස්සේ ගැටීම ආව බව දන්නවා. මම ඔය තව සූත්‍රයක් ඉස්සරහට විස්තර කරනවා. ඒ සූත්‍රෙදි පෙන්වන්නම්. ගැටිච්ච එක ගැටීම ආව බවම තේරුම් ගන්නවා. හැබැයි ඒ ගැටීම ප්‍රහීන කරන්න ඕන බවක් දන්නවා. ප්‍රහීන කරන්න මොකද්ද කරන්න ඕනි බවක් දන්නවා. සමහරලාට යාට ඒක මතක් වෙන්නේ ටිකක් වෙලා ගිහිල්ලා. අන්න ඒක යා දැනගෙන ඊළඟ සැරේ ටික ටික ටික ටික තව මොකද වෙන්නේ? අන්න එතකොට තේරෙනවා මට මේක උනේ අනිච්ච මෙනෙහි කිරීම චුට්ටක් පරක්කුණා නේද? ඒ කියන්නේ මගේ අනිච්ච සංඥාව තාම පූර්ණයෙන් පූර්ණ නෑ නේද? එහෙනම් පූර්ණයෙන් පූර්ණ අරියතුන් වහන්සේගේ සංඥා පහට ඔන්න අනිච්ච සංඥාව තියෙනවා. අරියතුන් වහන්සේගෙන් පූර්ණයෙන් පූර්ණ සංඥා පහට අනිච්ච සංඥාව තියෙනවා. ඒතකොට එන්නේ අනිච්ච සංඥා පූර්ණ වුණා නම් ආපහු මාත්‍යක් අපයින් නැහැ ඔය දිත්තේ දිත්ත මත්තා කියන දැනටම කටයුතු වෙනවා හරියට. ඒක එක්ස්පීරියන්ස් කරන වෙලාවලුත් තියෙනවා ජීවිතේ නැතුව නෙමෙයි. ඉතින් මෙන්න මේ වගේ අපි ඕකේ තේරුම් ගන්න ඕනේ හැම වෙලාවෙම අපි කරන්නේ මොකද්ද? මේ පහට මොකක්වත් කරගන්න දෙයක් නැහැ. ඇත්තටම අසකරණාසේ දිව ශරීරය මේ පහ කරන්නේ මොකද්ද? මන පිළිසරණ කරගන්නවා. මන කරන්නේ මොකක්ද ඊළඟට මේ ටිකත් එක පටිච්ච වෙලා ධම්ම ලෝකයට දා ගන්නවා. දත්ත ටික ඊට පස්සේ මනස තනියෙන් වැඩේ ගෙනියන. ධම්මත් එක්ක. ඇයි? මේ පහ ඕනේ නැහැ. මතකද මේ හැමතැනම කිව්වා නිරුද්ධා සමනන්තරා නිරුද්ධා සමනන්තරා නිරුද්ධා සමනන්තරා අන්තිමික නිරුද්ධා සමනන්තරා නෙවෙයි අරක නිරුද්ධ වෙලා ඕන හරියටම සමනන්තරේ හැදිලා තියෙනවා දැන් ධම්මත් එක වැඩේ යන්නේ අර අරක ඕනේ ආයි මේ ඒ කියන්නේ ඇහෙන් දැක්කට පස්සේ ඉතුරු ටික ගෙනියන්න දැන් වැඩේ තියෙනවා ගන්නට දැන් මේකේ තියෙන ඔය ධම්ම මේක තේරුම් ගත්තේ නැත්නම් වෙන අවාසිය තමයි අපිට එක්තරා අවස්ථාවක් එනවා මෙන්න මේ ඇහැ වැහෙනවා කන වැහෙනවා නාසය වැහෙනවා දිව වැහෙනවා කය වැහෙනවා පංචද්වාර වැහෙනවා හැබැයි මේ පංචද්වාර පහ වැහෙන්නේ මනත් වහලා නෙමෙයි ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ මනත් වහලම නම් වැහුවේ එකපාරටම මන වැහුණා නම් වැඩේ ලේසියි ඇයි මනට එල්ලෙන්න තැනක් නැහැ මනට එල්ලෙන්න තැනක් නැහැ මේ කපාටම වහලා ගියා නම් වැඩේ තියෙන්නේ ඇහැ වැහෙනවා කන වැහෙනවා දිව වැහෙනවා නාසය වැහෙනවා කය වැහෙනවා දැන් මනෙන් උදේ ඉඳන් රෑ වෙනකන් මේ මනෙන් මොනවද හොයන්නේ අපි රූපනේ හොයන්නේ රූප හොයනවා සද්ද හොයනවා ගන්ධ හොයනවා රස හොයනවා ඒ ටික හොයනවා දැන් මනෙන් රූපේ හොයනවා හොයන්නේ කොහමද අනේ මගේ ආවලාකෝ කෝ මන්න මේ දුවකෝ පුතාකෝ යා අහනවා කියන්නේ නේද කොහොම අහනවනේ කෝ මේ ළඟ ඉන්නවා. ඇවිල්ලා ඇඳලා. කොහොමද පේන්නේ? දැන් මේ කතා කරනවද නෑ? හිතෙන්. ඇයි? ඇහැ වැහිලා ඉවරයි. ඇහැ වැහිලා හින්දා රූපේ පේන්නේ නෑ. හැබැයි මනස වැඩ. එතකොට ඒ දුව පුතා ගැන තියෙන දත්ත ටික ධම්ම ලෝකේ ඕන්තරම් තියනවද නැද්ද? තියනවා. ඒ දත්ත අරගෙන එයා හොයනවා. එයා පේන්නේ නෑ. ඇයි ඇහැ වැහිලා ඉවරයි. එයාගේ කටහඬ ධම්මත් එක්ක එන්නේ. එයා හොයනකෝ කටහඬ. එන්න බැරිද මුන්ට මාව බලන්න. දැන් මනස සංසුන්ද විසිරිලා එන්නේ. විසිරිලා. ඇයි මන හැම වෙලාවෙම අරක මේ මේ මේ මොනවාද මේ අරපහ මන පිළිසරණ කරගෙන හිටියා. මන මේව පිළිසරණ කරගෙන හොයනවා. දැන් ඉතින් ඈත් ඇහිලා කනත් ඇහිලා නාසයත් ඇහිලා දිවත් ඇහිලා කයත් ඇහිලා තියෙන වෙලාවේදී මනට කරගන්න දෙයක් නැහැ. මනට එල්ලෙන්න තියෙන එකම තැන. මොකද්ද? දම්ම. දැන් කොච්චර අතිභයානක තැනක්ද බුදුහාඳුරු කියන්නේ සතලොස් ධාතු උපාදාන නොවේ ධම්ම ධාතු උපාදාන වේ කියලා. අර ඔක්කොම අයින් වුණත් අවසානයේ මෙතනදී ඔන්න ඔතන කවදා හරි දවසක මේ මේ මේ මේ කවදා නෙමෙයි සද්ධර්මය අහන වෙලාවේ හරියට තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් වටහාගත්ත අර අසංකත හේවත් නිබ්බාන ධාතුව ලැබිලා තියෙනවා නම් මේ මන අර ධම්මයේ පිරිසරණ කරගන්න යන වෙලාවේදී ඒක මැද්දට අර ප්‍රඥා චෛතසිකයේ බලවත් ඒ බලවත් වෙච්ච ගමන් ධම්ම ධාතුව උපාදාන නොවේ කියලා තථාගතයන් වහන්සේ කියන්නේ ඒකයි. සූතවතර ශ්‍රාවකයාගේ මරණාසන්න මොහොත පෙන්නනවා එක්කෝ අනාගාමී එක්කෝ අරිහත්. ඔය පළ දෙක විතරයි විස්තර කරන්නේ. මොකක් හරි ලොකු සසරේ ගනුදෙනුවකට නැවත මනුස්ස ලෝකයට ආවොත් නිකන් නැත්තම් පෙන්නනවා එච්චරට අර ප්‍රඥා මුල් කරගත් අර අසංකත ධම්ම එච්චරට ප්‍රබලයි මොකද ඒක ලෝකේ යථාර්ථයක් හන්දා යථාර්ථ ධම්මයකට ඕලන්ට මතක ඇති මම දවසක් කිව්වා හැම වෙලාවෙම කරන්නේ අපේ මනේන්ද්‍රිය රජ කරනවා මනේන්ද්‍රිය රජ කරන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය නැති තැන මම මේක මෙතනදිම කිව්වා ඒක හැබැයි ප්‍රශ්නේ මම උදාහරණයකුත් කිව්වා අර කම්පැනි එක චාමන් කෙනෙකුයි උදාහරණයක් අරගෙන. මේ නිකන් PN කෙනෙකුයි අරගෙන. මතකද? ඔව්. චාමන් නැති වෙලාට ඔව් PN තමයි ලොක්කා. චාමන් ආවට පස්සේ ඔව් PN ඔහේ ඉන්න ඕනේ. ඒ වගේ ප්‍රඥා චෛසික ඉදිරියේ මනේන්ද්‍රිය නිකන් මොනවත් කරන්න බෑ. හැබැයි ප්‍රඥා ඉන්ද්‍රිය නැති දැන් මනේන්ද්‍රිය රජ කරනවා කිව්වේ ඒකයි. මනේන්ද්‍රිය අපිව ඒ මේ අතේ ගෙනියන්නේ. මේ. එතකොට වචනයකුත් කියනවා දස අතේ දුවනවා කියලා. මොනවද දස අතේ යන්නේ? දස අකුසලේ දුවනවා. මේ දස අකුසලේ දුවන දුවන්න නම් මොකද වෙන්නේ? හතරක් මුල් කරගන්නවා. කිරීම, කරවීම, වර්ණනා කිරීම, අනුබල දීම. කිරීම, කරවීම, වර්ණනා කිරීම, අනුබල දීම හතරයි 10 4න් වැඩි ගාම 4 40යි 40 ආකාරයකින් අපිව සසරේ අන්දනවා. ඔන්න ඒ 40 ආකාරයකින් සසරේ අන්දන විදිය 40 ආකාරයකින් විස්තර කරලා දෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ත පටිසම්භිදා මග්ග ප්‍රකරණේ. අර්ථකථන 40ක් දෙනවා ඒ තුනට. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එකට. 40 ආකාරයකින් ලෝකේ අන්දනවා 40 ආකාරයකින් ලෝකේ නිදහස් කරනවා. අන්නේ 40 ආකාරය තෝරාගත් උත්තමේකට දැහත් වට්ටියක් දීලා ඒ 40 ආකාරය නිරෝධ කර දෙන නිරෝධ කරන දහමක් දේශනා කරන්න කියලා බුලත් කොළ 40ක් දීලා ආරාධනා කරනවා බුලත් අතක් දීලා 40 ආකාරය කියලා දෙන්න කියනවා 40ට 40ක් එන්නේ ඒකයි. නැත්තම් බුලත් කොලේ 40 තියෙන්නේ කියලා දන්නේ. අන්න ඒ හින්දා ඒ 40 ආකාරයේ තේරුම් ගත්ත උත්මය පෙන්නනවා මොකද්ද? බුහුමන් උත්මය. ගරු බුහුමන් ලැබනවා කියන්නේ. ආන් බුහුමන්. අන්න බුහුමන් ලත් හන්දා බුලත් කියන්නේ. ඒ බුහුමන් පුදන්න ඕන බුලත් වලින් ආරාධනය කරනවා අනේ 40 ආකාරයේ අර දස කුසලයේ 10යි කිරීම කරේ වර්ණා කිරීම අනුබල දීම 4යි 10 වරක් 4 40යි ඔය 40ම යන්නේ නිත්‍ය සුඛ අත්හන්දා අන්න අර අනිත්‍ය දුක්ඛ අනාත්ත විස්තර කරලා දෙන්න කියලා 40 ආකාරයේ නිරෝධ කරගන්න විදිය අර උත්මයට බුලත් අතක් දීලා ආරාධනා කරනවා නිවන් මඟ දේශනා කරන ලෙස. නැත්තම් දන්නේ බුලත් දෙන්නේ මොකටද කියලා. ඔහේ දීගෙන යනවා. දෙන පැත්ත දන්නෙත් නැහැ මොකක්වත් දන්නේ නැහැ. අනේ බුලත් පට්ටි කවුරු දුන්නත් එකයි. මහලට ඕන එක නෙමෙයි දෙන්නේ. ඒවට හේතු සැකසීලා තියෙන හරියටම ඒ විදිහට. නේ. නිකන්වත් හිතෙන්නේ නෑ නේද බුලත් බුලත් අත්තේ 11 40යි තියෙන්නේ කියලා. ඈ 40යිනේ තියෙන්නේ. 40ට 40. ඇයි දසකුසලේ 40ක් තියෙනවා මේ පැත්තේ. නිවන් දකින 40 ආකාරයක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම. 40 ආකාරයකින් විස්තර කරනවා ඔබ. නේ. 40 ආකාරයෙම ඕනේ නැහැ. පෙන්නවා. 40 ආකාරයෙන් ඒක අත්දැක්කත් නිකන් නෙමෙයි. එකයි දකින්න. කොහෙන් හරි එකක් දකින්න. පිළීම පැත්තෙන් විස්තර කරනවා. දාහය පැත්තෙන් විස්තර කරනවා. ආ පීඩාව පැත්තෙන් විස්තර කරනවා. අර පොතලි සූත්‍රය වගේ. ඒක ආකාරයෙන් විස්තර කරනවා. අසාරත්වයෙන් විස්තර කරනවා. දුක්ඛ ස්වභාවයෙන් විස්තර කරනවා. පීඩාවෙන් විස්තර කරනවා. හැමතැනම පෙන්වන්නේ අසහනේ පීඩාව පෙන්වන 40 ආකාරයකින්. දෙක තැනකවත් අර මාත්‍රයක සැනසීම තියෙන පැති නෙමෙයි. ඒතර අන්නේ සැනසීම ළඟා කරගන්න අර බුහුමන් උත්තමේ ඒ ටික කියලා දෙන්න. එතනින් ගැලවෙනවා ඊට පස්සේ. ඒතර ගැලවෙන්නේ මොනවද? දස කුසලේ දසාතේ දුවපුව තමයි. නේ. ඒව තව ආව එක එක වචන එනවා ඉතින් ඕකට. දහ දුරා වැඩ කියන්නේ. 10 නේ ඔක්කොම. නේ. ඒ වචන හැදිලා තින්නේ ඒ විදිහම තමයි. දුරු කරන්න ඕන වැඩේ ඒවා දහ දුරා වැඩ. කියන්නේ. ආන්න ඒ වගේ තමයි. හැම එකක්ම එන්නේ. හරි. එතකොට ඔන්න ඕක තේරුම් අරගෙන ඕගොල්ලෝ හැම වෙලාවෙම මේ ධම්ම ධාතුව තමයි අපිට වෙන්නේ. ඉතින් ඒක එහෙම නෙමෙයිද කියලා බලන්න තින්නේ ප්‍රායෝගික ජීවිතේ බලන්න හැම වෙලාවෙම අපිට මේ මතක් වෙනවා කියන්නේ මොකද්ද? ධම්මයක් නේ. එතකොට අර මරණාසන්න මොහොතේ අර ඔක්කොම වැහිලා වැහිලා වැහිලා වැහිලා අන්තිමට ඇහෙන් රූප බලා ගන්න විදියක් නැහැ කනෙන් ශබ්ද දිවෙන් රස නාසයෙන් ගන්න කය ඔය පහම බලා ගන්න විදියක් නැති වෙනකොට කියන්නේ කර කියා ගන්න දෙයක් නැති වෙනකොට හිත එන්න එන්න වීතරෝ වීතරාගී වීතදෝසී වීතමෝහි පැත්තට යනවද රාගදේශ පැත්තට එද ඒකෙනුත් වැඩියෙන් එන පැත්තේ මොකද්ද බලා ගන්න බැරි වෙනකොට දේශේනවා එහෙනම් බුදු පියාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැත්නම් නිය අවබෝධ කරගත්ත පිරිස නිය පිටක් බඳුයි අවබෝධ කරගත්තේ නැති පිරිස මහ පොළොවක් බඳුයි ඉහ බොහෝ පිරිසක් සතර පායට යනවා කිව්ව කාරණය හරිද වැරදිද වෙනියන් ජාතක කතාවක් එහෙම නෙමෙයි යා උඩින් පල්ලෙන් ගන්න පුළුවන් යා සුරංගනා කතාවක් එහෙම නෙමෙයි අපිට හිතන්න එකපාරක් නෙවෙයි 10 12 පාරක් හිතන්න වෙනවා ඇයි මෙහෙම එක මෙහෙම උදාහරණයක් උපමාවක් බුදුහාඳුර කිව්වේ කියලා අපි හිතන් ඉනෝ නෑ නෑ මං ওই මැරෙන්න කලින් කොහොම හරි ඔන්න නියපිඩට පැන ගන්නම්කෝ. එතකම් මොකෝ කරන්නේ? එතකම් ඉතින් මේ ටික මොකක් හරි කර කර ඉන්නවා. පුළුවන් කියලා හිතෙනවා. ඔව් අය කියන්නේ අපි මරණාසන්න මොහොතේ මට අරහම් බුදු ගුණය දී වේවා. ඉන්නකම් මම ඒක නෑ කියනවනේ නේද? උනොත් හොඳයිද? උනේ නැත්තම් බණක් අහගන්න ගෙන්න ගන්න බැරි වෙලාවක් නැති මේ එච්චරට බිසි එච්චරට වැඩ රාජකාරී දීන කෙනාට මරණාසන්න මොහොතේ අරහන් ගුණයම මතුවේ. බණක් අහගන්න එන්නකෝ අර වැඩේ මේ වැඩේ අම්මා වැඩ ඔක්කොම තින්නේ එතකොට. නිවන් දකින්න වෙන මොනවත් නැහැ. Tamanට නිවන් දකින්න. අනුන්ට නිවන් දකින්නත් නෙමෙයි. මේ තමන්නේ. ඒක මොකද කියන්නේ? මේ වැඩේ ඉවර කරලා එන්න. ගේ හදා ගන්නවා. ගේ හදලා ඉවරෙච්ච එකම මම නිදහස්. මට ඒක තමයි ලොකුම කරදරේ තියෙන්නේ. ආ රයිට් හරි. ගේ හදලා ඉවරයි. ඊට පොඩි එකා ශිෂ්‍යත්වෙනේ. අයියෝ. ඒකත් කරන්න ඕනේ. අන්තිර කොමාරි ඔක්කොම ටික කරලා ඉවරනකොට ආ පුතාගේ පුතාලු දුවගේ පුතාලු ඒ පුතාලා නෙමෙයි තව කට්ටිය. ඒ කියන්නේ එතකොට මොකද එහෙම එහෙම වෙන්නේ මොකද්ද මේ අපි පස්සට දාන්නේ? එතකොට ඒක පස්සට දාන්න දාන්න අපේ ධම්ම ලෝකේ. අසංකත ධම්ම අසංකත නෙමෙයි සංකත ධම්ම. වැඩි වෙලා වැඩි වෙනවා වැඩි වෙනවා. ඒතකොට හැම වෙලාවෙම ධම්මේ පිහිට පතනවා. අනේ අර මේක යන. දැන් ධම්ම ධම්ම ගොඩේමනේ ජීවත් වෙලා තියෙන්නේ. දැන් පේනවනේ ධම්ම ගොඩේක අපි ජීවත් වෙන්නේ. ඉතින් ওই ධම්ම ওই ධම්ම ටික රැක ගන්න කියලා ඊළඟට දඟලනවා මාර වෙහසක් දරනවා. කළ කළ අපි මොකද වෙලා තියෙන අන්තිමට? ගහපු පදේකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ. අන්තිර පස්සෙල් බලනවා. පිටිපස්සෙල් බලනවා. මොකක් කරන්නේ? ඇයි ඒ? ඉතින් උපේක්ඛාය වෙනස කොයිදින්නත් නැහැ. ඒ මදිවට කාලා කාලා කාලා කාලා දාපු ටිකක් ධම්මවල තියෙන්නේ. ඒ ටික අරන් ආයිවම අරනවා. කාලා දාපුවනේ ඔක්කොම තියෙන්නේ. කාලා දාපුවා ආයි ගන්නවා. ආයි අරගෙන ආයි කන්න හදනවා. නේද? කාපු අරගෙන ආයි කනවා කියන්නේ. දැන් මොනවා? අලුතෙන් එකක් කනවා නම් කමන්නේ නැහැ. කාපු අරගෙන ආයි කනවයි කියන්නේ. ඕ. <laughs> ඔය ඉතින් තමයි ඉතින් හරක් හරක් වුණාට මාත්‍යෝ ඉතින් මේ කොහොම හරි ඉතින් මේ හරකෙක් වෙන්න ඉන්න එකේ බේර ගන්නත් එපා. නැත්නම් හරකෙක් වෙලානේ නවතින්නේ. නේද? ඒ හින්දා අපි මේවා පැහැදිලිව තෝරගන්න. ඉතින් මන ධම්ම විස්තරය මට හැකි මට හැකි උපරිමයෙන් තමයි මම කරේ යම් යම් තැන්වල පොඩි පොඩි කියන්නේ අඩුපාඩු නෙමෙයි මම කියන්නේ නමුත් ඉතින් ඊට වඩා තව එහාට විග්‍රහයන් මේ ඕගලන්ට අවබෝධ වෙන්නත් පුළුවන්. හරි. අපි එමනම් ගිය සතිය අපිට මිස් වෙච්ච මොකද්ද? ඔව්. ගිහි කෙනෙක්ට මරණ මන්ත්‍රකයේදී අර අනිත්‍ය දුක අනාප වඩ වඩා හිටියොතින් මේ නිවන් දකින්න පුළුවන්ද ගිහි කෙනෙකුට? පුළුවන්. සුද්ධෝදන රජුර කොහොම නිවන් දෙන්නේ? එහෙයි. එහෙම ඔව්. සුද්ධෝදන රජුර අරියත් ඵලේ පූර්ණ කරේ කොහොමද? ගිහිගේ ඉඳලානේ මම ගිහි ඇඳුම්ද පැවිදි ඇඳුම්ද ඇඳුම් ඇඳුම් ආ ගිහි ඇඳුම් නෑ නේද කිව්වේ සම්තතිය මත සිවුරනේ ඈ සංඝ කියන්නේ මේ සංඝ සම්තතිය මත රජ ඇඳුම් ආ රජ ඇඳුම් සම්තතියදී රජ ඇඳුම් ගන්න හිටිය අලිය පිටේ ඒත් හරියත් උනානේ හ්ම් රජ ඇඳුම් ඇඳගෙන අලිය පිටේ ඉඳදී හරියත් උනේ හොඳේ ගහක් මූලක නෙමෙයි. නදා මොකද රුක්ෂ මූල හොය හොය හිටියේ නෑ. අලිය පිටේ හරිහත් වෙන්නේ. මොකද කෙලස් ප්‍රහීන කරන්න තියෙන තැනක් නෙමෙයිනේ. නැත්නම් අපි හදාගෙන ඉන්න මතය මොකද්ද? කෙලස් ප්‍රහීන කරන්න තියෙන සුදුසුම තැන තමයි ගස් මුල්. දැන් එහෙම තිබ්බ කාටද? අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේට බුදු වෙන්න ප්‍රත්‍ය වලින් ඒක ප්‍රත්‍යක් තමයි මේ බොහොම වැඩ. ඒක අනිවාර්යෙන්ම ඕනේ. ඒක නැතුව බෑ. සුට්ටක් ඉන්න මේ ඕලන්ට එදා පටිච්චසමුප්පාද ටිකක් අපිට ඉතුරු වුණානේ. පටිච්ච සමුප්පාදේ අර්ථ විග්‍රහයන් කියන කොටස තමයි මට ඉතුරු වෙලා තිබ්බේ. කොහොම හරි පුළුවන් වෙයි අද ඉවර කරගන්න. මේකේ මම ඔයගලන්ට මෙතෙක් කරපු සියලුම පටිච්ච සමුප්පාද ටික මේකට දානවා. අව්‍යාකෘත පටිච්චසමුප්පාදේ. අර උදේ ප්‍රශ්නෙකුත් ඇහුවේ අව්‍යාකෘත පටිච්චසමුප්පාදේ කොහොමද විපාකය කියන්නේ කියලා. මෙන්න මේකට තමයි විපාක කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් පේන, කනට සද්දයක් ඇහෙන, දිවට රසක් දැනෙන, නාසයට ගන්ධයක්, කයට පහසක්, මනට ධම්මක් ඝට්ටණය වෙන එක. ඒ සියල්ලම මෙන්න මේ පටිච්චසමුප්පාදයට අයිති. මේ පළවෙනි එකට. ඊළඟට ඔයගලන්ට එකක් පෙන්නුවා තව එකක්. මොකද්ද? ලෝභ පටිච්චසමුප්පාදය. ඒක පටන් ගන්නෙ මොකෙන්ද? අවිද්‍යාවෙන් සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා අදිමොක්ක භවජාති ජරා මරණ ඊළඟට sorry තව එකක් පෙන්නවා අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා පටිඝ අදිමොක්ක ඊළඟට තව එකක් පෙන්නවා විචිකිච්ඡා ඊළඟට තව එකක් පෙන්නවා උද්දච්ච ඊළඟට පෙන්නවා ලෞකික කුසල මූලය අවසානයේට පෙන්නවා මෙන්න මේ සියලු පටිච්චසමුප්පාද ටිකෙන් අර පළවෙනි අව්‍යාගත පටිච්චසමුප්පාදයේ දුක්ඛ ස්කන්ධය විතරයි ඒක පංචස්කන්ධයටයි තියෙක මේක ඇතුලේ තියෙනවා ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස, ඒව මේතස්ස කේවලස්ස දුක්ඛස්කන්ධය සම්භවಂತಿ කියන තැන. ඒ කියන්නේ ඔය ලෝභේ ඉඳන් මේ ඔක්කොටම පටිසමුපාදවල මොනවද තියෙන්නේ? කොහේ හෝ තැනක උප්පත්තියක් ගෙන දෙන්න කර්ම භවය හදන තැන. ඊළඟට ලෝකෝත්තර වූ කුසල මූල පටිච්චසමුපාදේ විස්තර කරා අර වගේම සංකාර විඥාන නාම චට්ඨායතන පස්ස වේදනා ප්‍රසාදෝ අදිමොක්කෝ භව ජාති ජරා මරණ මෙන්න මේ පටිච්චසමුප්පාදේ විතරක් පෙන්වුවා මොකද්ද ධර්මයේ සමුදය හෝති යථාර්ථ ධර්මය අවබෝධ වෙන තැන ධර්මයේ සමුදය හෝති මෙන්න මේ පටිච්චසමුප්පාද ටික ඔක්කොම ඔයගොල්ලන්ට විස්තර කරලා දුන්නා එකින් එක. එතකොට මේකේ පළවෙනි එක තමයි හැම වෙලාවෙම හිත කොහොමද මේක හටගන්නේ? මේ තියෙන ඕඩරේට හටගන්නේ. හිතක් හටගන්නවා. හටගන්න තැන අව්‍යාකෘතද නැද්ද? අව්‍යාකෘත. ඒ කියන්නේ විපාක. ඊළඟට අපි යන්නේ මොකටද? එක්ක ලෝභයකට යනවා, එක්ක දේශයකට යනවා, එක්ක මෝහයකට, එක්ක උද්ධච්චයකට, එක්ක විචිකිච්ඡාව නැත්තම් ලෞකික කුසල මූල. මේ පහ කොහේ හරි තියෙන ඒවාට කියන්නේ මොනවද? මේ පහටම අයිති මොනවද? පුඤ්ඤාභි සංඛාරය, අපුඤ්ඤාභි සංඛාරය, ආනෙන්ජාභි සංඛාරය. එහෙනම් මෙන්න මේ පහ මුල් කරගෙනම <clears throat> පටිච්ච වෙන්න යන තැනක යම් කිසි කෙනෙක් අනිත්‍ය සිහි කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ අවසාන එක ක්‍රියාත්මක වෙන්නේ. මේ අවසාන එක ක්‍රියාත්මක වෙන්නේ. ඇයි අර මතකද මන ස්ටාර්ට් කරේ ඒකපාර්ශිකවයි ඒකපාර්ශිකව හටගත්ත මන සහේතුකයි අහේතුකයි කියලා දෙකක් තිබ්බා. මේ කියන්නේ මේ ඇහැට රූපයක් ඝට්ටණය වෙන තැන ලෝභ දේශ මොහ ඒ වගේම පටිග උද්දච්ච කියන මේවා හැටියට හේතු ලෝභ දේශ මොහේ හේතු හැදුවනම් හරි අලෝභ දේශා මොහ හරි හේතු හැදුවනම් ඒක සහේතුකද අහේතුකද ඒක සහේතුකයි හැබැයි මේ වෙලාවේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා අවබෝධයෙන් ඒක ඒ හේතුව සකසන්නේ නැතුව හිටියනම් ඒක අහේතුක ලෝකෝත්තර කුසල හිතක් කිව්වේ ඒක. ඔය අවසාන එක. එහෙනම් නිතර වෙන්නේ මොකද්ද? පංචස්කන්ධය හට ගන්නවා. ඒක මත කෙලෙස් ගොඩනගන්න යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනවා. කෙලෙස් බිඳිනවා. ඔහොම කරගෙන කරගෙන ගිහිලා ගිහිලා ගිහිලා ගිහිලා කවදා හරි දවසක ඉතුරු වෙන්නේ මොකද්ද? මෙන්න මේ අව්‍යාකූතේ ඉතුරු වෙන්නේ. ඇයි? ලෝකෝත්තර මග වඩලා ඉවරයි. ඒතර මේ ඉතුරු පටිච්චසමුපාද ඔක්කොම ඔක්කොම ඉවර නිරෝධ. ක්‍රියාහිත් ටික හට ගන්නවා. එතකොට මේක මෙතනින් පටන් අරගෙන කෙලස ගත්ත හන්ද තමයි අපිට මේක නිරෝධ කරන්න පුළුවන්. අනිත් එක තමයි අපේ හිතේ නම් මේ ඔක්කොම හටගන්නේ අපිට කවදාකවත් නිවන් දකින්න බෑ. ඇත්තටම අපේ හිත උපාදාන කරගන්නවා කියලාද බුදු පියාණන් වහන්සේ කිව්වේ ධම්මේ උපාදාන කරගන්නවා කියලාද? ධම්මේ උපාදාන කරගන්න. එහෙනම් ඒ ධම්මේ උපාදාන කරගන්නවා නම් අපේ හිතේද ඔය ඉම්ප් දත්ත තියෙන්නේ පිටද? අපේ හිතේද දත්ත තියෙන්නේ පිටද? පිට දත්ත තිබ්බහන්ද තමයි අපිට ඒක ඇතුළට ගන්නෙ නැතුව දොර වහලා තියාගන්න පුළුවන් වෙන්නේ. බැරි වෙලාවක්වත් මේ කුණු කොට තිබ්බ ඇතුළේ නම් වහන්න දොරක් නැහැ එතකොට ඉතින්. දැන් මොකක් කියලා වහන්නේ? ඇතුළේ නම් තිබ්බේ. මේ කුණු කොට මේක ඇතුළෙන් පිටින් එන ඒවා ඇතුළට ගන්න නැතිව දොර වහ ගන්න දැන් මොකද ඕනේ? අනිත්‍ය දුක්ඛ අනාත්ත. දැන් ඇත්තටම නිවන් දකින්න පුළුවන් කියලා දැන් තේරෙනවද? ඇයි? හිතේ නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙතෙක් කල් අපි හිතන් හිටියේ මේක මොන මොකක් වගේ කියලාද? කුණු ගොඩක් එහෙම් පිටින්. ඇයි? අපිට කියන්නේ තණ්හාව අයින් කරන්න. තණ්හා කොහෙත් අයින් කරන්නේ? දැන් තණ්හා තියෙන තණ්හාව අයින් කරන්න නම් කොහෙද තියෙන්නේ පැනේ? ඔව් අයින් කරන්න නම් කොහෙද තියෙන්නේ තණ්හා? ඈ? ඔව් ඒක තමයි දැන් අපිට තණ්හාව අයින් කරන්න කියනවනේ. දැන් තණ්හාව අයින් කරන්න නම් තණ්හාව කොහෙද තියෙන්න ඕනේ? අයින් අයින් කරන්න තියෙන එකක් වෙන්න බෑ. ආ හිතේ නම් එතකොට හිත අයින් කරන්න ඊට කලින් ආයි දැන් කියන්නේ. ඒක තණ්හාව උපදිනවද තියනවද? ඒක තමයි මේ හැමතැනම uppajjati කියලා වචනයක් තියෙන්නේ. මේක උපදින එක. උපදින්නේ කොහොමද? අරහෙන් එකක් අරගෙන මනෝමූලිකව හදාගෙන. අන්නේ හන්ද අපිට ඒක උපදවා ගන්නෙ නැතුව ඉන්න පුළුවන් වෙනවා අනිච්ච මෙනෙහි කරලා. අර ඒක දිස්කෙනේ ප්‍රශ්නයක් ඇවිත් මේක මේ සින්වත් දන්නේ අර මේක හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කිව්වේ. අර උදේ ප්‍රශ්නයක් ඇහුවා. ඉන්නවද දන්නේ නැහැ. ගිහිල්ලා දින්නවද? එමාත්මිය නැද්ද? ඉන්නවද මිස්? ආ මේක හටගෙන අපිට දැන් මෙන්න මේ මෙතන මේ මේ ලෝභ හිතක් හට ගන්න කියන්නකෝ. මේ ලෝභ හිතත් හටගෙන ඉතුරු වෙලාද දේශ හිත හටගන්නේ නැත්නම් ලෝභය සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ ඒ ලෝභය හටගත්ත ලෝභ හිත නිරුද්ධ වෙලාද දේශය හටගන්නේ. හරි. දැන් ලෝභය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තමයි දේශය හටගන්නේ. නේද? ලෝභය දේශය එකට හටගන්නේ නැහනේ. මෙන්න මේක හටගන්නේ ඉතුරු නැතුව නිරුද්ධ කරන්නේ අපිට යහපතක් කරලාද අයහපතක් කරලාද? ආන්න එතන ප්‍රශ්න. අපිට අයහපත කළා. හැබැයි අපි හිතමු මේ එක හිතක්වත් හටගන්නේ නැහැ රහතන් වහන්සේට. අරිහතුන් වහන්සේට. මේ ලෝභ, දේශ, මොහ මේකක්වත් හටගන්නේ නැහැ. විචිකිච්ඡා, උද්ධච්ච නැහැ. උන්වහන්සේටත් මෙන්න මේ මේ පළවෙනි අව්‍යාකූත හටගෙන නිරුද්ධ වෙනවද නැද්ද? අන්න ඒක හටගෙන නිරුද්ධ වෙන්නේ උන්වහන්සේට මේ අවාසියක් ගැන දෙන දෙයක් කරලාද? එහෙම නැතුවමද? එහෙම නැතුවමයි. ඒ කාටද? අරියතුන් උත්තර. හැබැයි අපිට නිරුද්ධ වෙන්නේ මේ අවාසියක් කරලා නේද? හැබැයි අවාසියක් කරේ මේක නෙමෙයි. පළවෙනි හිත නෙමෙයි. අර අව්‍යාකුත ඒක නෙමෙයි. අර අනිත් ඒවා. එහෙනම් ඒ හැමතැනකම වෙන්නේ මොකද්ද අපිට? කර්ම භවයක් හදලා තමයි නිරුද්ධ කරන්නේ. එතකොට දැන් අපිට මේ න්‍යාය ධර්මයේ ඕනේ මොකටද? කර්ම භවය හදන්නේ නැතුව නිරුද්ධ කරන්න. කර්ම භවය හදන්නේ නැතුව නිරුද්ධ කරන්න. ඒතකොට කර්ම භවය හදන්නේ නැතුව නිරුද්ධ කරා නම් භවේ හටගන්නේ නැහැ. භවේ නැත්තම් ඌ කියන්නේ කර්ම භවේ හදන්නේ නැත්තම් උප්පත්ති භවේ නැහැ. අර මම උදාහරණයක් කිව්වා මාළෙට මුතු අමුණන්නේ නැත්තම් මාළ බිහි වෙන්නේ නැහැ. මාළෙට මුතු අමුණන්නේ නැත්තම් මාළ බිහි වෙනවද? නැහැ. ඒතර අපිට නතර කරන්න වෙනව නේද අනිවාර්යයෙන්ම මාළෙට මුතු අමුණන වැඩේ. අන්නේ මාළෙට මුතු අමුණන වැඩේ නතර කරන්න අනිච්ච නැතුව පුළුවන්ද? ඇයි බැරිද අනිත්යෙන්? ප්‍රශ්නේ තියෙන්නේ කොච්චර මේක හට ගන්නවා මේක නිරුද්ධ මේක වැඩක් නැහැ කිසි වැඩක් නැහැ කොට වැඩක් නැහැ. අරේ ශෝකයකට ධම්මයක් තියෙනවා. කැඩෙන්නේ බිඳෙන්නේ විනාශ වෙන්නේ නැති. ඕන ඕන වෙලාවට ඇදලා ගන්න. මේ ප්‍රාදි කියන්නේ බෑ ටට්ටක් ගාලා ෆොටෝ කොපියක් ගහලා අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා සබ්බං අනිච්චං කිව්වේ ඒක. ඔන්න ඔන්නේ පටිච්චසමුප්පාද ටික ඔක්කොම ඔයගොල්ලන්ට විස්තර කරා. හරි. මෙන්න මේකෙදි දැන් ඔන්න ඔගේ පේනවා තථාගතයන් වහන්සේ දුකක් හට ගන්න විදිය නම් මොකක්ද කියලා තවත් විස්තරයක් කරනවා මෙන්න මෙතනදී බලන්න අපි කියපු එක තැනක්වත් දහමේ පරස්පරයෙන් බෑ කිසිම දවසක. තථාගතයන් තාසනයේ මැදුම් පිළිවෙත. ඔක තව වචනකින් කියන මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාව. එහෙමත් කියනවා. මට දන්න විදිහට කියන්නකො මොකද්ද මේ මැදුම් පිළිවෙත කියන්නේ කියලා. ඔව් මජ්ක්‍ධිමා ප්‍රතිපදාව ඒත් හරි. ඈ හරියටගේ මග. හරි. තව. යෝගයයි යෝගයයි කාමසුකල්ලිකාන යෝගයයි අත්තිකිල මතාන යෝගයයි දෙකටම දෙකටම මොකද්ද දෙක මැද්දේ තියෙන එක නෑ හරි අත්ති කිල මතාන යෝගයයි කාමසිකල්ලිකාන යෝගයයි තව ඒ දෙකටම ඔය කියන්නේ ඉතින් මම මම කෑල කෑල අමුණන්නේ බෑ ඈ දෙකම අතහැර ආ හරි මම දැන් මුවාලිය අමුණනවා වගේ අමුණ ගන්න වෙන වචනේ වචනේ දෙකම අතහැර ආ මැද මාවතේ යනවා අන්න හරි. ආ මේකකුත් මොකද්ද මේ මැද මාවත? හරි. තථාගත ශාසනයේ මැදුම් පිළිවෙත. කච්චායනගොත්ත සූත්‍රයේ සංයුත්තනේ නිකායේ. ඉක්බිති ආයුෂ්මත් කත්තාගන කච්චානගොත්ත ස්ථීරතේ මේ භාගතුන් වහන්සේ කරා එළඹිය. භාගතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක උන්නේ. එකත් පසෙක උන ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථීරතේ මේ භාගතුන් වහන්සේට මේ සැලකලේ. වහන්ස සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියයි කියන ලබේ වහන්ස කෙතකින් සම්මා දිට්ඨි වේද? ආයි අනම්මනම් ප්‍රශ්න නෑ කෙලින්ම පාන්සුට්ම ප්‍රශ්න ඇහුවා. නේ. එහෙම මේ වට යන්නේ නැතුව කෙලින්ම ඇහුවා ඇවිල්ලා තථාගතයන් වහන්සේ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියනවා මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ කියලා අහනවා. තථාගතයන් වහන්සේ කියනවා කච්චාන සියල්ල ඇතේයි මේ එකාන්තයේ සියල්ල නැතේයි මේ දෙවෙනි අන්තයයි. කච්චායන ඒ මේ අන්ත දෙකට නොපැමිණ මැදුම් පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි. මොකද්ද මේ මැදුම් පිළිවෙත? අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චයෝ වෙති සංකාරපත්තේ විඥාන වෙති විඥානපත්තේ මෙසේ දුක් රැස් හට ගැනීමක් වේ අවිද්‍යා නිර්වශේෂ විරාගයේ නිරෝධේ සංකාර නිරෝධයක් වේද සංකාර නිරෝධේ විඥාන නිරෝධයක් වේද මේ දුක්ඛ නිරෝධයයි වේ කියා මෙය මොකද කිව්වේ මැදුම් පිළිවෙත ඕකයි කියලා කියන්නේ ඇහුවේ මොකද්ද? සම්මා දිට්ඨිය කියන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? සියල්ල යාර මේ මේ ඒකේ pāli කොටස සියල්ල ඇත යන ඒකාන්තේ සියල්ල නැති යන ඒකාන්තකින් මැදුම් පිළිවෙතින් දහම් දෙසයි. මොකද්ද මැදුම් පිළිවෙත කිව්වේ? අවිද්‍යාව පත්‍යා මුල් කරගෙන දුකක් ගොඩ නැගෙනවා. අවිද්‍යා නිර්වශේෂ විරාගයෙන් දුක නිරෝධ වෙනවා කියලා දැනගත්තනම් ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒකට කියනවා අනිත් පැත්තෙන් මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියලා. ඒවත් මැදුම් පිළිවෙත කියලා. මෙන්න මේක විස්තර කරනවා තව ටිකක් එහාට මොකද්ද? හට ගන්නවා නම් හටගත්තේ දුකක් නිරුද්ධ කරා නම් නිරුද්ධ කරේ දුකක් කියලා. අයං උච්චති සම්මා දිට්ඨි. හට ගන්නවා නම් හටගත්තේ දුකක් නිරුද්ධ කරා නම් නිරුද්ධ කරේ දුකක් කියලා දැනගත්තා නම් ඒකට කියනවා ආ එහෙනම් හට ගන්නවා නම් හටගත්තේ දුක. එහෙනම් රූපහන්ද දුක හට ගන්නවද? ඈ? සද්ධහන්ද හට ගන්නවද? ගන්ධහන්ද? රසහන්ද? ස්පර්ශහන්ද? සිතුවිලිහන්ද? මේ කියන්නේ ධම්මහන්ද හට ගන්නවද? නැහැ. ඒව මුල් කරගෙන පටිච්ච වෙලා ගොඩනගනවා. අන්නේ ගොඩනගන තැන අනිච්ච දැක්කනම් අවිද්‍යා නිරෝධා සංකාර. අන්න ඕගලන්ට කිව්වා දැන් තමයි අපිට ඕන කැල්ල මොකද්ද? කොහොමද එතන අවිද්‍යාව ගොඩ නැගෙන්නේ? උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳේ. මහණෙනි ඔබලා උපේක්ඛා වේදනාව අනිච්චසේ දකින්න විදිහට අවිද්‍යානුශය ක්‍රියාත්මක නොවේ. දැකද අර වේදනාව දැනට එන්නේ ඔන්න ඔතනින්. නැත්නම් කොහොමද මේක ගොඩ නැගෙන්නේ කියලා දන්නේ? උපේක්ඛා වේදනාව හොඳයි කියලා අරගෙන අවිද්‍යාව ගොඩනගනවා. අන්නේ උපේක්ඛා වේදනාව අනිත්‍යසේ දැකලා අවිද්‍යාවෙන් නිදහස් වෙනවා. අන්න ඒක දැනගත්තා නම් කියනවා සම්මා දිට්ඨිය කිය. නේද? එතකොට දැන් අපි ඔය මෙතෙක් කල් යහපත් දැක්ම, හරි දැක්ම, අර දැක්ම, මේ දැක්ම කී කී කියලා හරියනවද? ඈ? ඒවා නිකන් අර ලෞකික සම්මා දිට්ඨියටයි ඒවා. ඉතින් ඒවා සාමාන්‍ය ජීවිතේට හොඳයි. ඒක නරක නෑ. නමුත් හැබැයි නිවන් දකින තැනට මේ උත්තරීතර තථාගතයන් වහන්සේගේ ධර්මයක නිවන් දකින තැනට ඒක ප්‍රමාණවත් මදි. ඒවට විස්තර කරන්නේ ඇත්තම තථාගතයන් වහන්සේ මධ්‍යම දහම කියලා. දස කුසලයේ යනවා හීන දහම් හැටියට ලෞකික සම්මාදිට්ඨියෙන් කරන දේවල් යනවා මධ්‍යම දහම් හැටියට ලෝකෝත්තර සම්මාදිට්ඨිය මුල් කරගත්ත නිවන් මඟ වඩන එකට කියනවා ප්‍රණීත දහමක් කියලා. කියන්නේ ඒක වඩාගෙන නිස්සරණය දකින්න එක නිරෝධය ලබන එක ප්‍රණීත දහමක් කියලා කියන්නේ ඒකයි. එතකොට මේ ප්‍රණීත දහමට යන මඟ තමයි මේ කතා කරන්නේ. ඒ හින්දා පටිපදා සූත්‍රය පෙන්නනවා සංයුත්ත නිකායම පටිපදා දෙකයි තියෙන්නේ. මහණෙනි ඔබට මිච්ඡා ප්‍රතිපදාවද කියමි සම්මා ප්‍රතිපදාවද කියමි. මිච්ඡා ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා කියනවා අවිද්‍යාව මුල් කරගෙන සංකාර ගොඩනගමින් විඥාන ගොඩනගමින් දුක්ඛ ස්කන්ධය කරා ගමන් කරයිද එය මිච්ඡා ප්‍රතිපදාවයි කියනු ලැබේ අවිද්‍යා නිරෝෂයෙන් මේ සම්මා ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා කියනවා අවිද්‍යා නිරෝෂයෙන් විරාගයක් කළා අවිද්‍යාවෙන් සංකාර නිරෝධ කළා විඥාන නිරෝධ කළා යමෙක් ඒ දුක නිරෝධ කරයිද? එය සම්මා ප්‍රතිපදාවයි කියන්නේ. එතකොට හොඳට කල්පනා කරලා බලන්න. පටිච්චයෙන් උඩේක යනවා අනිච්චයෙන් සම්මා ප්‍රතිපදාවට එන. මම කිව්ව දෙකයි තියෙන්නේ කියලා. දැන් ওই ප්‍රතිපදා දෙකෙන් අපි ජීවිත කාලයම ගත කරේ මොකේද? අපි අපේ ජීවිත කාලයේ හෘද සාක්ෂියට එකඟව හදවතට එකඟව කොලේ වහන්නේ නැතුව පංචනික ධර්ම වලට අහු වෙන්නේ නැතුව Taman tamanගේ හදවතට එකඟව බලන්න ඔය දෙකෙන් අපි වැඩිම ජීවිත කාලයේ කාලපරාසයක් ගත කරලා තින්නේ මොන ප්‍රතිපදාවේද ඈ හරි මිච්ඡා ප්‍රති අපි හිතන් හිටියේ මොන ප්‍රතිපදාවේ ඉන්නෝ කියලාද නෑ අපි අපි හිතන් හිටියේ මොන ප්‍රතිපදාවේ ඉන්නෝ කියලාද සම්මා ප්‍රතිපදාවේ ඉන්නේ ඇයි ඒ අපි බෞද්ධයෝනේ. මේ අපි බෞද්ධයෝනේ. බෞද්ධයෝ ඉන්නේ සම්මා ප්‍රතිපදාවේ. ඒ හින්දා අපි හිතියේ ඒක තමයි කියලා අපි හිතන්නේ කියේ. හැබැයි අපි දන්නේ නැතුවට අපි ඉඳලා තියෙන්නේ. ආ එතකොට අපිට වරද වරද විදියට තේරෙනවද? ඈ තේරෙන්නේ නැති හන්ද දුන් දෙයම ගන්නවද නොදුන් දෙයම ගන්නවද? දුන් දෙයද ගන්නේ නොදුන් දෙයමද? මේක වරදක්ද නැද්ද? මේ වරදක් බව තේරුණාද? ඇයි තේරුන්නේ නැත්තේ? මිච්ඡාවක හිටපු හන්දක්. එහෙනම් බොරුවක ඉන්නකොට බොරුව පේනවද? පළවෙනි දවසේ කිව්වේ. සත්‍යක ඉන්නකොට බොරුව පේනවද නැද්ද? සත්‍යක ඉන්නකොට බොරුව පේනවා. බොරුවක ඉන්නකොට බොරුව පේන්නේ නැහැ. අපි දන්නේ නැහැ අපි ඉන්නේ. අපි හිතන් හිතේ කාගේ ගොඩේ ඉන්නවා කියලාද? සත්‍ය ගොඩ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ගොඩේ. දැන් ඉඳලා තියෙන කාගේ ගොඩේද? ආ? මායාගේ ගොඩ යන්න අවශ්‍ය. එහෙම කියන එක හොඳයි. වෙන වෙන නම් ගම් කියනවට වඩා. නේද? ඒක හොඳයි එහෙම කියන එක. ඔය ඇඟත් බේරගෙන මායාගේ ගොඩ. නේද? දැන් කොහොම හරි මොකද කරන්න ඕනේ? මේ පැත්තට පැන ගන්න ඕනේ. නේද? ඒකට බෝඩ් එල්ලගෙන අරවා එල්ලගෙන කෑගාල හරියන්නේ නැහැ. මේ මීට මේ පැත්තට පැන ගන්න. එච්චයි උද්ඝෝෂණ කරලා යන්න පුළුවන් එකක් නෙමෙයි මේක. මේ මීට අනිත් පැත්තට පැන ගන්න තියෙන්නේ. කොහොම ප්‍රතිපදාව වැරදි. ඔච්චරයි තේරුම් ගන්න තියෙන්නේ. මේ මම දේශනා කරන එකක් නෙමෙයිනේ නේද? ඒක උතුරා බුදුහාමුදුරුවෝ කියන එකක් නේ. මොන ප්‍රතිපදාව දෙන්නයි තියෙන්නේ. එතකොට මේකෙන් බුදු පියාණන් වහන්සේ නිය පිටක් බඳුයි කිව්වේ කවුද? සම්මා ප්‍රතිපදාවයි. ඒක මහ පොළොවක් කිව්වේ. මිත්‍යා ප්‍රතිපදාවයි. ඒතර අපි කැමති නෑ අපි මිච්ඡා ප්‍රතිපදාවේ ඉන්නවා කියලා පිළිගන්න. අපි කොහොම හරි ඔප්පු කරන්න හදන්නේ මොකද්ද? අර මම උදේ කිව්ව ඔප්පු කරන්න try කරා. දැන් වැඩි දින්නේ සම්මා ප්‍රතිපදාවේ ඉන්නවා කියලා ඔප්පු කරගන්න ක්‍රමයක් නැහැ. ඒ ඩෙන්ටි කාඩ් එකෙත් නැහැ. උපන්න සාතිකෙත් නැහැ. ඒකේ තිබ්බනම් එහෙම හරි ලේසි. ඒ ඔය දෙකේම නැහැ. දැන් ඉතින් full try කරනවා මේක ඔප්පු කරගන්න. ඔප්පු කරන්න බෑ. ඇයි ප්‍රතිපදාවේ තමා ගමන් කළ යුතුය. නේද? එහෙනම් මෙන්න මේ පටිච්චසමුප්පාදේ දැනගන්න ඕන වචන ටික දැන් කියන්න යන්නේ. ඉතින් නැත්නම් මේ වචන ටික දන්නෙත් නෑනේ. දන්නේ නැති වෙන්න පුළුවන් නේද? ඉතින් ඒ හින්දා පොඩි වචන ටිකක් තියෙනවා. අපි ওই වචන ටික පොඩ්ඩක් අරගෙන ටට්ටක් ගාලා බලාගමු. මොකද මේවා දැන් මේ රූප වලට බැඳෙනකොට අවිද්‍යාව දන්නවද? අවිද්‍යාව කියන එක දන්නවද රූප වලට බැඳෙනකොට? ඈ? දන්නේ නැහැ. සංඛාර. ඒ දන්නේත් නැහැ. විඥාන. නාම රූප. ඒව දන්නේත් නැහැ. සලායතන. ඒක දන්නේත් නැහැ. ස්පර්ශ වේදනා. ආ පොඩ්ඩක් දන්නවා. වේදනා කියනකොට. හරි. තණ්හා. උපාදාන. භව. ජාති. ජරා මරණ. ශෝක පරිදේ දුක්ඛ දෝමනස හොඳටම දන්නවා. ඒ කියන්නේ අන්තිම හොඳටම දන්නවා. හැබැයි ඒ අන්තිම ටික කරගහලා තින්නේ දැනගත්තත් නොදැනගත්තත් ওই විදිහටම තමයි. එන අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන කියන ඔයට අනුකූලවම තමයි අර අවසාන එක කරගහලා තියෙන්නේ. අපි සියලු දෙනාම. ඒතර ඔය ටික නැතුව ඒක කරගහන ක්‍රමයකුත් නැහැ. ඒතර මේ ටික දැනගත්තා කියලම ඒ කියන්නේ මේ ටික පාඩම් කරා කියලා කර ගහන්න නැතු ඉන්නෙත් නෑ. ඇයි ඒ? පාඩම් කරා නෙමෙයි නිවන් දකින්නේ. මෙන්න මේක දැනගෙන ඊට අනුකූලව හැසිරෙනකොට තමයි ටිකෙන් ටික ඒකෙන් නිදහස් වෙන පැත්තට යනකොට තමයි අරගෙන අයින් වෙන්නේ. එහෙනම් අපි එකින් එක අරගෙන බලමු. විභංග ප්‍රකරණයෙන්මයි පෙන්වන්නේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව කවරේ දෙයක්? දුක්ඛ සත්‍ය නොදැනීම, සමුදය සත්‍ය නොදැනීම, නිරෝධ සත්‍ය නොදැනීම, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා නොදැනීම. ඒතර අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීමයි. චතුරාර්ය සත්‍ය දන්නේ නැත්තේ ඈ? අවිද්‍යාව හන්දා. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. චතුරාර්ය සත්‍ය දන්නේ නැත්තේ ඇයි? ආ හරි. එහෙනම් උත්තරයක් තාම ඒ දෙපැත්තට අර දාම් බෝඩ් එකේ ඔය ඊත්වාදිනවා වගේ වෙනවා එතකොට. හැබැයි තථාගතයන් වහන්සේ පෙන්වනවා මතකද ඔයගලන්ට පෙන්වනවා යමෙක් එකක් දකීද ඒ මොහොතේ ඉතුරු තුනම දකි. පෙන්වන්නේ නේද? එහෙනම් අනිවාර්යයෙන්ම අවිද්‍යාව වෙන්නෙම මේක නොදැනීම මහන්දට. ඒ කියන්නේ සත්‍ය නොදැනීම ඔන්න කොටින්ම ගත්තා. සත්‍ය නොදැනීම. તો සත්‍ය නොදන්න තාක්කල් ඉන්නේ මුලාවක. හැබැයි ඔහු මුලාවේ ඉන්නකොට ඔහු හිතන්නේ ඒක තමයි සත්‍ය කියලා. ඔව්. දැන් සත්‍ය දෙකක් නැහැ. සත්‍ය එකයි. භාගයට සත්‍යයක් භාගයට අසත්‍යකුත් නැහැ. සත්‍ය සත්‍යම තමයි. ඒ බුද්ධ ශාසනයේ සත්‍ය කියලා පෙන්නනවා චතුරාර්ය සත්‍ය. ඒක සත්‍යම තමයි. ඒකයි සියලු බුදුවරුන්ගේ එකම දේශනාව වෙන්නේ. මේ ගෞතම බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය කියලා වෙන බුදු පියාණන් වහන්සේ කියන තව එකක් කියන්නේ නැහැ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යම තමයි. ඉතින් මේක අපිට <clears throat> හරියටම මේ තෝරගන්න ගියාම මේ වගේ තැනකින් ටිකක් අමාරු වෙන්නේ මොකද මේක ටිකක් මාත්‍රිකා පාළියක් හැටියට වගේ තියෙන එක. ඒ කියන්නේ ගොඩක් ප්‍රඥාව ගොඩක් පාල කරගන්න හැටි මාත්‍රිකා පාළියක් හැටියට කියනවා. ඊළඟට මේක තව ටිකක් අපිට ලිහිල් කරලා කියලා දෙනවා මෙන්න මෙතනදී. <clears throat> ආ මේ කවුද සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක මම ඔයගලන්ට පෙන්නුවා. කොට්ටිත හාමුදුර අහනවා <clears throat> මොකද්ද මේ අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ කියලා. කොපමණකින් අවිද්‍යාගත වේද කියලා අහනවා. එවත්නි මේ අසෘතා පෘතජන තෙමේ රූපේ ආස්වාදයට ආදීන නිස්සරණයත් අතුසේ නොදනී. වේදනාවේ ආස්වාදයට ආදීන නිස්සරණයත් අතුසේ නොදනී සංකාරයේ විඥානයේ ආස්වාදයට ආදීන නිස්සරණයත් අතුසේ නොදනී මෙතනින් අවිද්‍යාගත වේ. දැන් අපි ආස්වාදය ගැන හරියටම එහෙනම් මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද ඇත්තටම අනිත් පැත්තෙන් ගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ආස්වාදය ආදීනෝ නිස්සරණේ නොදන්න එකට කියනවා අවිද්‍යාව. ඒතකොට ඒක දැනගත්තොත් අන්න විද්‍යාව. ඒකින්ද තමයි කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ආස්වාදය ආදීනෝ නිස්සරණේ තතුසේ දනීද ඒක නා සෝතාපන්නයි කිව්වේ ඒක. අයි විද්‍යාව උදපාදී. අවිද්‍යාව හරියටම. ඒතකොට ඒක නා චතුරාර්ය සත්‍ය දැක්කද නැද්ද එතකොට? චතුරාර්ය සත්‍ය දැකලා තියෙනවා. ඒ හින්දා තමයි ඔයගලන්ට මම පෙන්නුවේ පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍යයයි ආස්වාදය ආදීන නිස්සරණය දෙක එකට සම්බන්ධ කරලා පෙන්වෙ පටිසම්භිදා මග්ග ප්‍රකරණය අරගෙන. හරිද? එයි රූපම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං කියන එක යනවා දුක්ඛ සමුදයට. අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම කියන යනවා දුක්ඛාර සත්‍යට. ඒ වගේම චන්දරාගයාගේ ප්‍රහාණයක් ඇද්ද නිස්සරණයක් ඇද්ද ඒක නිරෝධ සත්‍යයක්. ඒ නිරෝධය දැනගැනීමේ යම් මාර්ගයක් ඇද්ද එය දුක්ඛ නිරෝධගාමිනී මාර්ග සත්‍යයි කියලා පෙන්වනවා. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැන ගැනීම තමයි මාර්ග සත්‍යය. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි නිරෝධය. නිරෝධේවත් නිස්සරණය. ඊළඟට අවිද්‍යාපච්ච සංඝා. දැන් මෙතන හොඳට මතක තියාගන්න මේක දැන් මේක පෙන්නගෙන යන්නේ විපාක කතා නෙමෙයි හොඳේ. මේ පෙන්නගෙන යන්නේ විපාක කතා නෙමෙයි. ඇයි ඒ? අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදනා සංකාර කවරේදයක් කියලා මේ කියන්නේ. අර අව්‍යාකෘත පටිච්චසමුප්පාදය කියපු එක නෙමෙයි. මොනවද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින සංකාර? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර කියලා සංකාර තුනක් තියෙනවා. එතකොට මෙතන මොනවද මේ කියන්නේ? පුඤ්ඤාභි සංකාර කියන්නේ මොනවද? දානමය, සීලමය, භාවනාමය වූ කාමාවචර වූ රූපාවචර වූ කුසල චේතනා පුඤ්ඤාභි සංකාරයයි කියන්නේ. මොනවද තියෙන්නේ? දාන, සීල, භාවනා. සෝතාපන්න වෙන්න ඕන කාරණේ තියෙනවද? සෝතාපන්න වෙන්න ඕන කාරණේ තියනවද? මේ පුණ්‍යාභි සංකාරවල. නෑ. ඇයි සෝතාපන්න වෙන්න තියෙන කාරණා මොනවද? කල්යාණ මිත්‍ර සේවනේ මේකේ මොකද්ද නැත්තේ? සද්ධර්ම ප්‍රවණේ නෑ. තියෙන්නේ මොකද්ද? දාන සීල භාවනා. දැක්කද? ඒතර අපි හරියට ධර්මයේ තෝරගන්න නැත්තම් මොකක්ද අපි කරලා තින්නේ? පුණ්‍යාවි සංකාර. ඒ පුණ්‍යාවි සංකාරය කරලා තින්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? ආවිද්‍යාවෙන් කරපු මේ අවිද්‍යාවච්ච සංකාර. ඊළඟට තියෙනවා අපුණ්‍යාවි සංකාර. ඒ මොනවද? කාමාවචර අකුසල චේතනා. දස අකුසලයට අයිති ඒවා. අර මං කිව්වේ දස අකුසලේ මුල් කරගෙන කිරීම කරවීම වර්ණා කිරීම අනුබල දීම. 40 ආකාරයකට එනවා කියලා. අන්න අපුඤ්ඤාපි සංකාර. දැන් අපි මේ අපුඤ්ඤාපි සංකාර කරගන්නවද නැද්ද ටීවී එක බලලා? කොහොමද කරගන්නේ? මම දෙන්න ඕන. ඔකට ගහපු මේකම තමයි හොඳ. කිරීම කරවීම දෙකම කරේ නැහැ. ඊළඟට මොකෝ කරන්නේ? වර්ණනා කිරීම. කිරීම කරෙත් නැහැ, කරවියුත් නැහැ. හොඳ වැඩේ ඔකට. කොහොමෝ තමයි වෙන්නේ. නේ? අංක මම බලාගෙන හිටියේ ඔකට දෙකක් දෙනකම් මම හරිය හොඳටම හොඳයි. ඒ මොකද්ද? වර්ණනාව. කිරීම කරමින් වර්ණාවේ අනුබල දුන්නෙත් නැහැ. කිව්වෙවත් නැහැ. ළඟටවත් ගියේ නැහැ. මේ ළඟටවත් ගියේ නැහැ, කිව්වෙත් නැහැ, කරෙත් නැහැ, කරව කෙරෙව්වෙත් නැහැ. gederina පටන් ගත්ත වැඩි. වර්ණා කරා. චෝක් එකට. නේ ගොඩක් කල්පනා කරන්න මේ දවස්වල නේද? මේ දවස් හරි පරිස්සමෙන් ඔව් කටයුතු කරගෙන නැත්තම් බුහුමන් ලත් වෙන්න බෑ අර 40 පටන් ගන්නවා. බුලත් කොළ 40 දුන්නට හරියන්නේ නැහැ නැත්තම්. වට්ටි පිට වට්ටි දුන්නත් හරියන්නේ නැහැ 40 ක්‍රියාත්මක වෙනවා මේ. ඒ හින්දා ගොඩක් කල්පනාවෙන් යන්න වෙන වැඩක් තියෙන්නේ. නැත්තම් අනාතයි. නේද? කවුරුත් ඇවිල්ලා ඊතර කරන්නේ නැහැ. විසිල් ගහලා අවර්ණනා කරන්නේ. වැඩි ඊතර කරන්න එකෙක්වත් වෙන්නේ නැහැ. අනිත් පැත්තට ඕන තරම් අප්පුඩි ගාලා මනේන්ද්‍රිය රජ කරනවා කියම. ආන්න එක තමයි. ප්‍රඥා ඉන්ද්‍රිය නෑ. මනේන්ද්‍රිය රජ කරනවා. ඒවටම උපදෙස් සම්පේනවා. ඒවටම කටයුතු කරනවා. නේද? අප්පුඩි ගාන විසිල් ගාන ඔක්කොම ඉතින්. සෙල්ලම් ඒව නෙමෙයි. ඒතර අපුඤ්ඤාවි සංකාර. අකුසල චේතනාවමයි. නේ? ඒ කියන්නේ gedara පුටුවේ උඩ වාඩි වෙලා කකුල් දෙක උඩින් තියාගෙන කෙලස් හදාගන්න ක්‍රම තියෙනවා. යන්නම ඕනේ නැහැ. ළඟටවත් යන්න ඕනේ නැහැ. ඇහැ ඒ පුද්ගලයා සජීව ගිහින් ස්පර්ශ කරන්න ඕනෙත් නැහැ. ඒත් පුළුවන්. එහෙම අකුසලයක් තමයි එදා මුගලන් හාමුදුරුව මුගලන් හාමුදුරුව නෙමෙයි අර අද්දව ගානකට කලින් තමන්ගේ අම්මායි තාත්තවයි මරලා අර ගිය වෙලාවේ ඇස් නොපෙනෙන අම්මයි තාත්තමලා එතනට එනවා කොල්ල කණ්ඩායම. ඇවිල්ලා මොකද්ද කියන්නේ? මේක කරපු එක අහු වුණොත් ඇහැටවත් පේන්න නෑ කරපු කෙනා. මේක කරපු කෙනා අහු වුණොත් ඇටකටු කුඩු කරලා මරන්න කිව්වා. චේතනා භික්කවේ කම්මං වදාම. බුද්ධාන්තර ගාණක් ගියා. අගසව නමින් ගෞතම බුද්ධ ශාසනයේ උත්තරීතර අරියත් ඵලය පූර්ණ කරා. ශේෂ මාත්‍රේ ඉතුරු වෙලා තිනවා. එදා චේතනාව පහළ කරගත්ත කණ්ඩායමම කර්මයේ විසින් නැවත ඕන තැනට ගාන්නට ගෙන්වනවා. මේක සිද්ධිය වුණාට පස්සේ කොසල් රජුලන්ට මේකට හරියට හිතට අමාරුයි. කොසල් රජුරෝ කියනවා වහා ඉක්මනින් මේ කට්ටියව අල්ලන්න කියලා. අල්ලනවා. අල්ලලා දඬුවමක් දෙනවා. මෙතන බෙල්ල ළඟට පොළවේ වලලලා අර අලියැත්තු ලව්ව සම්පූර්ණයෙන්ම අර සීසාන්නේ. අන්න එහෙම මේව කළා බෙලි ටික ඔක්කොම කපලා දාන. මෙතනට බුදුහාමුදුරුව වඩිනවා. බුදුහාමුදුරුව වැඩලා කියනවා රජතුමාට රජ ඔය දඬුවම මදක් ලිහිල් කරන්න. ඊපස්සේ අහනවා ඇයි එච්චර දඬුවමක් කර මෙච්චර අපරාධයක් කරපු වෙනට දඬුවම ලිහිල් කරන්නේ? මේට මොග්ගල්ලානත් වග කිය යුතුයි කියලා. ඇයි? ඔන්න දැන් නිදාන කතාව කියන්නේ. එදා මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. ඒකින්ද තමයි මේකට. මොකද මේ කොහොමත් යන්නේ නිරේනේ. ආයි මෙහෙ බෙල්ල කපන්න දෙයක් නැහැ. කොහොමද නිවේ? ඇයිද? අරියතුන් වහන්සේ කෙනෙක් වනේ. මේව කරන්නේ. අනන්තරේ පාප කර්ම එකක් නේ. ආයි මොන පිංගම් කළ තිබ්බත් වැඩක් නැහැ. ඒක. එහෙනම් අර දකින්නෙත් නැතුව කරගත්ත චේතනාවක ප්‍රබලතාවය නේද? ඇහැටවත් දැක්කේ නෑ නේද? එහෙනම් ටීවී එක ඉස්සරහා ඉඳන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. හැමදාම ඔක් කියනකොට අපි වචනයක් කියනවා. ඒ වචනෙන් අල්ල ගන්න වැඩි. මොකක් හරි වෙච්ච ගමන් අපි කියනවා අපරාධයක් කරා කියලා. මහා අපරාධයක් වෙලා කියනවා නේද? ආ මේ හැම වෙලාවෙම තියෙන මොකද්ද? පෙර අපර කියලා වචන දෙකක් තියෙනවා. පෙර අර්ධයයි අපරාර්ධයයි. අපිට හැම වෙලාවෙම පේන්නේ මොන අර්ධයද? අපරාර්ධය පේන්නේ. පෙර අර්ධය පේන්නේ නැහැ. අපරාර්ධයේ යමක් සිද්ධ වෙන හන්ද කියනවා අපරාධයේ යමක් සිද්ධ වුණා කියලා. හැබැයි අපරාර්ධය දකිනකොට පෙරාර්ධය යම් යම් මට්ටමකින් හරි දකින්න හැකියාවක් තියෙන්න ඕනේ පෙර කරන ලද කාමාචර අකුසල ධර්මයක ඒ අයගේ ගනුදෙනුවක් තමයි මේ මම මොකදට එහෙම ගනුදෙනුවක් මැද්දට පැනලා නව හේතුවක් සකසගන්නේ අර අහේතුක වෙන්න තිබ්බ වෙලාවේ සහේතුක කරගන්නේ ඇයි මොකටද නැත්තම් හැමදාම ඉතින් අපරාධ කී කී ඉන්න වෙන්නේ අපරාධය කියනකොටම පෙර අර්ධය දකින්න. අපි දකින්නේ අපර විතරයි. පෙරක් තියෙන. පෙර නැතුව අපර වෙන්නේ නැහැ. දැක්කද මේ වචන හැදෙන්නේ? ඒ විදිහට. ඒකයි අපරාධ කියලා ටක් ගාලා කියන්නේ. අපරාධය කියනකොටම ටක් ගාලා පෙර අර්ධය දකින්න පොඩ්ඩක්. හේතුක ඵලයක් මේ වෙන්නේ කොහොමද කියන්නේ. ඒකට තේරෙයි තමයි. ඒවට ඉතින් ඌමිටි දීලවත් අප්පුඩි ගාලා විසිල් ගාලා හරියන්නේ නැහැ. ඇයි? ඒ කැරකිලන් දෙන අපි ඔකට අහුල් වෙනෝනේ නිකන්. මේසු පේන්නේ පොඩි මොකක් හරි එකක් දුවේ නැම මොකක් හරි වෙච්චා ජීවි. හැබැයි මේ කතාව ඔක්කොමයි තියෙන්නේ නැවත නැවතත් කියන නිවන් දකින්න නම් විතරයි. නැත්තම් ඉතින් ඒ යන විදිහකට ඕන විදිහකට යන්න මේ නිවන් දකින්න නම් වැඩේ කොහොම හරි යාමේ බේරගෙන යන්න එපා. නැත්නම් අහගෙන නඩු පටලව ගන්න වෙනවා ඊළඟට. ඒකයි කියන්නේ මේ. කොහෙවත් යන්නේම නෙමෙයි. නිකන් දාගන්නේ නේ. අපි දන්නේත් නැහැ මොනවත් නැහැ. ටීවී එකේ පෙන්නුවා මොකක් හරි පෙන්නුවා මොකද්ද කියන්නේ? ගහන්න ඕනේ ගෝල් පේස් එකට ගෙනල්ලා ගහන්න ඕනේ ආයේ. ගල් ගහන්න ඕනේ ගෝල් පේස් එකේ මැද්දේ තියලා. දැන් වැඩේ තියෙන්නේ මැද්දේ තියලා තමයි කන්න වෙන්නේ. ඕම ගියාම. අර මුගලන් හාමුදුරන්ට වුණා වගේ. ආ කාට කියනවද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ සසරක එච්චරක් පාරමිතා පුරාගෙන ආයේ ඉන්නවා. අපි දන්නේ නැහැ කාටද කියන්නේ කියලා. එදා දන්නවද මේ මහා ගෞතම බුද්ධ ශාසනයේ අගසවුටයි මේ කියන්නේ කියලා. එදා දන්නවද? නෑ. ප්‍රසෙල්ලන් උත්තමයෙක් එක්ක නෙමෙයි එදත් එන්න එන උත්මේක එක්ක නෙමෙයි අන්තිමට හැප්පුණේ. ඒක උන්වහන්සේගේ කර්ම විපාකයට අම්මා තාත්තා ගිහලා උන්වහන්සේ නිරේ ගියා. අර අහගෙන යන උන් ටික නිකන් නඩුවක් දාගත්ත. ඒකයි කියන්නේ. උන්වහන්සේ කර්ම විපාකේ කොහොමද ගෙවන්න වෙන්නේ? එහෙනම් මෙන්න මේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි පැත්ත තියෙනවා. ඊළඟට තියෙනවා මෙතන ආනෙන්ජාභි සංකාරය. ඉතින් මේ අරූපාවචර කුසල චේතනා. ඒවත් කුසල චේතනා. හොඳයි අකුසල චේතනා හැම නෙමෙයි. අරූපාවචර හැංගි. ඒ කියන්නේ මොනවද මේ? අපි මොනව මොනව හරි ඔය ඒ කියන්නේ අපි අර මම අර ඉස්සලත් කිව්වේ අර උපේක්ඛා සහගත එකක් එක්ක. ඒ කියන්නේ මේ ගොඩාක් අර කාම ලෝකයේ පැත්තට යන්නේ නැතුව අර උපවිචාර මාත්‍රේ පටන් ගන්න. ඒ කියන්නේ නිකන් අර මේ ඒකේ ගුණයක් එක්ක වගේ. රූපයකට බැඳිලත් නැහැ ලොකුවට. හැබැයි ඒකේ තියෙන නිකන් ගුණයකට වගේ බැඳිලා ඉන්නවා. නිකන් මෙහෙම රූපයි කියලා අපිට පෙන්වන්න දෙයක්වත් නැහැ වැඩි. බැඳෙනවා අපි. අන්නේ බැඳි බැඳි ඒ වැඩ පිළිවෙල කරනවා. ඒතර ඒ කරනකොට සමහරලාකට දැන් අර කටහඬක හෝ වේවා ඒකේ තියෙන රූපෙට වඩා ඒ රිද්මෙට බැඳෙන්න පුළුවන්. ඒ ස්වභාවය. රිද්මේ තියලා ඒ රූපේ තියෙන කටහඬ මේ මේ ඒ කටහඬ තියෙන රූපෙට නෙමෙයි. ආ මේ ඒ වගේම තියෙන තව ওই ජීවිත ආසාව කියන්නේ දැන් මේක මම තේරුම් ගන්න ඕගලන්ට මේ අපුණ්‍යාවි සංකාර පොඩි වෙන පැත්තකින් පෙන්වන්න. ඔයගොල්ලෝ මොකට හරි බය වෙනවනේ. බය වෙච්ච එකම රූප තියෙනවා. ඈ බය කියන්නේ රූපාවචරද අරූපාවචරද? අරූපාවචරය. බය කියන්නේ අරූපාවචරය. ඒ කියන්නේ ඒ බය ඒ කියන්නේ බයක් එන්නේ දැන් කෙනෙක් එනවා බයක් මොකටද මෙතනින් කොහමරි අර ගැලවෙන පැත්තට යන්න ඕනේ. ඒතර බයකුත් එනවා පොඩි. ඒතර අරූපාවචර එකක්. හැබැයි දැන් මේ බය මොකටද ඇහුවොත් දැන් මෙන්න මෙහෙම ගන්නවා. දැන් කවුරු හරි මිනිස්සෙක් එනවා පොල්ලක් අරගෙන අපේ පිටිපස්සෙන් ගහනවා. දැන් අපි බයක් එනවා අපිට. බය අරූප වෙනවා. දැන් මොකටද බය වෙන්නේ? අන්න අරූප පොල්ලක් අරන් එනවා. එතකොට මොකද ඒක? ඒක රූපාවචර වෙනවා. ඇයි අර මනුස්සය පොල්ලක් අරන් එනවලු උස්සගෙන ගහන. ඒතර රූපාවචර. රූපයක් එක්කනේ එතකොට. හැබැයි බය කිව්වහම මොකක් නැහැ. දැක්කද? අරූපාවචර හැංගීම. බය දෙන්න කියන්නේ යොකුත් නැහැ. හැංගීමක් තියෙන ඔන්න කොටින්ම ගත්තොත්. රූප නිමිත්තක් අග්‍ර නොකරගත්ත හැංගීමක්. එක එක පැති වලට තියෙනවා. හරි. ඊට පස්සේ මේ සංකාර එතකොට මේ මොන මොනවයෙන් හට ගන්න සංකාරද? අවිද්‍යාවෙන් හට ගන්න සංකාර. අවිද්‍යාව පත්‍ය සංකාර. නෑ නෑ දැන් මං කිව්වේ දැන් අපේ අර බය වෙලාද? ඔව්. ඔව්. අරුපාවචර බක්මතල වලට යන්නේ ඔව්. නැත්නම් යන්න බෑ. ඒතර මේකට යන්න කරන්නේ මොකද්ද? අර අපි එක නිමිත්තක් ගන්නවා. ඔය ඒක විස්තර කරන්නේ මේ ඒ කියන්නේ නානත්ත් සංඥා වලින් අයින් වෙලා ඒකත්ත් සංඥාවකට හිත තියෙනවා. අන්නේ ඒකත්ත් සංඥාවට හිත තියෙනකොට තමයි අර දැන් සංඥා නානත්ත් තියෙනවනේ. ඒ සංඥා නානත්යෙන් අයින් වෙලා ඒකත්ත් සංඥාවකට හිත තියෙනවා. තියලා වඩනවා. දැන් අපි අනිත් ඔක්කොම අයින් කරලා හුස්ම රැල්ලට හිත දීලා වඩනවා. එතකොට මොකද්ද? ඒකත් සංඥාවන්නේ. දැන් හුස්ම රැල්ල කියන්නේ නිවන නෙමෙයි. අන්න ඒ වගේ. දැන් ඒකත් සංඥාවක්. ඒක පුණ්‍ය ආනෙන්ජාපි සංකාර වෙන්නේ ඒකයි. ඒ කියන්නේ කියන්නේ බුද්ධ ශාසනයට අදාළ නැති ආනාපාන සතිය වැඩුවොත් හොඳේ. බුද්ධ ශාසනය ආනාපාන සතියක් තියෙනවා. ඒක මම ඉස්සරහට විස්තර කරන්න. මේ භාවනා බාධා පොර. නමුත් කියන්නේ අර සාමාන්‍ය ලෞකිකව වඩන්නේ. ආන්න ඒක. ඒතර ඒ ඔක්කොම අවිද්‍යාව පත්‍ය සංකාර බවට පත් වෙනවා. මේ <coughs> ඒ හැම එකක්ම එන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි කියන එක. ඒතර මේ ඔක්කොම මොනවටයි තියෙනවද? එක්ක කාමාවචර වෙනවා, එක්ක රූපාවචර වෙනවා, එක්ක අරූපාවචර වෙනවා. එතකොට ඒ ඔන්න වැඩේ කරනකොට අර අපරියාපන්න කියන එක එනවද? අර මතකනේ මම හතරකට කැඩුවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර අපරියාපන්න කියලා කිව්වේ අර අහේතුක එකක් එක්ක. ඒක වෙන්නේ නැහැ. ඒතර ඔක්කොම වෙන්නේ මොනවද? එක්ක කාමාවචර පැත්තට, එක්ක රූපාවචර පැත්තට, එක්ක අරූපාවචර පැත්තට. ඒතර කාමාවචර එකේ අපුඤ්ඤාභිනම් කරන්නේ දුගතිගාමී. ඒතර කාමාවචර එකේම පුඤ්ඤාභි පැත්තනම් කරන්නේ මනුස්ස දේව බ්‍රහ්ම රූපාවචර. ආනෙන්ජාභිනම් කරන්නේ අරූපාවචර. ඊළඟට මෙන්න මෙතන එනවා තව වැදගත් දෙයක් පෙන්වන්නේ. තත්තකතම අවිද්‍යාපච්ච සංකාර කියලා කියන මොනවද? යා චේතනා සංචේතනා චේතයිතං අයං උච්චති අවිද්‍යාපච්ච සංකාර. මෙන්න මේක අපිට වැදගත් වෙනවා මේ කොටස. මොකද හේතුව මේ අවිද්‍යාපච්ච සංකාර සංකාරය කියලා කියන්නේ මොකද්ද? යම් චේතනාවක් සංචේතනාවක් වූ විට. චේතනා වෙනයි සංචේතනා වෙනයි. එන චේතනා රහතන් වහන්සේට පහළ වෙනවා. අරියතුන් වහන්සේට. හැබැයි උන්වහන්සේට නැත්තේ මොනවද? අවිද්‍යාව එකතු කරගත්ත චේතනා නැති හන්දා සංචේතනා නැහැ. එහෙනම් චේතනා වෙනයි සංචේතනා වෙනයි. එතකොට මට කියන්න අර ඔයගලන්ට උදේ පෙන්නපු මනදම්මේකේ අර චිත්ත මනෝ මානසං කියලා පටන් ගත්තනේ ඒ ටික. ඒ ඔක්කොම සංචේතනාද චේතනාද අර මුලින්ම ගිය එකේ. ඒ චේතනා. චිත්තයක් හැදෙනවා. හැබැයි ඒවා සංචේතනා බවට පත් වුන්නේ හැබැයි ඒ ඒ විපාක හිත ගිහිල්ලා ඒකත් එක බැඳෙන්න ගියා නම් අන්න අවිද්‍යාපච්චා සංකාර කියලා එතන එන්නේ මොනවද? දැන් ඕගලන්ට තේරෙනවද මං අතන චිත්ත මනෝ මානසං හදයන් පන්නරම් මනායතන මනේන්ද්‍රියන් කියන තැනට මං කොත් තනි වචනයක් සංකාර කියන. ඒ මොන සංකාරයද? ඒ විපාක සංකාරය. ඒක අවිද්‍යාවෙන් ගත්තනම් අවිද්‍යාපච්චා සංකාර වෙච්ච සංචේතනා බවට පත් වෙනවා. එහෙනම් චේතනා වෙනයි සංචේතනා වෙනයි. ඒතර අපිට නතර කරන්න පුළුවන් චේතනාද සංචේතනාද? සංචේතන. චේතනා නතර කරන්න බෑ. මොකද නේද? නෑ චේතනා නෙමෙයි සංචේතනා තමයි කිලුට වෙන්නේ. චේතනාවක් මුල් කරගෙන සංචේතනාවක් වූ විට තමයි කියනවා අවිද්‍යාපච්ච සංඛා. ඒක චේතනාව විපාකයටයි තියෙන්නේ. ඒක විපාකයේ මත තව චිත්තයක් ගොඩනගනවා. අන්නේ ගොඩ නගන චිත්තය තමයි සංචේතන. අතට කියන්නේ දැන් අපි රූපයක් දැක්ක තැන චිත්තයක් හට ගන්නවානේ. ඒ හටගත්ත චිත්තය අපි රූපවල නැති දෙයක් බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒව එකතු කරගන්න බලාපොරොත්තු. එකතු කරගෙන හදන චේතනාවලට කියනවා සංචේතනා කියලා. චේතනා වෙනයි සංචේතනා වෙනයි. එතකොට මේක ඕන වෙන්නේ තවත් ඕන වෙනවා මොකද්ද? තත්ලගතමා කාය සංකාරෝ කාය සංචේතනා කාය සංකාර වචී සංචේතනා වචී සංකාර මනෝ සංචේතනා චිත්ත සංකාර මොන දැන් චේතනා සංචේතනාවක් වුණාම ඒවට කියන මොකද කාය සංචේතනා කාය සංකාර නිකං චේතනාද සංචේතනාවක් කරගත්ත කාය සංචේතනා සංචේතනාවක් කරගත්ත වචී සංචේතනා සංචේතනාවක් කරගත්ත මනෝ සංචේතනා එතකොට අරියතුන් තථාගතයන් වහන්සේටත් අරියතුන් වහන්සේටත් කාය සංකාර තියෙනවද නැද්ද? හට ගන්නවද නැද්ද? වචී සංකාර, මනෝ සංකාර. හැබැයි කාය සංජිත කාය සංචේතනා මනෝ සංචේතනා කියන සංචේතනා වලින් හටගත්ත කාය සංචේතනා වචී සංචේතනා මනෝ සංචේතනා තියෙනවද? ඒක නැහැ. එහෙනම් අපිටත් නිරෝධ කරන්න පුළුවන් කාය සංකාර වචී සංකාර මනෝ සංකාරද සංචේතනා කරගත්ත කාය සංකාර වචී සංකා වසී සංචේතනා මනෝ සංකාරද ආ වරද්ද ගන්න එපා හොඳ බැරි වෙලාවක්වත් කාය සංකාර අයින් කරන්න ගියොත් වචී සංකාර අයින් කරන්න ගියොත් මනෝ සංකාර අයින් කරන්න ගියොත් එහෙම එන අමාරුවක වැටි අයින් කරන්න මුල මොනවාද අර හිත කිලුටු කරගන්න මෙන්න මෙතන තමයි පෙන්වන්නේ හිතන දේ කරන දේ කියන දේ. ඈ දැන් සමහර වෙලාවට හිතන්න එකක් කියන්න එකක් කරන්න එකක් නෙවෙයි. හිතන්න එකක් කියන්න එකක් හරියතුන් වහන්සේ. අන්න හරි. හිතන දේ කියනවා කියන දේ කරනවා. ආන්න එන්න ඔතන තමයි. එතකොට මේ ඔක්කොගෙම තියෙන මොනවාද? චේතනා පමණයි. ඒ චේතනාවට අනුව වචී සංකාරයක් තියෙනවා. ඒ චේතනාවට අනුව කාය සංකාරයක් තියෙනවා. නැත්නම් හිතන්නේ එක, කියන්නේ එක, කරන එක එක. එතකොට මොකಾದ කියලා හොයාගන්න අමාරුයි. හොයාගන්න අමාරුයි මොකಾದ කියලා. ඇයි? එළියට පේන එක, කියන තව එක, ඇතුළ තවත් එකක් නේ. ඒක හොයන්න හරි අමාරුයි. බැරි වෙලාවකත් අරියතුන් වහන්සේ කෙනෙක් අර දිය කඩਿੱත්තකින් පයින්නවා. පැන්නන එක අවස්ථාවක්. නේ. දැන් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර තියෙන මොන විදියටද? හිතපු, කියපු, කරපු විදියටමද? නැත්නම් වෙන විදියකටද? හැබැයි පිටින් බලන් ඉන්න අපිට පේන්නේ දැන් පිටින් බලන් ඉන්න අපිට පේන්නේ මොනවද? අම්මෝ. ඒ දැන් අපි හිතන් ඉන්න ලෝකයක ඉන්නවනේ. දැන් එහෙම අය අය තමයි අපි බලන්නේ අතනින්. ඒකද අපි අමාරුවේ වැටෙන්න තියෙන අවස්ථා. ඒ කියන්නේ අරියතුන් වහන්සේ කෙනෙක්ව තේරුම් ගත හැක්කේ තවත් අරියතුන් වහන්සේ කෙනෙකුට පමණමයි. ඉන් මෙහා කෙනෙකුට තෝරගන්න බෑ. ඒ හින්දා අනුන්ගේ අරියත් ඵල ගැන කියවන්න යන එක බොහොම භයානකයි. අපිට තේරෙන්නේ බැරි වෙලාවකත් ඇත්තටම අරියත් නම්. බැරි වෙලාවකත් මං අහන්නේ. අරියත් නොවුනොත් හරි. බැරි වෙලාවකත් අරියත් නම්. අපිට යන්න එනමන් නැහැ. එහෙනම් අනුන්ගේ මඟඵල කිව හැක්කේ මා හෝ මා වැනි තවත් බුදුවරයෙක්ට පමණයි. කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ කිව්වනම් ඒක එහෙමම තමයි අපි බුදුවරු වෙන්න යන්න හොඳ නැහැ. මොකද අපි බුදුවරු නෙමෙයි. නේද? අනුන්ට සහතික දෙන එක එච්චර හොඳ වෙන්නේ අපිට කොහේ සහතිකේ හම්බෙයිද දන්නේ නැහැ එතකොට. මේ බැරිලක් සූත්‍රයක් පෙන්නනවා මේක වැදගත් ඉඳලා පෙන්නන්නේ මේ නැත්තම් චේතනාව වරද්ද ගන්න පුළුවන්. යමකු සිතයිද? යමකු කල්පනා කෙරේද? යමකු මෙය පවත්තාද? ඕකම තමයි අර කිව්වේ. මොකද්ද? හිතනවා, කියනවා, කරනවා කියලා. මේ විඥානයේ පැවැත්මට අරමුණ වෙයි. මොකේ මොකේ පැවැත්මටද? විඥානයේ පැවැත්මට අරමුණ වෙයි. ඇයි ඒ? ඇයි දැන් සංකාරපච්චය විඥාන. විඥාන ඊළඟට එන්න ඕනේ. එතකොට දැන් සංකාරය ගොඩ නැගෙන්නේ චේතනාව මුල් කරගෙන නම් සංකාර කියන්නේ චේතනා නා ඒ චේතනා සමහර ඒවා තියෙනවා විඥානයේ පැවැත්ම සඳහා විඥානයේ පැවැත්ම සඳහා තියෙන චේතනා ටිකක් තියෙනවා. අන්නේ චේතනා කරන විදිහ කියනවා. කොහොමද? යමකු සිතයිද යමකු කල්පනා කෙරේද යමකු පවත්තාද මේ විඥානයේ පැවැත්මට අරමුණේ අරමුණ ඇති කල්ලි විඥානයේ පිහිටීම වේ විඥානයේ පිහිටි කල්ලි වැඩුණු කල්ලි මතු පුනර්භවය හට ගැනීම වේ මතු පුනර්භවය හට ගැනීම ඇති කල්ලි මතු ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් හට ගැනීම මෙසේ දුක් රාශියන්ගෙන් හට ගැනීම වේ. එහෙමනම් මේ විදිහට හිතලා හරිද? දැන් මේ විදිහට හිතුවොත් හරිද? නෑ. මොකද වෙන්නේ මේ සසර ගමන හැදෙනවා. ඒ කියන්නේ මේ චේතනාද සංචේතනා ගැනද කියන්නේ? අන්න සංචේතනා මූල් කරගත්ත කාය සංකාරයි වචී සංකාර ගැනයි මේ කතා කරන්නේ. ඊළඟට තව එකක් කියනවා තථාගතයන් වහන්සේ. මොකද්ද? දැන් මෙයා හිතනවා මොකද්ද? දැන් මෙන්න මේ මෙහෙම හිතන්න ගියාම නේද මේ ප්‍රශ්නේ එන්නේ? ඈ? මේ හිතන්න ගියාමනේ ප්‍රශ්නේ එන්නේ. එහෙම කල්පනා කරන්න ගියාමනේ ප්‍රශ්නේ එන්නේ. හොඳම වැඩේ මොකද්ද? හිතන්නේ නැතුව ඉන්නේ. ඒකනේ හොඳම වැඩේ. ඉතින් නොසිතාද? කල්පනා නොකරේද? එහෙත් අනුසය කෙරේද? දැන් හිතන් ඉන්නවා කල්පනා කරන්නත් හොඳ නෑ. කල්පනා කරන්නත් හොඳ නෑ, හිතන්නත් හොඳ නෑ කිය කී හිතේ ඉන්නවා. හැබැයි වැඩි තින්නේ අරමුණ ආවට පස්සේ ඒ අනුව ඇසුරු කරන්න යනවා. අනුසේ ක්‍රියාත්මක වෙනවා. අනුසේ ක්‍රියාත්මක වෙනා මොකද වෙන්නේ? මේ විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්ලි හේතුව මොකද මේ වෙන්නේ? අර විපාකයයි හිතන්න ඕන එකයි හිතන්න ඕනේ නැති එකයි දන්නේ නැහැ. මෙයා හිතනවා ඔක්කොම හිතන්නේ නැතුව ඉන්නවා. හැබැයි අනුසේ ක්‍රියාත්මක වෙන්නේ. ඇයි හිතන්න ඕනේ නැතිව හිතන්න නැතුව මොකද කරන්නේ? ඕන එකයි එපා එකයි ඔක්කොම නතර කරනවා. ඔව් දෙක බේර ගන්න බෑ. මොකද්ද කියන්නේ? කල්ලා කියනවා විඥානේ පැවැත්මට අරමුණු වේ අරමුණ ඇති කල්ලි වැඩුණු කල්ලි පුනර්භවය හට ගැනීම වේ පුනර්භවය හට ගැනීම මෙසේ උපායාසං එහෙනම් ඒ වැඩි හරියන්නේත් නැහැ එහෙනම් හිතන්නේ නැතුව හිටිය කියලා හරියන්නේත් නැහැ මේක ගොඩ දා ගන්න බෑ එහෙනම් ওই දෙකම හරිද වැරදිද ওই දෙකම ওই විදිහට හිටියොත් කියන්නේ අර විදිහට හිතලා හරියන්නේත් නැහැ ඒ හිතුවහම ඒ කියන්නේ අර අවිද්‍යාපච්චය සංකාර විදිහට හිතන්නලා හරියන්නේත් නැහැ හැබැයි එහෙමයි කියලා හිතන එක නතර කළා හරියන්නේ නැහැ. ඇයි හිතන එක නතර කරන්න ඕනේ කොයි එකද කියලා දන්නේ ඒ හින්දා ඕව කරන්නේ මොකද්ද? අර මම උදාහරණයක් කිව්වේ සීනි ටික අයින් කරලා පස්සේ බෝතලේ ඉතුරු වෙන්නේ නැහැ. ඔව් බෝතලෙත් අයින් කරනවා. අර උදේ පොඩි උදාහරණයක් කිව්වේ. බෝතලෙත් අයින් කරන්න යනවා. ඒ වගේ. ඒක තමයි මේ කියන්නේ පුනර්භවය හටගන්නේ කියන්නේ. දෙකම පුනර්භවය හටගන්න එකක්. කර්ම භවය හටගන්න එකක්. මේ දෙකම වෙන්නේ. කියන්නේ සසර ගමන හට ගන්න. ඊළඟට කියනවා මොකද්ද? මොකද්ද? කො මේකේ නෑනේ මේක. ආ මේ තින්න ඉදින් නොසිතාද ඉදින් කල්පනා නොකෙරේද එහෙත් අනුසය කෙරේද විඥානයේ පැවැත්මට අරමුණු වේ. විඥානේ නිරෝධය නෙමෙයි. විඥානේ පවතින අරමුණු වෙනවා. එතකොට මොකද වෙන්නේ? පුනර්භවය සඳහා හේතු සැකසෙනවා. සසර ගමන හැදෙන එක. විඥානයේ පිහිටි කල්ලි වැඩුණු කල්ලි මතු පුනර්භවය හට ගැනීම. මෙන්න මේ දෙකම තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ විඥාණයට ආහාර දෙන්න එපයි කියලා. තනි වචනයකින්. ඊළඟට මොකද්ද කියන්නේ? මානෙනි යම් කලෙක නොද සිතාද නොද කල්පනා කෙරේද නොද පවත්කාද. ඒ කියන්නේ කල්පනා කරන්න ඕනේ නැති ඒවා කල්පනා කරන්නේ නැහැ. හැබැයි කල්පනා කරන ඕන එක කල්පනා කරනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අරියතුන් වහන්සේ කෙනෙක් හෙට දානයකට ආරාධනා කරාම දානෙට යන්න කල්පනා කරන්න ඕනද නැද්ද? ඒකට සිවුරු අඳින්න ඕනද නැද්ද? ඈ? කල්පනා කරන්න එපා. හැබැයි අර උඩ කියන විදිහට කල්පනා කරන්නේ හැබැයි කල්පනා කරනවා. ඒ කියන්නේ චේතනා තිනවා සංචේතනා නැහැ. ඒකයි මේ කියන්නේ. චේතනා තිනවා සංචේතනා නැහැ. හරි. කල්පනා නොකිරේද නොතිසාද විඥානේ අරමුණේ අරමුණ නැති කල්ලි විඥානේ පිහිටීම නොවේ. විඥානේ පිහිටීම නොවේ නොපිහිටින කල්ලි නොවැඩුණු කල්ලි පුනර්භවය හට ගැනීම නොවේ පුනර්භවය හට ගැනීම නැති කල්ලි ජාති ජරා මරණ ශෝක පරිදි දුක්ඛ දෝමනස්යන්ගේ නිරෝධයක් වේ. එහෙමනම් බුද්ධ ශාසනයේ නිවන් දකින්නේ කල්පනා නැතුවද? කල්පනා ඇතුවද? කල්පනා ඇතුව හොඳ සිහිබුද්ධියෙන්. හැබැයි කල්පනා කරන්න ඕනේ නැති ටිකක් තියෙනවා. අන්න ඒක පටන් ගත්තේ කොතනින්ද? අවිද්‍යාසහගත සංකාර ගොඩ නැගෙන විදියට කල්පනා කරන්නේ නැහැ. මෙන්න මේ ලෝකය හොඳයි වටිනවා සාරයි නිත්‍යයි සුඛයි අත්තයි හොඳයි වටිනවා සාරයි කියන විදියට කල්පනා කරන්නේ කල්පනාවක් කරනවා. මොකද මෙනෙහි කරනවා. අනිච්චමයි දුක්ඛමයි අනාත්තමයි අසුභමයි. ඒක කල්පනා කරනවා. එතකොට විඥානේ පිහිටි නැහැ. විඥාණයට ආහාර නැහැ. විඥාණය වැඩුණු වැඩුණු නොවැඩුණු කල්ලි පුනර්භවයක් හට ගැනීමක් ඇයි ඒ? විඥාන නිරෝධන නාම රූප නිරෝධයි සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව නිරෝධයි කර්ම භවේ නිරෝධයි කර්ම භවේ නිරෝධන උප්පත්ති භවය නිරෝධ අර මොකද්ද මේක කරන්නේ මොකද අර මේ මාළෙට මුතු අමුණන්නේ ඒකයි ඊළඟට විඥාන සංකාරපත්තෙන් උපදනා විඥාන කවරේදයක්. දැන් මේක අමතක කරන්න එපා. එන්නේ මොකෙන් මොන ප්‍රත්‍යෙන්ද මේ හැම වෙලාවෙම. අර මතකද ඕගලන්ට මම පෙන්නවා අර මොකද අර පෙට්ටි ටික මෙහෙම වැටිලා වැටිලා වැටිලා. අන්න දැන් අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංකාර සංකාර ප්‍රත්‍ය කරගෙන තමයි දැන් මේ විඥානය හටගන්නේ. නිකන් විඥාන නෙමෙයි අර සංකාරය. ඔන්න ඔය සංකාර වලට අනිත් පැත්තෙන් කියන මොනවද? අபிසංකාර කියලා. ඇයි? පුණ්‍ය අபிසංකාර. අපුණ්‍ය අபிසංකාර. ආනෙන්ජ අபிසංකාර. ඔක්කොම මොනවද? අபிස. එතකොට අර විපාක සංකාර ගැනද කියන්නේ? විපාක සංකාර ගැන නෙමෙයි. ඒක ඔක්කොම අபிසංකාර. ගැඹුරින් අල්ලගන්න ඒවා. අபி කියන්නේ ගැඹුරුම. ගැඹුරින්ම අල්ල. තද ලෙස ගන්න ඒවා. මේ සංකාරපත්තෙන් උපදන විඥාන කවරේදයක්? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ. මේ සංකාරපත්තෙන් උපදින මේ සංකාරපත්තෙන් උපදින මේ චක්කු විඥාන කියන්නේ අවිද්‍යාසහගත සංකාරසහගත ඉපදිත මේ විඥාණය කෙලෙස් සහිතේවද කෙලෙස් රහිතේවද? කෙලෙස් හැදෙනේවද කෙලෙස් හදන්නේ නැතිවද? එතකොට අර චේතනා මුල් කරගෙන ආපුවද සංචේතනා මුල් කරගෙන ආපු විඥානද? ආන්න සංචේතනා මුල් කරගෙන ආපු විඥාන. ඒ වගේම සද්දත් එක්කත් ඒ වගේ. මේ විපාක එහෙම නෙමෙයි හොඳේ. ඇයි දැන් විපාකය කියනකොට චක්කු විඥානය කියලා කියනවා. අන්න වචනේ කිව්වට බෑ. බලන්න ඕනේ ඒ විඥානේ මොන ප්‍රත්‍යයෙන් එන එකක්ද? සංඛාර ප්‍රත්‍යයෙන් එන එකක්. ඒ සංඛාරය අවිද්‍යා ප්‍රත්‍යයෙන් එන එකක්ද විපාක හැටියට එන එකක්ද? එහෙනම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් නම් එන්නේ ඒක කෙලෙස් ගොඩ නැගෙන එකක්. ඊළඟට මෙන්න මෙතනදී පොඩි දෙයක් තියෙන පෙන්වන්න ඕගලන්ට තව. මේ අර අර සූත්‍රේ නැති එකක්. මහා තණ්හා ස්කන්ධ සූත්‍රය කියන සූත්‍රය. මේ සාතිය කියන කෙනා ඇවිල්ලාගෙන් අහනවා සාතියේ විඥානය කිම? තථාගතයන් වහන්සේ අහනවා මේ විඥානය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මෙයා උත්තරයක් දෙනවා. වහන්ස ඒ යමෙක් වචන කියන්නේ මොනවද? වචන කියන්නේ. වේදනා විඳින්නේ. ඒ තැන්නේ කුසල කුසල කර්මයන්ගේ විපාක විඳින්නේ මේ විඥාණය වේ. දැන් මෙන්න මේ සාතිය කියන කෙනා කියනවා මේ විඥාණය කියන්නේ මොකද්ද? අපිට යම් යම් වචන කතා කරනවා. කතා කරනකොට යම් යම් වේදනා විඳිනවා. සැප දුක උපේක්ෂා. නේද? විඳිනවා. එතකොට ඒට අනුව අපි කුසල අකුසල කර්ම විපාක විඳිනවා. කුසල පැත්තරත් විඳිනවා. අකුසල පැත්තරත් ඒ ඒ තැන්ගේ කර්මයන්ගේ විපාක විඳිනවා. මෙන්න මේකට කියනවා විඥානය කියලා. මොකද මේ ප්‍රකාශය ගැන හිතෙන්නේ? මොකද දැන් සමහරලාට ඕගොල්ලොන්ට ඒක ලොකුවටම දැනෙලා නැතුව ඇති මෙහෙම විඥානය විස්තර කරන අය ඉන්නවා. එදත් හිටිය අදත් ඉන්නවා. බලන්න බුද්ධ ඥානanse දෙන උත්තරේ මොකද්ද කියන්නේ? මෝග පුරුෂය. තෝ කවරක් කටනම් මා මෙසේ දහම් දේශනවාද දන්නවාද? මෝග පුරුෂය. මා විසින් නන්නයුරු විඥාණය පටිච්ච සමුප්පන්නයි ප්‍රත්‍යයෙන් විනා විඥාන සම්භවයක් නැතයි වදාළනද නොවේ. මොකද්ද කියන්නේ? විඥානේ නන්න අයුරින් විස්තර කරලා තියෙන මොනවද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවා විඥාන, කාය විඥාන. අන්නේ විඥාණය ප්‍රත්‍යයෙන් උපදිනවා මිසක් ප්‍රත්‍යයෙන් උපදින්නේ නැතන විඥානයක සම්භවයක් නැතයි කියලායි මම දේශනා කරලා තියෙන්නේ. උඹය කියන විදිහට විඥාණය විස්තර කළා නෑ. උඹත් වරද්දගෙන අපිටත් දෝෂාරෝපණ කරනවා කියලා මිනිසුන්ට මේක කියලා දීලා මිනිස්සු අපිටත් දෝෂාරෝපණ කරනවා කියලා බුදුහාමුදුරුවෝ නිග්‍රහ කරනවා. එහෙනම් මේ විඥානය කියන්නේ අපි කතා කරන ඒවා. කුසල අකුසල විපාක විඳින ඒවා. වේදනා විඳින ඒවා හැම නෙමෙයි විඥානය කියන්නේ. විඥානය කියන්නේ පටිච්ච සමුප්පන්නව හටගන්න ප්‍රත්‍යයෙන් හටගන්න එක. ඒතර පටිච්ච සමුප්පන්න ස්වභාවයක් නැතිව විඥානයක් විස්තර කරන්නේ නැහැ. ඒ විඥානය විස්තර කරන්නේ කොහොමද? ඇහැ මුල් කරගෙන නම් චක්කු විඥානය, කන මුල් කරගෙන නම් සෝත විඥානයක්, දිව මුල් කරගෙන නම් ජීවා විඥානයක්, නාසය මුල් කරගෙන නම් ගාන විඥානයක්, කය මුල් කරගෙන නම් කාය විඥානයක්, මන මුල් කරගෙන නම් මනෝ විඥානයක් කියලා. එහෙනම් එහෙම වරද්ද ගන්න ඒකයි මේ කියන්නේ. ඒ ඒ දැනුත් පෙන්නලම කියන්නේ ඒකයි ඕගොල්ලන්ට. නම් වරද්ද ගන්න එපා එහෙම. එතකොට අපි ඔය අපේ මේ කියන්නේ කියන්නේ අපි මොකක් හරි දෙයක් සිහි කරන්නේ විඥානය තුලින් තමයි. එතකොට අපි අන්න එක කියන්නේ මොන විඥානයේද ඒක? ඒ පෙර ධම්මයක් සිහි කරලා ගත් එකක් නම් ඒක මනෝ විඥානයක් කියන්නේ. රූපයක් මුල් කරගත් එක නම් ඒක චක්කු විඥානයක් කියන්නේ නේද? දැන් මට සද්ද මොකක් හරි සද්දයක් ඇහුණා. ඒක තමයි විඥානය. මට සැපද සැපක් ලැබුණා, දුකක් ලැබුණා. ඒක තමයි විඥානය කිව්ව. අන්න ඒකට තමයි බුදුහාඳුර මේ දොස් නගන්නේ. දැන් මම සැපක් මට දුකක් වැදුනා මට දුකක් දැනුණා ඒක විඥානය ඒක විඥානයක් නෙමෙයි ඒකයි කියන්නේ පැහැදිලිද ඒ ඊයන තැනම වරද්දගත්ත තැනක් තියෙනවා ඒ හින්දා තමයි ඔකත් වෙන්නේ එද මේක තියෙන්නේ වෙන තැනක හොඳේ අර අර විස්තරය කරගෙන ආපු තැනක නෙමෙයි මේ මහා තණ්හක්කන්ද සූත්‍රයේ තියෙන්නේ නමුත් ඒක මම මෙතනට දාලා ඔයගලන්ට පෙන්නවා මොකද මේ ආර ශ්‍රාවකෙක් කියන්නේ හරියටම වැඩේ දැනගෙන යන කෙනෙක් ඒක කොහේ හරි තැනක වැරදි දැනක් ඇහුණත් අක් ගාලා තේරෙනවා මේක වැරදි මේ කියන එක කියලා. Taman දන්නවා හරියට මොකද්ද කියන එක. ඒක මේ හැම එකක්ම පෙන්වන්නේ. ඊළඟට යන නාම රූප කියන එකට. නිකන් නෙමෙයි මොකද්ද මේ විඥානපත්තෙන් උපදනා නාම රූප කවරේ දෙයක්. නාමයක් ඇත රූපයක් ඇත. මෙන්න මෙතන තමයි පොඩ්ඩක් පැටලෙන්නේ මොකද කෑලි දෙකක් කියනවනේ. අර හැම එකටම එකයි කියන්නේ. විඥානයේ සලා මොකක් හරි සංකාර අවිද්‍යාව ඉච්චරයි. මේකේ කෑලි දෙකක් එනවා. එකක් මොකද්ද? නාම රූප කියන එකේ නාමයක් ඇත රූපයක් ඇත. අන්න නාමයට අයිතිව කියනවා මොකද්ද? එහි නාම කවරේදයක් වේදනා සංඥා සංකාර ස්කන්ධයයි. ඒක තමයි නාම. මට කියන්න ධම්මවල තිබ්බේ මොනවද? ධම්මවල මොනවද තිබ්බේ? වේදනා සංඥා අන්න එහෙනම් අපි මොකද කරන්නේ හැම වෙලාවෙම නාම ධර්මයකුත් රූප ධර්මයකුත් ධම්ම වලට දානවා. එතකොට දානකොට අපි අපි දාන තැන සතර මහා භූත රූප තිබ්බට අර දාන එකේ සතර මහා භූත නෑ ඒකයි එකට කිව්වේ අනිදස්සනෝ අප්පටිපු ධම්මාපන්න රූප කියලා. හැබැයි අපි ඇහැට දකින්න එකේ සතර මහා භූත ඒකනේ ගිහිල්ලා අල්ලන්න පුළුවන්. හැබැයි අරහෙට දාන එකේ තේරුම් ගන්න ලේසිම එකක් කියන්නේ. හීනවල සතර මහා භූත තියෙනවා. හීන හීනවල නෑ නේද? හීන අල්ලන්න පුළුවන්. ඒ වගේ තමයි ධම්ම. දෙහින අල්ලන්න බෑ. පුළුවන්. නේ. දැන් අපි හීනෙන් වතුර එකක් බොන්න පුළුවන් නේ හොඳට. බත් කරන්න පුළුවන් නේ හීනේ. බඩ පිරෙනවා. ධම්ම අරන් පුරවන්න යනවා කියන්නේ මොන වගේ වැඩද? හීනෙන් බත් කනවා වගේ වැඩක්. ඇයි? දැන් ධම්ම නිකන් ইনফෝමේෂන් ටිකක් විතරයි. ඒක අරගෙන බඩ පුරව ගත්ත කිව්වොත් එහෙම. හීන බල්ල බඩ පුරව ගත්තා වගේ වැඩක්. දැන් හීන හීනෙන් කෑවට බඩ පිරෙනවද? දැන් ඇයි අපි මෙච්චර ධම්මත් එක්ක යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා තෘප්තිමත් වෙන්නේ නැත්තේ ඇයි? ඒක මෙලෝඩියක් නෑ. ඉතින් තෘප්තිමත් වෙන්න කියලා කනවා කනවා කනවා කනවා කනවා පිරෙන්නේ නෑ මේක. හෙඩි. කොච්චර කෑවද? අර හීනෙන් බත් කනවා වගේ වැඩක්. ඇයි ඉතින් සටහන් ටිකක් නෙදී එහෙන් පිටි. නේ අර කඩේ හොඳයි මේකේ හොඳයි අරව හොඳයි ජීකී ඉතින් ඔන්න වෙන වැඩියක්. එහෙනම් වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංකාර ස්කන්ධය. නෑ දැන් ওই නාම කොටස කිව්වේ. ඔව් නෑ නෑ දැන් මෙතන නාම රූප කියන්නේ දැන් මේ අවිද්‍යාව මුල් කරගෙන අපි නාම රූප හැටියට අරහෙට ගොඩ නගනවා. එතකොට ඒකේ වේදනා සංඥා සංකාර කියලා වෙනමම නාම ධර්ම හැටියට තව එකක් තියෙනවා මොකද්ද? අනිදස්සනෝ අප්පටිකු ධම්මාපන්නෝ රූප කියලා මම පෙන්වන්නේ. ඒක රූප කොටසත් ඒකේ තියෙනවා. හැබැයි ඒක සූක්ෂමම රූප. ඒකනේ සතර මහා භූත නැත්තේ. ඒකනේ අනිදස්සනයි කිව්වේ. නෑ නෑ නෑ. දැන් මේ මේ රූපය සනිදස්සනයි. මේක සනිදස්සනයිනේ. පේනවනේ. නේද? දැන් ඔයගලන්ට මේ රූපේ මෙහෙම පේනවද? සනිදස්සනයි නේද? හරි. දැන් මේ රූපේ පේනවද? හැබැයි මේ රූපේ මතකද? ඒක කොහෙන්ද ආවේ? දෙක අනිදස්සනයි. ඒක පේන්නේ අල්ලන්න පුළුවන්ද? අනිදස්සනයි. හැබැයි මේ රූපේ මෙහෙම කර්ගජ වගේ ඕලාරික වුණාට අර කති සියුම් ලෙස පේනව නේද? ඒකයි ඒක සියුම් කියන්නේ. ඒක සූක්ෂම රූප. ඒවට කියන්නේ. මේ කර්ගජ රූප නෙමෙයි. අරව තියෙන සියුම්. එතකොට ඒව ඒක තව ටිකක් ගැඹුරට යනවා. ඒවා සියුම් ඔය ඕරාංශු කියලා කියන්නේ ඒකයි. අන්න ඒවා අපේ මනසෙන් නිකුත් වෙන ශක්තියකින් නිකුත් කරන කියන්නේ කුඩාම ඒකක හැටියට යන ශක්ති විශේෂයක්. මොකක්ද ධම්ම වලට වැටුනේ නැත්තේ? ඇයි මං කිව්වේ? අනිදස්සන වූ. නෑ මෙතන මේ කතා කරන්නේ ධම්මයක නෙමෙයි. මේ කතා කරන්නේ හිතේ තුල එක. මේ දැන් එතනට මම තාම රූප කොටස පෙන්වන්නේ නෑනේ මේ තියෙන්නේ. අර නාම කොටස විතරනේ කිව්වේ. මේ තියෙන්නේ ඒ රූප කවරේදයක් සතර මහා භූතයෝද මේ තියෙනනේ සතර මහා භූතය. සතර මහා භූතයෝද සතර මහා භූත නිසා උපන් රූපද. අන්න සතර මහා භූත නිසා හටගත්තු රූප ටිකක් තියෙනවා. ඒක කොහෙද තියෙන්නේ? ඒක ධම්ම වෙන්නේ. එහෙනම් දෙකක් තියෙනවා. සතර මහා භූත රූපක් තියෙනවා. මේ දකින්න එක සතර මහා භූත. ඒතර අවිද්‍යාව මුල් කරගෙන මේ ගොඩ නගන ශක්තිය අරේ ගිහිල්ලා තැම්පත් වෙනවා. නාම රූප ධර්ම හැටියට ධම්මවල. ඒතර ඒක මේ වගේ ගොරෝසුද? නෑ ඒක සිවුම්. ඊළඟට අපි ඒ සිවුම් සූක්ෂමම රූපයක් අරගෙන පටිච්ච වෙලා ඊළඟට කරන නියම ගොන් වැඩේ කියන්නේ මේ තියෙන සතර මහා භූත පස්සේ යනවා ඒක විඳින්න. මෙම් ඕලාරිකව තියෙනවා. අර සිවුම් එකක් පටිච්ච වෙලා ඕලාරික එක හොයනවා. නිකන් බාන අපි කරන කොච්චර මෝඩ වැඩක්ද කරන්නේ කියලා. කවදාකම් මේක වෙන්නේ නැති වෙන්නේ නැති හේතුව. රූපය කියලා මේ නාම රූපය කියලා කියනවා. දැන් මෙන්න මේකට මම පොඩි උදාහරණයක් කියන්නම් ඕගොල්ලන්ට තේරුම් ගන්න. ඔගොල්ලෝ දැකලා තියෙනව නේද? මේ මේ නාම රූප කියන එකේ මේ රූප කියන එකට මේ නාම රූපට දෙන පොඩි නිරුක්තියක්. මොකද්ද? නම්ය වෙනවා රූපණය වෙනවා. කියන්නේ නාමය යම්සේද රූපේසේ. නාමය යම්සේද රූපේසේ. නම්ය වෙනවා රූපණය වෙනවා කියලා කියනවා. පොඩි දෙයක් කියන්නම් මම ඔයගලන්ට පෙන්වන්න මේක. අර දැන් ළමයින්ට නම් ඒක නැතු ඇති. මම දැන් මෙතන ඉන්න ගොඩක් අයට අත්දැකීම ඇති. අර මේ මොනවද මැටි වැඩ කරලා තියනව නේද? ඈ මැටි වැඩ කියන්නේ ඔක්කොම මැටි වැඩ තමයි. මං කිය අර මේ අර ඉස්කෝලේ කරන්නේ අපි මැටි වැඩ. මේ අර මොනවද මේ අර බලන් ඒව මේ හදන්නේ. අර මොකක්ද ඒකට කියන්නේ සකපෝරුනේ. අර ඈ සකපෝරුනේ කියන්නේ ඔය. අර මේ වටේ කැරගෙන්නේ රවුම. ඔන්න ඕක මැද්දේ තියෙන මැටි ගොඩක්. හරි? මේ මැටි ගොඩේ වලන් තියනවද? මැටි ගොඩේ වලන් තියනවද? නෑ. මැටි ගොඩේ වලන් නෑ. එක රිද්මයකට මේක කරකවනවා. කරකවනකොට අපි මේ ඇඟිලි දෙක පාවිච්චි ඇඟිලි ටික පාවිච්චි කරනවා නේ. බෑ ඇඟිලි ටික මෙහෙම පාවිච්චි කරන්න මනස ඕනද නැද්ද? මනස නැතුව බෑනේ. එක රිද්මයකට නම්ය කරනවා. නම්ය ශීලී භාවයක් කරනවා. මෙන්න මේ එක රිද්මයකට නම්ය ශීලී වෙනකොට ඒ නම්ය ශීලී භාවය ගෙනියන්නේ හිතෙන් නේද? හිතෙන් නම්ය ශීලී භාවය ගෙනියනකොට ටික ටිකට යනකොට මොකක්ද වෙන්නේ? ඊට අදාළ රූපය එනවා වලදක් හැටියට. ඔව් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය මේක පස්සේ පොඩ විස්තර කරන්න. දැන් මෙන්න මේක අල්ලන්න. දැන් හොඳට බලන්න දැන් අපි මේ වලඳක් හදන විදියට නෙමෙයි මැටි කෝප්පයක් හදන්නේ. එතකොට හිත වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. හරි. අපි හිතමුකෝ පිඟානක් හදනවා. එතකොට අර විදියටම නම් මේ වෙන්නේ. අර විදියටම නෙමෙයිනේ. වෙන විදියට නම් මේ වෙන්නේ. වෙන විදියට තමයි ඇඟිලි ගෙනියන්නේ. එතකොට ඊට අදාළ රූපය තමයි එන්නේ. එතකොට අපි නම්ය වෙන්නේ යම්සේද රුප්පණය වෙන්නේ එසේ. ඒ නම්ය වෙන්න අපිට වේදනා සංඥා සංකාරය බලපානවා. එතකොට ඔන්න දැන් මේ මොකද්ද අපි කරන්නේ මේ? මේ තේරෙන පොඩි උදාහරණයක් ගන්න නෙමෙයි නාම දැන් අපි මෙන්න මේ නම්ය වෙනවනම් අර මැටි ගොඩ අරගෙන බලු විදිහට මොකද්ද එනලේ රූපේ? හරියට හරි. මේ නම්ය වෙනවනම් හරක් විදිහට. හරක්. මේ නම්ය වෙනවනම් ඌරෙක් විදිහට. මේක නම්ය වෙනවනම් දේව විදිහට. මේක නම්ය වෙනවනම් මනුස්ස විදිහට. දේව වළඳ හදන්නත් මුට්ටිය හදන්නත් පිඟාන හදන්නත් සිත බලපෑවනම් බලු වෙන්නත් මොකද්ද බලපාන්නේ කරකවෙන්නත් එහෙනම් නාම රූප ගොඩ නගනවා කිව්වනේ. එහෙනම් නාම රූප පරිච්ඡේදෙ විඳින්න කිව්වනේ. ප්‍රශ්නේ තිබ්බේ මැටි ගොඩේද ප්‍රශ්නේ මැටි ගොඩ අරගෙන නම් මේ වෙන රූප වෙන විදියට හිතපු හන්දද? චේතනාද සංචේතනා කරපු හන්දද? සංචේතනා කරු. ඊට අදාළ විඥානය ගොඩනකොට මොකද වෙන්නේ? ඊට අදාළ නාම රූපේ ගොඩ නැගෙනවා. දැන් එතකොට රූපයක් ඉදිරියේ නාම්‍ය වෙනකොට පොඩ්ඩක් බලන්න වෙනවා මොන විදියටද රුප්පණය වෙන්නේ කියලා. නැත්තම් මොකද වෙන්නේ? අයි මේ මේ කැරගෙන අර කැරගෙන ශක්තියක් ඕනේ මේ හදන්න. ඒතර මේ අපි ඊළඟ නාම රූප පරිච්ඡේදය හදනවා කියන්නේ ඔන්න ඕක තමයි. ඒතර මේක හදන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? ඒ අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. හරි. දැන් ඔයගලන්ට තේරෙනවද අව්‍යාකෘත පටිච්චසමුප්පාදය ඇහැට රූපයක් ඝට්ටණය වෙන තැන නාම විතරයි. එතකොට අපි නම්මශීලී භාවයක් ඒ කියන්නේ ඒක නම්ම රූපණය කරන්න ගියේ නෑ. ගියේ නෑ අඳුරගත්ත විතරයි. ඔව් නෑ මේ අවිද්‍යාවෙන් හදන එක. ඔව්. නෑ අර අර මං කිව්ව අර අව්‍යාකෘතයේ නාම විතරක් තිබ්බේ. අර විපාකයේ අන්න හරි. අර ධම්ම වලින් ටික අරගෙන අනිත් පැත්තට අර දැන් මම කිය හැම වෙලාවෙම ධම්ම ධාතු බලන. ඇයි මේක අඳුරගන්නෙත් ඒව හරහානේ. අරගෙන ආයි මොකද කරන්නේ බැදි බැදි. ආයි හද හද හද හද අර ඒක දාන. දැන් මෙහෙම දාන දාන එක අපි හිතමු කෙනෙක් මේක බලු විදියටම නම් හදන්නේ. දැන් මේක තේරෙන්නේ නැතුණාට අපේ අපේ තියෙනවා ඇස්ටල් බොඩි එකක් කියලා තියෙනවා ෆිසිකල් බොඩි එකක් කියලා තියෙනවා. අපිට මේ පේන්නේ ෆිසිකල් බොඩි එක. මේ පේන්නේ ෆිසිකල් කර්ගජකය. ඇස්තල් එක පේන්නේ පේන අයත් ඉන්නවා. අන්නේ අයට පේන්න ගන්නවා. Tamanට පේන්නේ නැතුණාට මේක නම්ය වෙන්නේ රුප්පණය වෙන්නේ බලු විදියට නම් කර්ගජකය මෙහෙම්ම තියෙද්දී අපේ ඇස්ටල් බොඩි එක බල්ලෙක් බවට පත් වීගෙන එනවා ටිකෙන් ටික ටිකෙන් ටික. මේ කර්ගජකය අතහැරපු ගමන් අතන්ට යනවා වැඩි. එතකන් යන්න බෑ මේක අතාරිනකම්. එතකොට ඒක අපි කරන්නේ මොහොතක් මොහොතක් පාසා. මතකද පළවෙනි දවසේ කිව්වා ගතිය හදනවා කියලා. ඒක ගතිය හදන්නේ මොකෙන්ද? ලෝභයෙන් දේහේ මෝයෙන් හදනවා. අපිට පේන්නේ මිනිස්සයා වගේ වුණාට ඒකත් එක්ක සමාන ෆිසිකල් ඇස්ටල් බොඩි එක හෙවත් මනෝකාය වෙනස් වෙන්න ගන්නවා. ඇත්තටම මිනිස්සයා මේ ලෝකයට ඇවිල්ලා තින්නේ අලෝභයෙන්, ආදේශයෙන්, අමෝහයෙන් නම් වැඩ කරන්නේත් අලෝභයෙන්, ආදේශයෙන්, අමෝහයෙන් නම් අර ඇස්ට්‍රල් බොඩි එක වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමම යනවා. ඒක වැඩි දියුණු කරගන්න පුළුවන්. හැබැයි ඒක අඩු වෙන්න අඩු වෙන්න අර සතර පායට අදාළ විදියට මේක චේන්ජ් වෙන්න ගන්න. සතර පායට අදාළ විදියට මේක වෙනස් වෙන්න ගන්න. දැන් මේ පරිස්සම් පාදේ කොච්චර භයානකද කියලා තේරුම් ගන්න. අතිබහානක වැඩක් තියෙන තේරෙන්නේ නැතුණාට. මේ නාම රූපක හැදෙනවා කියන්නේ ඒකයි. එයි අර අරක මම ඒකයි ඔයගලන්ට තේරුම් ගන්න කිව්වේ අරක අර අච්චුවේ උඩ අපි එහෙට මෙහෙට අත අඹරන තාලෙට තමයි වළඳ හරි මුට්ටි හරි හැදිලා එන්නේ. එතකොට මෙන්න මේ මැටි ගොඩ මේ උදාහරණයක් කියන්නේ මැටි ගොඩ පංචස්කන්ධය නම් අපි මොකද කරන්නේ? ඒක අරගෙන මතු පංචස්කන්ධය හදාගන්න එක එක විදිහට නම්ය කරගන්න රූපණය කරගන්න. අර ධම්ම ටිකත් අරගෙන. එතකොට පංචස්කන්ධය කියන හිත ක්‍රියාත්මක වෙනවා. ඒ හිත අපි දූෂිත භාවයට පත් කරගන්න ගන්න මොකද වෙන්නේ? හැදෙන රූප එක එක ලෝක තලවලට අදාළ විදිහට. දැන් මිනිස්සේ බල්ලෙක් වෙන හැටි තේරෙනවද පොඩ්ඩක් හරි? මිනිස්සේ බල්ලෙක් නෑ. මිනිස්සේ ඌරෙක් නෑ. නේද? අර අපි මං පළවෙනි දවසේ ඔයගොල්ලන්ට කිව්වේ අනේ ඌ නම් මා ඌරෙක් වගේ. මොකක් බල්ලද කියන්නේ? හොඳ වෙලාවට ඇස්ටල් පිසික ඇස්ටල් බොඩිය කිය පේන්නේ නැත්තේ. පේනවනම් ඌරගේ විදිහම තමයි. ඒ යන්නේ ඒ විදිහට. අර ඔරිජිනල් එක ඕ ඒක අර ඔරිජිනල් විදියට නාමකොත් එහෙමම තියෙනවා. ඒකෙන් අරගෙන තමයි ඊළඟට ආපහු දෙයක් නෑනේ. අන්න. ක්‍රියාත්මක වෙනවා. එතකොට අවිද්‍යාව කොටස නැති හන්දා එතන විස්තර කරේ මොකද නාම විතරයි. එතකොට මොකද වෙන්නේ? අපි නාම කොටස ගත්තා කියලා චෛතසික ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. නව රූපස්කන්ධය හදන වැඩේට යන්නේ නැති හන්දා එතන නාම රූප නැහැ. ඇයි? ඊළඟ රූපේ හදන්නේ නැහැ. ඔරිජිනල් එකෙන් අරගෙන කොපි අරගෙන තනන්න යන්නේ අර නාමගොත්ත ඩේටා එක ගත්තට ඒක අරගෙන තනන්න යන්නේ තව එකක්. අර චේතනා සංචේතනා බවට පත් කරගන්නේ. නැත්තම් අර චේතනාව පහළ වෙනවා. දැන් මේක වෙනස් වෙන්නේ නැහැ. දැන් ඒ අන්න එක ගොඩනගන එක අනිත්‍ය දුක්ඛ අනාත්ත අවබෝධයේ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? නාම රූප පරිච්ඡේදය සහ මුලින්ම ඉවර වෙනවා. ඒතකොට නාම රූප පරිච්ඡේදය සහ මුලින්ම ඉවරුණා නම් කවදා හරි දවසක කොහෙද කොයි ලෝකෙද අපි උප්පත්ති ලබන්නේ කොයි රූපයක් අරන්ද උප්පත්ති ලබන්නේ කොයි ලෝකවත් අර උප්පත්තියක් ලබන්නේ නැහැ මේ තව තේරුම් ගන්න ඕන කොගිස් උයන්නේ එක එක අච්චු දිනෝනේ අච්චු දැන් අපි එකක් තියෙනවා මලක් වගේ තව එකක් තියෙනවා මොකරි වෙන හැඩයක් තව එකක් තියෙනවා තියෙන ලංකා සිතියම මොන හරි එක එක තියෙනවනේ අර ලංකාවේ හැඩේ ඔහොමම තියෙනවනේ එක එක જાති. අර පිටි ටික එහෙම වෙනස් වෙනවද? පිටි අච්චු අනු වෙනස් වෙනවා. ඒ වගේම තමයි. අර මම ඊට වඩා මේ උදාහරණය ගත්තේ මොකද අපි හිත මෙහෙවල කරන වැඩක් අර වලන් හදනකොට තියෙන හිත අනුවනේ මේක වෙනස් වෙන්නේ හැඩේ. එහෙනම් හිත අනුව තමයි අපේ චේතනාම්බික්කවේ කම්මම් වදාමි කියලා කිව්වේ. කර්මය සැකසෙන්නේ ඊට අදාළ විදිහට. මොකද්ද මට නාමය ඕ නාමය කියන්නේ වේදනා සංඥා සංග ඕ එතකොට ඒ නාමය මුලින් තිබ්බ නාමය අර දැන් අපි වෙනස් කරන්නේ නැහනේ රුක්කණය කරන්නේ ඒතකොට ඒක වෙනස් වෙනස් නාමයක් අලුත් එක්ක හැදලා තියෙන හැදෙනවද අන්න හරි අලුතෙන් හදන්නේ ආයි ඒ ඒ නාමයේ වෙනස් රූපයක තියෙනන්නේ වෙනස් නාමයක් ඔව් දැන් අපි මෙහෙමනේ මන්ට දැන් අපි එකම මේ මේ ලෝකේ නිවන් දකිනකම් අපි හිතමු දැන් පුතත්ජන මිනිස්සෙක් ඉන්න කෙනෙක් විවිධ වෙලාවට විවිධ විවිධ ගතිනේ වඩන්නේ. ඒතර ඔහොම ඔහොම ගති වඩ වඩ වඩ වඩ අරහේ යනවා. වැඩ පිළිවෙල කරන අකුසල් ධර්ම පැත්තට. ඒතර ඔහොම ගිහින් ගිහින් මෙයාගේ එකක් දැන් අන්න එතනින් තමයි අර අධිපති ප්‍රත්‍යය ඇවිල්ලා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය ගැන හැව්වේ. ඒතර මේ පැත්තේ විදිහට අන් දෙපැත්තට අඤ්ඤමඤ්ඤ වෙනවා. ඒ ටික ගැඹුරු වැඩේ. නාමයයි නාමයයි නාමයයි. ආ එතකොට දැන් අරහෙම දැන් අරහේ තියෙන නාමයේම ආයි ඝට්ටණය වෙනවා. අර ඒකම අධිපති කරගෙන යන්න ගියාම අතන වැඩිපුරම තිබ්බේ අපි හිතමුකෝ දේවගතියකට කියලා. අදාළ විදිහට කුසල ධර්ම පැත්තට කියලා. ඊට අදාළ ධම්මේ ක්‍රියාත්මක වෙයි. අකුසල ධර්ම පැත්තට තිබ්බනම් ඊට අදාළ විදිහට ක්‍රියාත්මක වෙනවා. රූපයක් නැහැ නේ. එතන රූපයක් හැදෙන්නේ නැහැ. නෑ නෑ. රූපයක් හැදෙන වැඩේ කරන්නේ මේ කර කර අර සූක්ෂම රූප හැටියට අරකට දානවනේ. අනිදස්සනු අප්පටිව ධම්මාපන්න රූප. රූපයක් හදන්න නැත්තම් මං කිව්වේ දැන්. ආ රූපයක් හදන්න නැත්තම්. නැති අවස්ථාවේදී නාමයේ වෙන නාමයේ විතරයි. නාමයේ වෙනස් නාමයක් නේද? අර නාමේ නෙවෙයිනේ. නෑ නෑ නෑ. දැන් අපි දැන් රූපයක් දකින්න කියන්නකෝ. රූපයක් දකින වෙලාවේ හැම තැනම වේදනාව වෙනස් වෙනවද? වේදනාව එකමයි. වේදනාව වෙනස් වෙන්නේ නැහැ. හැබැයි කලින් රූපය දැන් දකින රූපය සංඥා සංඥා වෙනස් වෙන්න පුළුවන්. ඒ කලින් දැක්ක එක නිල් පාට දැන් දැක්ක එක රෝස පාට වෙන්න පුළුවන්, කලින් රතු පාට වෙන්න පුළුවන්. එක කලින් දැක්ක එක උස වෙන්න පුළුවන්, පස්සේ දැක්ක එක කොට වෙන්න පුළුවන්. සංඥා වෙනස් වෙන්න පුළුවන්. වේදනාව එකමයි. එතන ඒ වේදනාවට අදාළ ඒ සංඥාවට අදාළ විදිහට චිත්තය සංකාරය ඒක ඇහැමුල් කරගෙන නම් කරේ චක්කු විඥාන. එහෙම. නාම රූප පච්චේ සංකාර කියන මේ සංකාර පච්චය නාම රූප කියන එක දැන් ඊළඟට ඉතින් සලායතන. ඉතින් මේක නම් විස්තර කරානේ. මොනවා සලායතන? චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, ජීවායතනේ, කායායතනේ, මනායතනේ. මේ ටික විස්තර කරපු ඉඳ මම මෙතනින් මට යනවා. මොකද මේක සම්පූර්ණයෙන්ම ආයතන විග්‍රහයක් කරානේ නේද? සම්පූර්ණයෙන්. නේද? මේ මේ සලායතන එනවනේ සලායතනට එන විදිය පොඩ්ඩක් විස්තර කරවන්න නාම හරි නාම රූප නාම රූප පත්‍ය සලායතන එන්නේ කොහොමද කියලා අන්න දැන් මෙතන අපි අර නාම රූප වෙන්නේ බලු විදියට කියන්නකෝ හදන්නේ එතකොට මේ සලායතන වල චක්කායතන හැදෙන්නේ ඇහැ හැදෙන්නේ බල්ලෙක්ගේ විදියටද මිනිස්සෙක්ගේ විදියටද ආන්න හරි බල්ලෙක්ගේ පෙරේතෙන්න පෙරේත විදියට දේවකන දේවන දේව විදියට එතකොට කන ඇහැ මේ ටික ඉන්ද්‍රියන් ටික ආයතන ටික හට ගන්න දැන් පටන් ගන්න තියෙන්නේ මොන විදියටද? අර ගතියට අනුව. මනුස්ස නම් මනුස්ස විදියට. අලෝභ ආදේශ මොහ පැත්තට. ලෝභ දේශ මොහ මැත්තනම් අනිත් පැත්තට. තිරිසං වෙන්න පුළුවන්. නිරේ වෙන්න පුළුවන් ඒ පැත්තට යන විදියට. ඒතර අර දැකද අතන අරක හදනකොට අර නාම රූප හදනකොට ඊට අදාළ විදියටම ඇහැ හැදෙනවා. එතකොට අපේ අපිට පේන්නේ නැතුණාට අර අපේ මං කියේ ඇස්ට්‍රල් බොඩි එක ආන්න අරක හැදෙන්න අර පටන් ගන්න ටික ටික. දැන් මේක අත මෙහෙන් කාර්ගජකය තියෙන හින්දා තාම අරහේ ගිහිල්ලා කාර්ගජ ඕලාරික එක කඩ ගන්න බෑ තාම. ඇයි? තාම කාර්ගජකය ඉන්නවනේ. ඒක අතාරින්න ඕන. එතකොට සර් දැන් ගෙදරක බල්ලෙක් හදනවනේ. ඔව්. ගෙදරක බල්ලෙක් හදනවා, පොස් බල්ලෙක් හරි මොකක් හරි බල්ලෙක් හදනවා. මොකද ගෙදර බල්ලෙක් හදනවද කියන්නේ? ඔව් ඔව් ගෙදර බල්ලෙක් හදනවා. හොස් බල්ලෙක් හරි වගම් බල්ලෙක් හරි මොකක් හරි හදනවා. මට ඇහුණා ගෙදර බල්ලෙක් හදනවා. හදනවා මොකෙක් හරි බල්ලෙක් හදනවා. පොස් බල්ලෙක් හරි. ආ බල්ලෝ බල්ලෝ හදනවා. පොස් ද මොකක් හරි ගන්න බල්ලෝ හදනවා. ඔව්. පොස් අපිනේ දාගන්නේ උන් දන්නේ නැහැ. ඉතින් ඌ කරේ අනුකම්පාවෙන් කඬ වොණ්ඩ දීලා බෙහෙත් දීලා බලාගත්තාම ඒකත් බලු ගතියක් වෙනවද? ඔව්. මෙහෙමයි ඉතින්. කෑමක් කෑපු කෑමක් කාපු වලිට පෙරේතය වෙනවද? නෑ. ඒක වැරදිටම පරිහරණය කරන්න ගියොත් මෙහෙම වෙන්නේ. දැන් ඌත් එක්කම ඉඳගෙන ඌත් එක්කම හුරතල් වෙවි ඌවම තියාගෙන ඌවත් ඔඩොක් වේදියා ඌත් එක්කම නිදාගෙන ඔය විදිහටම බලු සංකාරයෙන් වඩන්න ගියොත් මොකෝ වෙන්නේ? එතකොට බලු ගතිය. ආන බුදුහාමුදුර කියන බලු විදියටම හිතනවා බලු විදියටම වැඩ කරනවා කුක්කුරවති සූත්‍රය කුක්කුර කියන්නේ බල්ලට කියනවා ඔන්න ඔය විදිහටම සංකාර වැඩ පිළිවෙල නිරන්තරයෙන් නිරන්තරයෙන් කර කර කර කර ගියොත් එහෙම ඇයිද ඌ හිතන්නේ තරු විදිහට ඌ විදිහටම බුදිය ගන්න. උගෙත් එක්කමයි බුදිය ගන්න. ඉන්නෙත් වකුඩු වෙලා. සර් ආරක්ෂාව සඳහා නේද ගෙදර ආරක්ෂාව සඳහා කියලා එකක් හදනවා කිව්ව බල්ලෙක් ඇති කරනවා කන්න බොන්න දීලා. එකම ආරක්ෂාව අනිත්‍ය දුක්ඛ අනාත්ත දැකලා නිවන් දකින්න විතරයි තියෙන්නේ. <laughs> වෙන මොකද මේ කරන්නේ? සර් ඇයි ඒ ආරක්ෂාව මොකටද? අලෝභය ලැබීමට මුලයි, ලෝභය නොලැබීමට මුලයි, පෙර කරන ලද ලෝභයෙන් නම් බල්ලෝ 10ක් හිටියත් නැති වෙන එක නැති වෙනවම තමයි. ඇයි? අනුන්ගේ දේ පැහැර අරගෙන තියෙනවා නම්. ඉතින් පැහැර ගන්න ඕන විදිහට වැඩේ සිද්ධ වෙනවා. අරුගති ගැන මම කියන්නේ. නෑ දැන් බල් මම කියන්නේ සතෙක් හිටපු බලියට එහෙම වෙනවා කිව්වා නෙමෙයි මං කිව්වේ. ඒක කියනවා බලු විදියට හිතනවා බලු විදියටම වැඩ කරන ඔය ඉන්නේ සමහර අය ඒ ඌ බුදිය ගන්න විදියටම බුදිය ගන්න. එක්ක එතන ඌවත් තියාගෙන. අන්න එතකොට බලන්න බල්ලා ඉන්නෙත් වකුටු වෙලා. බුදියගෙන ඉන්න එකා ඉන්නෙත් වකුටු වෙලා. වකුටු ගති. වක්‍ර ගති. ඒතර අර විදියට ගතිය හැදීගෙන එනවා ටික ටික. අපිට කියන්න බෑ බල්ලෝ හදන ඔක්කොම මෙහෙම වෙනවා කියලා. එහෙම කියන්න බෑ. එහෙම වුණොත් මේක අපිට එහෙම කියන්න බෑ එකපාර. පල්වහදන හැමෝටම එහෙම ඔය බලු සංකාර එනවා කියලා කියන්න බෑ. එහෙම කියන්න බෑ. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ හම්බෙච්ච අවස්ථාවේ මම නම් කියන්නේ බල්ල බල හද හදින් එක පැත්තකින් තියලා තමන්ගේ හිත හදාගෙන මෙතනින් ගැලවෙන්නේ එච්චරයි. මොකද මේක මේ බල්ල හදන වෙලාවක් නෙමෙයි මේ හම්බෙලා තියෙන්නේ අපිට. මේ මහත්මයා මේ දැන් ඒ එහෙම හදාදා ඉන්න අවස්ථාවේදී නැති වුණොත් එහෙම එයා ඇස්ට්‍රල් බොඩියට යවෙන හුඟක් දුරටනේ. කවුද අර මනුස්සය ගැන දාන්නේ බල්ලා ගැන. ඒ කියන්නේ අපි දැන් බල්ලෙක් ගැන හිත හිතා මනහරි කරනකොට ඔව් කියන්නවත් මේ කර්ම විශ්ය අතින්ද අපිට හරියටම කියන්න බෑ. මොකද බුදු පියාණන් වහන්සේ කියනවා කම්ම කම්ම විභංග සූත්‍රය අනන්තවත් පව් කරණයි මම දැකලා තියෙනවා දිව්‍යතලයට යනවා අනන්තවත් පින් කරණයි මම දැකලා තියෙනවා සතර පායට යනවා කියන එක. අපිට නියත වශයෙන් එල්ල කළම කියන්න බෑ මේකම සිද්ධ වෙනවා කියලා. එහෙම කියන්න බෑ. කර්ම විශ්ය අතින්ද අපිට එහෙම එච්චරම ගෝචර නෑ. ඉපදුනාට පස්සේ කවුරු හරි කෙනෙක් මේක බලලා ඉවරලා කිව්වොත් මෙන්න මෙහෙම වෙලා තියෙනවා කියලා වෙනම දෙයක්. අපිට මෙයා කරන වැඩේ එකපාරටම නියත වශයෙන්ම කියන්න බෑ. මේක වෙනවා කියලා. ඉතින් ඇඟට ගුණදායක තියෙන්නේ කොයි එකටද? මේ මම පොඩ්ඩක් අයින් වෙලා තමන්ගේ මාර්ගයක් වඩාගෙන ගැලවෙන පැත්තට කටයුතු කරන එක තමයි නේ දැන් අර අර අපේ මාත්‍යකුතුවා දැන් මේ අද උදේත් මට ඇවිල්ලා කිව්වේ ඒකයි දැන් බණක් අහන්න එන්න විදියක් නැහැ බල්ලා බලා ගන්න. ඉතින් මං අහන්නේ ඉතින් අන්න එහෙම වුණා ඉතින් වැඩේ අපරාධයක් නේ. ඔය ඉතින් ඔයිට හොඳ සිකියුරිටි ගාඩ් කෙනෙක් දාන්න. ඒතකොට ඔච්චර ප්‍රශ්නයක් නැහැ. ඔය සිකියුරිටි ගාඩ් කෙනෙක් දැම්මයි කියන්නකෝ. ඒ මනුස්සයා ඉතින් කම්පැනි එකෙන් සල්ලි ගෙවනවා අපිට දෙයියනේ කියලා බණක් අහන්න යන්න පුළුවන්. දැන් අරුවට බලා ගන්නත් ඕනේ උඩ කවන්නත් ඕනේ බණක් අහන්න යන විදියකුත් නැහැ භාවනා කරන්නේ දැන ඌව බලා ගන්න වෙනම කෝස් එකක් තියෙනවා අරක කම්පැනිට කියලා සිකියුරිටි කෙනෙක් ඉඳි වැඩේ ඉවරයි නේ කොහේනම් පඩි ගෙවන්න ඉතින් මම කියන්නේ එච්චර පොස් බල්ලෙක් හදන්න පුළුවන් නම් සිකියුරිටි කෙනෙකුට ගෙවන්න පුළුවන් ඉතින් ඉතින් ඉතින් අල්ලා ඒක කරගෙන ඉන්න ලේසි එක. ඒ මොකද ඒක ගෙවන්නේ කම්පැනිෙන් ගෙවන්නේ. ඒ මනුස්සය කන්න බොන්න දෙන ඔක්කො අපි බලා ගන්න දෙයක් නැහැ එච්චර. වැඩේ පොඩ්ඩක් නිදහස්. අන්න හරි. ඒකනේ මං අර ඌව උරතල් ගන්නවා ඌව තියාගෙන ඔක්කොම ඌව අතගා මොකද වෙන්නේ? ආස්වාදයේම තමයි ආයේ. වෙන වර්ෂන් අපි ඕකට එක එක පොඩි කෑලි දා ගන්නවා ආරක්ෂාවට අරකටද මේකටද කී කී කෑලි දා ගන්නවා. ඊට පස්සේ උන්ට නම් දාන උන් දන්නේ නැහැ උන්ගේ නම උන් දන්නේ නැහැ උන්ගේ නම නේද උන්ට නම දාලා දාලා දාලා කතා කරනකොට ඌ එනවා ඉතින් ඒකත් අපිම තමයි ධම්ම හැටියට කොට දාන්නේ අන්න ඒ වගේ ඉතින් මේ හරි කොහොම හරි ඉතින් සලායතන හැදෙන්න ඕන මේ විදිහට සලායතන නිකන් හැදෙන්නේ නැහැ ඔව් නෑ නෑ නෑ නෑ වරද්ද ගන්න එපා මම කිව්වේ මැටි වලින් බල්ලෝ හදන උන් බල්ලෝ එනෝ කියලා නෙමෙයි නෑ මං මම පෙන්නේ මොකක්ද නම මහත්තයා අර අපි දැන් අර මොකක් හරි වළඳක් හදනකොට අපේ ඇඟිලි ටික යනවනේ අර වළඳේ හැඩයට එතකොට අපේ හිත ක්‍රියාත්මක වෙනවා එතකොට මං ඇහුවේ දැන් ඔන්න ඔය වගේ හිත ක්‍රියාත්මක කරලා අපි දැන් අර බල්ලෙක්ගේ හැඩයට බල්ලෙක් හැදුවා කියන්නකො අර අර මැටි ගොඩෙන්. එතකොට බලු රූපයක් නෙන්නේ. දැන් ඊට අනුකූලව හිතන්න එපා. ඔය විදියට අපි බලු වැඩ කරන විදියට හිතන්න ගියාම බල්ලෙක් තමයි එනවා කියලා කිව්වේ. නැතුව අර රූප හදපු බල්ලියට බල්ලෝ වෙනව නෙමෙයි. හොඳේ. ඔය වර්ධ ගන්න එපා. එහෙම එකක් නෙමෙයි කිව්වේ. නැත නැත මේ මිනිස්සු රසාවක් නේ කරන්නේ. එහෙම එකක් නෙමෙයි. මිනිස්සු රස්සාවක් කරනවා. ඉතින් ඒක මේ මිනිස්සුගේ ආදායමත් එක්ක කරනවා. ඉතින් ඒවා අපිට තීන්දුව තීරණ කරන්න බෑ. හරි. ඉතින් මෙතන මේ සලායතන තේරෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ මේ විදිහට හට ගන්න. එතකොට මේවා චක්කායතන හොඳේ. අර චක්කු නෙමෙයි. චක්කායතන වෙලා. අර මතකනේ මං කිව්වා කූඩුව රිංගනවා කියලා කතාව කිව්වේ. එදා. මේ. ආ. ඊළඟට තියෙනවා ඉතින් ස්පර්ශය. නිකං ස්පර්ශයක් නෙමෙයි මේ කියන්නේ මොකද? සලායතන පත්තෙන් උපදින ස්පර්ශය මොකද්ද කියලා කියන මොකද්ද? චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාන සම්පස්සය, ජීවා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය. ඒ ඇයි මෙහෙම කියන්නේ? අර ඇහක් මුල් කරගෙන කරපු යම් වැඩපිළිවෙලක් මුල් කරගෙන නම් දැන් ස්පර්ශය ගන්නෙම මොකටද? ඒ ඇහෙන් අර ගත්ත නාම රූපේ විදිහටමයි. එහිඳ ඊට අදාළ විදියට තමයි දැන් ස්පර්ශ කර කර ඉන්නේ අරක. ඉතින් නිකන් ස්පර්ශයක් නෙමෙයි මේක. මේක මොකද්ද? චක්කු සම්පස්සය. ඇයි ඒක? ඒක සංචේතනාවක් මුල් කරගෙන ආපු ස්පර්ශයක් හන්දා සම්පස්සයක් බවට පත් වෙලා තියෙනවා. දැකද එක තැනක් හදපු ගමන් ඉතුරු ටික වැල වගේ යනවා. දැන් චේතනාව සංචේතනාව කරගත්තා. ඒක නාම රූප බවට පත් වෙන්න වැඩ ටික කරා ආයතන ටික හට ගන්නකොටම දැන් මොකද වෙලා තින්නේ? නිකං ස්පර්ශය නෙමෙයි දැන් ස්පර්ශ කර කර කර කර කර කර යන්නේ මොකද්ද? සම්පස්සය. එහෙනම් චක්කු සම්පස්සේ සෝත. එහෙනම් මෙන්න මේකෙන් හට ගන්න වේදනාව නිකං වේදනාවක් වෙන්නේ නෑ මොකද්ද? චක්කු සම්පස්සජා වේදනාවක් බවට පත් වෙනවා. දැන් මේ හටගන්නේ අර සැප දුක උපේක්ෂාද? නෑ. මොනවද මේ? සැප වේදනාවේ රාගයෙන් බැඳේ දුක් වේදනාවේ පටිගෙන් ගැටේ උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳේ කියන අන්න රාග දේශ මොහෙන් කරන වැඩපිළිවෙලක් තමයි මේ තියෙන්නේ. ඒක ඇහෙන්න චක්කු සම්පස්සජා වේදනාවක්. කනෙන්න සෝත සම්පස්සජා වේදනාවක්. නාසයෙන්නම් ගාන සම්පස්සජා වේදනාවක්. දිවෙන්නම් ජීවා සම්පස්සජා වේදනාවක්. කයෙන්නම් කාය සම්පස්සජා වේදනාවක්. මනෙන්නම් මනෝ සම්පස්සජා වේදනාවක්. එහෙනම් වේදනා හයක් හට ගන්නවා කිව්වේ. එතන මේ එකක්වත් විපාකද? මේ විපාක නෙමෙයි. නෑ නෑ සැප දුක උපේක්ෂා එක දැන් නෑ සැප දුක උපේක්ෂා එක බැඳිලා දැන් තියෙන්නේ. ඒකනේ සම්පස්සජා කිව්වේ. ඇයි අවිද්‍යාවෙන්නේ මේ ගන්නෙ? මේ අවිද්‍යා සංකාර විඥාන නාම එක. අර අව්‍යාකෘත නෙමෙයි. අර මතකද මං පෙන්නවා සංකාර විඥාන නාම ඇවිල්ලා ඒකත් එක්ක සැප දුක හටගත්තා. සැප වේදනාවේ සුව වේදනාවේ රාගයෙන් මැදේ දුක් වේදනාවේ පටිගෙන් ගැටි උපේක්ඛා වේදනාව අවිද්‍යාවෙන් මැදේ කියන්නේ. එහෙනම් මේ රාග දේශ මොහෙන් ගන්න එකක් මේ තියෙන්නේ. දොර සසර ගමනම හදන ඒවා මේ. ඒකනේ අතන විඥානයේ ළඟ කිව්වේ විඥාණයට ආහාර ලැබේ කියලා. ඔව්. ඔව් දැන් මෙතන ඒක තමයි දැන් ඒක ගත්තේ දැන් ඇහැක් එක කියන්නකෝ. ඇහැක් එක ගත් එක එන්නේ උපේක්ඛා වේදනාවක් ආව එකත් එක අවිද්‍යාවෙන් බැඳිලා ගත් එක. සැප වේදනා හදාගෙන දුක් වේදනා හදාගෙන කලවම් මැල්ලුම් තියෙන්න පුළුවන් මේක ඇතුලේ. ඔව් තනි එකක් නෙමෙයි. ඒ වගේම කයට ආපු සුව වේදනාව තෝරගන්න බැරුව ඒකත් එක්ක ඇලිච් එකක් වෙන්නත් පුළුවන් ඩිරේ. කයට ආපු දුක් වේදනාව අරගෙන ඒකත් එක්ක දෝමනස්ස කර කර ඉන්න එකක් වෙන්නත් පුළුවන්. පස්සපච්චය වේදනාව. ඊට පස්සේ තණ්හා. ඉතින් වේදනාව වජා ඊළඟට මොකක්ද දෙන්නේ? දැන් ආස්වාද විඳිනවා. අර දැකද සංකා අර මුල් කරගෙන ධම්ම අරගෙන වේදනාව ඊළඟට වෙන්නේ තෘෂ්ණාවක් එනවා. තණ්හාවක්. තණ්හා එන්නේ මොකක් පිළිබඳව? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා. ආයි එනවා. දැන් ඇත්තටම අපි තණ්හා වෙන්නේ බැඳුනේ අර ධම්මය හරහා. ඇත්තටම කතාව දැන් තේරෙනවනේ. ධම්මය හරහා බැඳිලා දැන් දුවන්නේ මොකක් පස්සේද? බාහිර ලෝකයේ තියෙන රූපේ පස්සේ. ඒකයි රූප තණ්හා කියන්නේ. සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා. ඉතින් හිතන්න මෙහි මනෝමූලිකව බැඳිලා ඒක හොයනවා බාහිර ලෝකේ. ඒ කියන්නේ මොකද්ද මේ? අපේ හිතේ හටගත් එක හොයනවා බාහිර ලෝකේ. කවදා හම්බෙන්නේ? දැන් අපේ හිතේ හටගත් එක බාහිර ලෝකෙ හොයන කවදා හම්බෙන්නේ? ඇයි? බාහිර ලෝකෙන් හම්බෙන රූප වල තියෙන වේදනාව මොකද්ද? උපේක්ඛා. දැන් හිතේ හටගෙන තියෙන සැප එක. දැන් සැපේක හොයනව කොහෙන්ද? බාහිර ලෝකේ. උපේ බාහිර ලෝකෙන් හොයනවා ඒකේ තියෙන උපේක්ඛා. ඒ මදිවට. දැන් ඔන්න ඊච්ඡතාවය කවදා ඉෂ්ට වෙන්නේ? දැන් අනිත්‍යමද? එහෙනම් අනිත්‍ය කිව්වේ කොතනද කියලා දැන්වත් කල්පනා කරන්න. සෙල්ලම් එකක් නෙමෙයි අනිච්ච කිව්වේ. නේද? මේ මේ හතර මහ භූත ටික කැඩිලා බිඳිලා යන ඒවා ගැන නෙමෙයි අනිච්ච කිව්වේ. ඒවා ගැන නෙමෙයි කතා කරන්නේ. ඒවා ගැන කතා කරන බුදුරු මේ ලෝකෙට පහළ වෙන්න ඕනේ නැහැ. ඔබ කැඩෙනවා බිඳිනවා කියන්නේ. දැන් මෙහෙන් ධම්ම අරගෙන බැඳි බැඳි ඊළඟට මොකද වෙලා තියෙන්නේ? ඒක හොයන බාහිර ලෝක. නේද? අර අපි කියන්නේ මගේ හිතේ තියෙන දේම මම හොයාගන්න ඕනේ කොහොම හරි කියන්නේ. මේක අපේ හම්බෙන්නේ නැහැ බය වෙන්න එපා. ඇයි? එහෙම උන් ලෝකේ නෑ. හම්බුච්ච එක අපි හිතනවා එයාම තමයි. ඒත් හිතන් ඉන්නවද නැද්ද? ඒත් හිතන් මේ ඉතින් මොනවා හරි ගනුදෙනු වෙන්නත් පුළුවන් ඔය අස. එහෙම කෑල්ලකුත් තියෙනවා. නේ. ඇයි? අපි ගහපු ඇග්‍රීමන්ට් තියෙනවානේ. අද්භවයක් අද්භවයක් පාසා එකම අර කියන්නේ ඔක ලස්සන පින්ගන්න මොකද එකම ධම් සභා මණ්ඩපයක නිවන් දකින්න කාක්කල් අපි දෙන්නා එකටම යම් හැබැයි එක්කෙනෙක් සාදු කිව්වා අනිත් එක්කෙනා සාදු කියන්නේ නැතුව හිටියා සාදු කියන්නේ නැතුව හිටපු එක්කෙනාට ටිකක් කල් යනකොට ධර්මාර්ගය හම්බ වෙනවා එයා අනුමෝදන් වුණේ නැහැ ඊට පස්සේ හම්ම. ඉතින් අරයා බලන අම්මා යා කොයි එකට යන් කිව්වා මෙන්න යනවා කලින්. ඉතින් ප්‍රශ්න. නම් ප්‍රශ්න. ඇයි ඉතින්? සාදු කිව්වට සාදු අනුමೋದන් උන්නේ නැහනේ. එකට යන් කියලා. එක්කෙනෙක් කිව්වා. අනිත් එක්කෙනා. කිව්වේ නැහැ. තේරෙනවද මේවා? විදි අපි හිතන විදිහම නෙමෙයි තියෙන්නේ. ඒකයි. එහෙනම් තෘෂ්ණා කියන්නේ මොනවද? රූප තණ්හා, සද්ද ගන්ධ රස තණ්හා. ඊළඟට උපාදානෙ මොනවාද? තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපද උපදනා උපාදාන කවරේද? ඉතින් කාම උපාද කාමයට කිජු වෙනවා. දිට්ඨිය උපාදාන කරගන්නවා. දීලබ්බ එක එක භූත සමාදාන් වෙනවා. අත්ත උපාදාන. මේ අත්වාද උපාදාන කියන්නේ සාරයි කියලා ගන්නවා හැම එකක්ම. ඉතින් සාර වෙන හැම තැනකම කාමයේ භුක්ති විඳින්න පුළුවන් කියලා ගන්නවා. එක එක භූත වැඩ පිළිවෙල වලට යනවා. ඒවා කියලා දිට්ඨිගත වෙනවා. දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, කාම උපාදාන, අත්වාද උපාදාන කියලා කියනවා. සාරයි කියන තැන ගන්නවා හැම වෙලාවෙම. ඉතින් ඔහොම ගත්ත ගමන් මොකද වෙන්නේ? භවයේ හැදෙනවා. නම් භව දෙයාකාරයි. උපාදාන ප්‍රත්‍යයෙන් හට ගන්නා භව කවරේදයක් භව දෙයාකාරයි. අත්ති කම්ම භවෝ අත්ති උප්පත්ති භවෝ කියන්නේ කර්ම භවයක් ඇත උප්පත්ති භවයක් ඇත. ඒ කර්ම භව කවරේදයක් ඔන්න තියෙන මොනවද? පුණ්‍යාවි අපුණ්‍යාවි ආනෙන් ජාති එහෙනම් දැන් කර්ම භවය හැදලා තියෙන්නේ කොහෙටද? එක්කෝ සතර පායට, එක්කෝ සුගතිගාමි, එක්කෝ අරූපාවචර. උප්පත්තිය ගෙන දෙන්න ඕන කර්ම භවය හැදුවා. මේ දැන් අර අරක වැඩේ පටන් ගත්තේ සංජේතනාව බලු විදියට නම් මෙතන භවය හැදෙන්නේ. අන්න අපුඤ්ඤාපි පැත්තට. දේවන පුඤ්ඤාපි පැත්තට. ආනෙන්ජාපින අරූපාවචර මට්ටමට. ආනෙන්ජා විනා. සතර පායට යනවා අපුඤ්ඤා විනා. තුන. නැත්නම් තුන් ලෝකෙට හේතු හදනවා. එහෙනම් මෙන්න මේකේ උප්පත්ති භව කාලේ ඉතින් කාම භව ලෝකන රූප භව අරූප භව මේවා සංඥා භව අසංඥ භව නේව සංඥ මේවා එක එක වෙලාව මොකද වෙන්නේ? ඒක තලවල උප්පත්ති ආද. මේකෙම තියෙන පාලි කොටස ජාතිකවරේදයක් ඔන්න ඔක මොකද ගන්න ඉතින්. ඒ සත්ත්වනිකායලට හැදෙන්න ඕන විදිහට මෙන්න අවසාන වසාවට ඊට පස්සේ මොකද වෙන්නේ? අර ගිහිල්ලා ආයතන ටික ප්‍රතිලාභ කරගෙන මොකද වෙන්නේ? සංජාති ඔක්කාන්ති වෙලා අර ගැඹකකට යන්න ඕන වැඩපිළිවෙල සිද්ධ වෙනවා. මෙතෙන්දි නෙමෙයි අර කර්ම භව හද හද ගිහිල්ලා අවසානයේ ඊට පස්සේ නැවත පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙනවා මරණාසන්න මොහොතේ අන්න එතෙන්දී මෙන්න මේ જાතිය කියන තැන බිහි වෙලා මොකද වෙන්නේ කෙනෙක් සංජාති ඔක්කාන්ති වෙලා අතින් අබිනිම්මින්ද වෙලා ආයතන ටික ප්‍රතිලාභ කරගෙන නැවත જાතියක් බවට බිහි වෙනවා. ඔව්. ඒ කියන්නේ ආයතන ප්‍රතිලාභය කියන්නේ ආයතන ප්‍රතිලාභ කරගෙන ආයෙම. ඉතින් මේ චක්‍රේ නිරන්තරයෙන් යනවා. මත් මේ අර තණ්හාව කියන තැන ධර්ම තණ්හා කියන එක චොට්ටක් තව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ආ අර තණ්හා කියන තැන තණ්හා කියන තැන වරදා වටා ගන්න එපා. ඒ තණ්හා ධර්ම තණ්හා කියන්නේ මේ ධර්මය ප්‍රගුණ කිරීමේ තියෙන තණ්හාව නෙමෙයි. අර ධම්ම රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම. මේ අහගෙන සද්ධර්මයේ තියෙන තණ්හාව නෙමෙයි මේ කියන්නේ. ඇයි අවිද්‍යාව පත්‍ය සංඛාරනේ. හොඳට මතක ගන්න පටන් ගත්තේ කොතනින්ද කියලා. අවිද්‍යාව පත්‍ය සංඛාර. මතකද අර කුසල මූල ලෝකෝත්තර කුසල මූල පටිච්චසමුපාදේ අවිද්‍යාව තිබ්බද? අර ධර්මයේ සමුදය හෝති කියන්නේ නෑ නේ. අර පටිච්චසමුපා ටිකක් පෙන්න්නේ. ලෝකෝත්තර පටිච්චසමුපාදේ. ඒකේ ධර්මයේ සමුදය හෝති කියලා තිබ්බ අන්තිමටම. ඒකේ අවිද්‍යාව තිබ්බද? නෑනේ. මේ අවිද්‍යාව මුල් කරගන්නේ. ඒතකොට මේ මොකද්ද කියන්නේ? මේ කියන්නේ මේ අපි ධම්ම හැටියට නිකුත් වෙන ඒවා නැවත නැවත ඒවත් සිහි කරනවා ඊළඟට. හිත හිත. ඒවටම බැඳි බැඳි ඉන්නවා. හිත හිත. තණ්හා වෙලා ඉන්නේ ධම්මවල ඊළඟට. ඒවම හිතනවා ඒවත් එක්කම ආයෙ ගොඩ නගනවා. මේ චක්‍රය මෙහෙම නිරන්තරයෙන් සිද්ධ වෙන්න ගන්නවා. මෙන්න මේකේ ලෝභ පටිච්චසමුප්පාදේ අර ප්‍රධාන හතර ඔය තියෙන්නේ මෙන්න මේකට මේ ඒතර මේ මේ විදිහට තමයි ඔය දැන් මම ඔය කතා කරපු අවිද්‍යාව පත්‍ය සංකාර කියලා දැන් කියාගෙන ගිය වචන ටික ඔක්කොම අන්නේ සියලු පටිච්චසමුප්පාද ටික මෙන්න මේකෙන් අවසානයේ අපිට හම්බ වෙන්නේ මෙන්න මේ රිසල්ට් එක තමයි බෝනස් එක නැත්තම් ප්‍රතිලාභය ඔච්චරම තමයි මොකද්ද ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධ සම්භවಂತಿ අන්න භවයකට යන්න ඕන කරණය හදාගත්තා සම්භවಂತಿ ඇයි ඒ සම්භවಂತಿ උනේ සංචේතනා පහල කරගෙන නාම රූප හදාගෙන ඊට අදාළ අදාළ විදියට සලායතන හදාගෙන ඊට අදාළ විදියට සම්පස්සේ හදාගෙන ඊට අදාළ විදියට සම්පස්සජා වේදනා හදාගෙන ඒ විදියටම ආවහන්ද මොකද උනේ සම්භවಂತಿ කියන තැනට එනකන් ආවා එහෙනම් ඇත්තට මේ අපි එකතු කරගන්න ඕනේ නැති ඒවා එකතු කරගන්න සමස්ත වැඩපිළිවෙලට කියනවා සම්භවಂತಿ ඒවත් සසර හැදුවා කියලා කියනවා. නිකම් භවය නෙමෙයි සම්භවಂತಿ. ඊළඟ භවය හදන්න ඕන විදිහට එකතු කරගත්තා. අර රූපයක් දකින්න තැන භවයේ තිබ්බේ මොකද්ද? අඳුම ගන්න කෙනෙක් බවට පත් වෙනවා. සම්භවಂತಿ නෙමෙයි. සද්දයක් ඇහෙන බවට, ගන්ධයක් දැනෙන බවට, රසක් දැනෙන බවට අඳුනගත්තා. මෙතන තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව මුල් කරගෙන සම්භවಂತಿ. කියන්නේ සසර ගමන හැදෙන්න ඕන විදිහට. පැහැදිලිද? පටිච්චසමුප්පාදේ අර්ථ විග්‍රහයන් නම් ඉවරයි මෙතනින් මම ඕගලන්ට අර උදේ පෙන්නපු ටිකම තමයි මේක තියෙන්නේ මම හිතන්නේ වෙන අලුත් එකක් නෑ මේක දැම්මේ නෑ මට මතක විදියට මේක අර වෙන තැනක මම කරපු වෙනදා මේක තිබ්බේ අර පොයිචාර තුන මේ තියෙන විදියටම ඒ වගේ මේක ලෝභ මූල අකුසලයේ විස්තර කරා මේක අර කලින් ගොඩක් විස්තර කරපින්න මම වැඩි කියන්නේ නැහැ දුක වේදනාවත් එක්ක සෝමනස් උපවිචාර කරනවා ඉතින් මෙන්න මේකත් එක විපරිණාම දුක්ඛතාවයටපත් වෙන එක පෙන්නනවා ඒ ඒ වගේම මෙන්න මේ සංකාර විඥාන නාමයකදී මොකද්ද වෙන්නේ අර නොදුක් නොසුව වේදනා සුව වේදනා දුක් නොදුක් නොසුව වේදනාව ආවා ඒකේ සුව වේදනාවේ ඇත්තට මොකද උනේ රාගයෙන් ඇලුනා ඊළඟට ඒ වගේම දේශයක එනවා ඒ දේශකයේදී වෙන්නේ මොකද්ද? අර විදියටම ගිහිල්ලා මේ ටික කලිනුත් ඔයගලන්ට පෙන්වුවානේ. දුක් වේදනාවක් එනවා විපාක හැටියට. අන්න ඒ දුක් වේදනාවේ මොකද වෙන්නේ? පාටිගෙන් ගැටෙන්නේ. ඒක. ඊළඟට මෝහ මූලයක උපේක්ඛා උපවිචාර කරන්න ගන්නවා. ඒ උපවිචාර කරන්න ගත්ත ගමන් මෝහය උපදිනවා, විහිංසාව විතක්කේ උපදිනවා. ඊට පස්සේ වයසංගත ලක්ෂණයට ගිහිල්ලා මොකද වෙන්නේ සංකාර දුක්ඛතාවයකටපත් වෙනවා. මේ සංකාර දුක්ඛතාවයටපත් වෙන එක මේ විදිහටම එතනින් පෙන්නනවා අවිද්‍යාවෙන් බැඳේ කියලා පෙන්නනවා. මෙන්න මේ සුව වේදනාවේ රාගයෙන් බැඳේ. එහෙනම් සුව වේදනාවේ රාගයෙන් බැඳේ නම් රාගේ ප්‍රහීන කරන තැන සුව වේදනාව ඉතුරු වෙනවා. දුක් වේදනාවේ පටිගයෙන් ගැටේ. ඒතර දුක් පටිගය අයින් කරන තැන දුක් වේදනා එනවා සුව වේදනාවේ රාගයෙන් ඇලෙන තැන සුව වේදනාව දුකක්සේ දකිනවා ප්‍රඥාවෙන් ඒ වගේම දුක් වේදනාවේ පටිගයෙන් ගැටෙන ඒ දුක් වේදනාව උලක්සේ දකිනවා උපේක්ඛා වේදනාවේ නොදුක් නොසුව වේදනාවේ අවිද්‍යාවෙන් බැඳෙන තැන නොදුක් නොසුව වේදනාව අනිච්චසේ දකිනවා එවිට රාගයේ ප්‍රේණයි දේශයේ ප්‍රේණයි මෝහයේ ප්‍රේණයි සුව වේදනා දුක් වේදනා නොදුක් නොසුව වේදනා පංචස්කන්ධයටයි තී එය අරියතුන් වහන්සේ කෙනෙක්ගේ පරිණිර්වාණය දක්වා සිද්ධ වෙනවා. ඒ නැත්තේ මොනවද? රාගයයි, දේශයයි, මොහයයි. ඉතින් ඔන්න ඔක තමයි පෙන්වන්නේ අර අර වේදනාව වස්තු කරගන්න තැන ඉතින් හරි කල්පනා වෙන්න එනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඇයි බුදු පියාණන් වහන්සේ උපේක්ඛා වේදනාව අනිච්චසේ දකින්න කිව්වේ? අන්නේ උපේක්ඛා වේදනාව අනිත්‍යසේ දකින්නකේ අනිත්‍යතාවයේ වැදගත්කම පෙන්වනවා තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට දෙන දාණයටත් වඩා මහත්ඵලයි මහානිසංසයි එක අසුණු සැනක් ගහන මොහොතක් අනිත්‍ය මෙනෙහි කරේද කිය. මොකද භව ගමන සම්පූර්ණයෙන් සිඳින්නේ. ඒක බුදු කෙනෙක්ට දානයක් දීලත් කරන්න බැරිද? ඒ කියන්නේ බුදු කෙනෙක්ට දාන් දීලා වැඩක් නැහැ කිව්ව නෙමෙයි වරදවා වටා ගන්න එපා. ඒවැ පුණ්‍ය වාසනා අනන්තයි අප්‍රමාණයි. හැබැයි ඒක ඒ වැඩ පිළිල අපි කරන ගමන් අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් සසර ගමන නිමා කරගන්න ඕන වැඩ පිළිවෙල කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි මේ ටික ඔයගලන්ට පෙන්වන්නේ මම. හැම වෙලාවෙම වෙන්නේ මොකද්ද? සුඛ වේදනාවක තමයි රාගයෙන් බැඳෙන්නේ, දුක් වේදනාවක පටිගෙයි, අදුක්කම සුඛ වේදනාවක අවිද්‍යාවෙන් බැඳෙන්නේ. එතකොට සුඛ වේදනාවයි දුක් වේදනාවයි අදුක්කම සුඛ වේදනාවයි ඉතුරු වෙන්න ඕනේ. රාගය දේශය මොහේ ප්‍රහීන වෙන්නේ. නැතු සුඛ වේදනා දුක් වේදනා දුක්ඛ සුඛ වේදනා අයින් කළා නෙමෙයි නිවන් දකින්නේ. රාගය දේශය මොහය අයින් කළා. ඒක නිවනේ අර්ථකථනය. නැත්තම් නිවනේ අර්ථකථනය දෙන්න ඕනේ සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා ප්‍රහීනේ නිවනයි කියන. මේ වැරදි අර්ථකථනය යනවා. ඒකයි මේ පෙන්වන්නේ. සැපත් දුකයි දුක්ත් දුකයි උපේක්ෂා දුකයි ඔක්කොම දුකයි ඔක්කොම දුකයි කියලා දැක්කම තමයි නිවන් දකින්නේ. දැන් බුදුහාමුදුරුවෝ සුඛ වේදනාව උලක්ෂේ දුකක්ෂේ දකින්න. දුක් වේදනාව උලක්ෂේ දකින්න. උපේක්ඛා වේදනාව අනිච්චසේ දකින්න තමයි මේකෙ පෙන්නේ. සුව වේදනාව දුකක් විසින් දැක්විය යුතුයි. දුක් වේදනාව උලක් විසින් දැක්විය යුතුයි. නොදුක් නොසුව වේදනාව අනිච්ච විසින්ම දැකිය යුතුයි. එතකොට අනිච්ච කියන එක කොච්චර ඥානයක්ට බඳු කියන එක තේරෙන්න ඕනේ ඕක. මේකම තමයි ඉස්සලක් වෙන්නේ අසල්ල සූත්‍රයේ ඒ කොටස ඉතින් ඕගලන්ට කිව්වනේ. අසූ පිරුතන් නැති කෙනෙකුයි පෘතජ්ජනෙකුයි ආර්යෙකුයි අතර වෙනස අහනවා. හැම වෙලාවෙම පෙන්වනවා මොකද්ද ආර්යෝ අනාර්යයක් පෘතජ්ජනයා කායික දුක්ඛයක් විඳිනවා මානසික දුක්ඛයක් විඳිනවා ආර්යෝ කායික දුක්ඛේ විඳිනවා මානසික දුක් විඳින්නේ නැහැ. එහෙමනම් මට කියන්න අර උදේ ඉඳන් තිබ්බ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ආර්යෝ කායික දුක්ඛේ විඳී මානසික දුක් නොවිඳී කියනවා නම් තථාගතයන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේම දේශනා කරන්නේ. මෙන්න ඒක මෙතනම තියෙනවා. කායික වේදනා චෛතසික වේදනා දෙකම විඳි පටිඝණසක්කේ නම් එහෙම උපදී එන්න මේකේ එන්න මෙතනට එන්න මේ දින කායික දුක් වේ ඌ එක් වේදනාවක් විඳි චෛතසික වේදනාව නොවිඳි එහෙනම් කායික වේදනාව විඳි චෛතසික වේදනාව නොවිඳි ඒ කියන්නේ මානසික වේදනා හරි මට කියන්න රූපත් එක්ක ඇහැ රූපත් එක්ක කායික වේදනා එනවාද ඇහැ රූපත් එක්ක කායික වේදනා එනවාද කියලා අහන්න නෑ කන ශබ්දයත් එක්ක කායික වේදනා එනවාද? දිව රසත් එක්ක කායික වේදනා එනවාද? නාසයේ ගන්ධත් එක්ක කායික වේදනා එනවාද? මන ධම්මයත් එක්ක කායික මේ මේ කායික වේදනා එනවාද? ආ ඔක්කොම නෑ නෑ කියලා කියන්න එපා. ඇයි මන ධම්මයත් එක්ක ක්‍රියාත්මක වෙනව මොකද්ද? පෙර කරන ලද කාමාවචර අකුසල ධර්මන්ද එන්න පුළුවන්. හරි මේ හතරත් එක්ක එහෙනම් මේ හතරත් එක්ක මාත්‍රයක්වත් කායික වේදනා නැත්තම් කායික වේදනා නෑම තමයි. එහෙනම් මේ හතරත් එක්ක යමෙක් දුක් වේදනාවක් විඳිනව නම් විඳින්නෙම මානසික වේදනාවක්ද විපාක වේදනාවක්ද එහෙනම් ආර්ය කායික දුක්ඛේ විඳී මානසික දුක් නොවිඳී කිව්වනම් අනිවාර්යෙන්ම රූප ශබ්ද ගන්ධ රසත් එක්ක විපාක වශයෙන් මානසික දුක් වේදනා එන්න බෑ මොනම හේතුවක් නිසා එන්න බෑ රූප ශබ්ද ගන්ධ රසත් එක්ක විපාක දුක් එන්න පුළුවන්ද එන්න බෑ එනවනම් ඒක මානසික. දැන් අපි කියනවා අයියෝ මේ කෑම එක හරි නෑ. ඒක කායික දුක්ද මානසික දුක්ද? දේවා. හදාගත්ත ඒවාද ඇත්තටම විපාක වශයෙන් එනියම. ඔය හදාගන්නේ ඔක්කොම. හැබැයි එතන දෙයක් එනවා මොකද්ද? එහෙම කෑමක් රහට නොලබන්න පෙර කරන ලද අලෝභයක් හන්දා අලෝභය නොලැබීමට හේතුවක් වෙනවා. හැබැයි අලෝභය නොලැබීමට හරි කෑම ලැබෙන වෙලාවේදී දිවට රස උපේක්ඛා. දැකද? සිද්ධාන්ත දෙකක් සිද්ධ වෙනවා. අලෝභය වෙනවා. ලැබීමට මුල එකක් ලැබෙන එකේ වේදනාව උපේක්ඛා. ඒ වගේ පෙර කරන ලද අලෝභය හන්ද ලැබෙන්න ගන්නවා. වේදනාව ඒත් උපේක්ඛා. පැහැදිලිද? ඔව් මාත්. අපි මේ ඇඹුල් ළඹයක් කනකොට නිකන් අපිට දැනුණානේ මොකක්ද දැනෙන්නේ ඇඹුල් ළඹයක් කනකොට. දැන් අපි නෙවෙයි සෝරි. මේ දැන් පිට කෙනෙක් තද ඇඹුල් ලම්බයක් කනකොට නික අපේ හිරිවැටලෙන ගතියක් එන්නේ. ඔය වෙන්න බෑනේ ඒක නේ. ඒක වෙන්න බෑ මනස. ඒ මොකද වෙන්නේ? අන්න අන්න හොඳ ප්‍රශ්නයක්. අනිත් වෙන ඇඹුල් ලම්බයක් කනකොට අපේ අපේ නියාරි. දැන් අපිට කායික මොන හරි අවුලක් තියෙනවද? මොකද්ද aran තියෙන්නේ? අවිද්‍යාවෙන් අරගෙන නාම රූප බහිනවා කිව්ව ඔන්න ඕක තමයි. ඔකම වෙන උදාහරණයකින් කියන්නම්. කේන්ති ගියාම ගත මොකෝ වෙන්නේ? දරදඬු වෙනව නේද? අර පුටු වලට පයින් ගහනව නේද? පුටු පලි දේවල්. අන්න නාම රූප බැස්සට පස්සේ හොයාගන්න බෑ මොනවද වෙන්නේ කියලා. ඒතකොට අර ඇඹුල් සංඥාව ඇඹුල් සංඥාවම තමයි. දැන් ඒකත් එක්ක මොකද වෙන්නේ? ඉතින් හිතන්න අවිද්‍යාවෙන් ගන්න එක කොච්චර දරුණුද කියලා දත් හිරි වැටෙනවා කිව්වහම ඇඹුල් නැතුව. ඇඹුල් නැතුව දත් හිරි වැටෙනවා කොහොම අවිද්‍යාව කොහොමද කියලා හිතාගත හැකිද? ඒ කියන්නේ මනසට හැකියාවක් තියෙනවා අවිද්‍යාවෙන් අරගෙන මේ කර්ගජකය ඕලාරික වූ කර්ගජකය සතර මහා භූත වෙනස් කරන්නේ. කොහොමද අවිද්‍යාවේ තියෙන ප්‍රබලතාවය? නවි ඔව් ඒ තියෙන. ඒක හාලත් නෑ තරම්. ඒක තමයි මං කිව්වේ කන්න නැතුව කෙලස් හදා ගන්න පුළුවන් කිව්වේ ඒක තමයි. කන්න ඕනේ නැහැ. කන්න දැකලවත් නැහැ තමයිලාට තාම. එහා පැත්තේ උයනවා තාම. ඒක තමයි. දිවෙන් නෙමෙයි වැඩි. සුවඳ. පුළුවන්. පුළුවන් හදන්න. රුවන් රුවන් මා තව ප්‍රශ්නයක් තියෙනවා දැන් පටිච්චසමුප්පාද නිරෝධය එනවනේ. ඒකෙදි විඥාණය නිරෝධාගේ වෙච්චාම රහතන් වහන්සේ කෙනෙකුට මොකද්ද ප්‍රඥා චෛතසිකය දෙන්නේ එතන? අන්න රහතන් වහන්සේට විඥාන නිරෝධයේ මොන විඥාන? නෑ නෑ. පටිච්චසමුපාදේ නිරෝධ වෙනකොට විඥාන නිරෝධ වෙනවනේ. එතනින් පස්සේ ඒ වෙනුවට මොකද්ද එන්නේ කියලා මං අහන්නේ. නිරෝධ වුණාට පස්සේ. ඇයි දැන් රහතන් වහන්සේට නිරෝධ වෙන්නේ මොන විඥානයේද? අර අවිද්‍යාව මුල් කරගත්ත අபிසංකාර මුල් කරගත්ත විඥානේ නිරෝධයි. දැන් ඒක නිරෝධ උනායි කියලා උන්නාතර විපාක විඥානේ නිරෝධද? ආ ඒක තමයි එතන කියන්නේ විපාක විඥානේ කියලාමද කියන්නේ? අන්න විපාක විඥානේ එහෙමමයි. නැත්තම් ප්‍රඥාව කියලා කියන්නේ නැද්ද එතන? නෑ නෑ නෑ. අරියතුන් වහන්සේද? අරියතුන් වහන්සේට මම කියන්නේ ක්‍රියාසිත කියලා. ආ. ඉතින් ක්‍රියාසිත වල තියෙන්නේ මොනවද? අර අව්‍යාකෘත ටික. ඒක ඒක තිබ්බනේ සංකාරපච්චය විඥාන කියලා එකක්. ඔව් ඔව. ඒක හටගන්න. ආ ඒක තෙන්ඩත් විඥානේ තමයි කියන්නේ නේද? ඒකට කියන්නේ විඥානය කියලා. ආ ආයි බෝම්පින්. හරි. විඥානය කියලා වෙන එකක් කියන්නේ නැහැ. ඇයි? ඒක ඇහෙන් මුල් කරගත් හඳ චක්කු විඥානය. හැබැයි අර මොකද අවිද්‍යාව මුල් කරගත්ත අபிසංකාර තුලින් ගොඩ නැගෙන විඥානයක් නෙමෙයි අර පැවැත්මට ආහාර දෙන විඥානයක් නෙමෙයි. ආ ඒක තේරුණා. විඥානයේ පැවැත්ම උදෙසා කියලා කිව්වේ. එහෙම එකක් නෙමෙයි. ඔව්. නෑ. ඔව්. ඒ අඳුර ගන්න. නැත්නම් දැන් ආර්ය තුන්වහන්සේ කෙනෙක් කොහොමද අඳුර ගන්න දාය කියන්නේ? නෑ ධර්මදේශනකදී මම ඕක. ඒතකොට අර නැත්නම් ඔය වැඩ ගොඩක් කට්ටියට ප්‍රශ්න වෙන්නේ ඇයි දන්නවද? විපාක විඥාණයයි අභිවිඥාණයයි තෝරගන්න බැරි ප්‍රශ්නේ. ඒතර බුදුහාමුදුරන්ට විඥාන නිරෝධයි කියලා ගන්නවා. ඒතර අඳුරන්න බැරිද ඒක? හිත පහළ වෙන්නේ නැද්ද ඒක උන්වහන්සේට? ඒකයි මම අර කිව්වේ බුද්ධ කියන තැන රූප වේදනා සංඥා සංකාර විඥාන නැති වුණාට බුදු පියාණන් වහන්සේ කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන සංකාර කියලා තියෙනවා කිව්වේ ඒකයි. ඒකනේ අඳුරන්නේ විපාක විඥානය කියලාම තියෙන්නේ ඒකනේ. විපාකය හට ගන්න. ඉතින් මෙන්න මෙතනදී දැන් ඔයගලන්ට මම හිතන්නේ තේරෙන්න ඕනේ අර රූප ශබ්ද ගන්ධ ඒවත් එක්ක කවදාකවත් මානසික දුක් නැහැ. එහෙනම් අපිට රූපත් එක්ක රූප ශබ්ද ගන්ධ රස ඕවත් එක්ක මන වඩන මන නොවැඩෙන ඒවා තියනවාද? ඇත්තටම විපාක වශයෙන් තියනවාද කියලා අහන්නේ. ද රූපද තියෙන්නේ? රූප. රූප තියෙන්නේ. නේද? ඉවර බෙදිලි? මහත්මයා මේ ඉවර වෙනව නේද? මහත්මයා දැන් හුඟක් අවස්ථාවලදී අපි ඉගෙන ගන්න පටිච්චසමුප්පාදේ ආත්ම තුනේ පටිච්චසමුප්පාදේ හුඟක් කට්ටිය අපි උගන්නන හැමතැනම වාගේ. මොකක්ද මහත්මයා අව්‍යකුත? නෑ ආත්ම තුනක පටිච්චසමුප්පාදේ. ඔව් අන්න ඒ ඒ කෑල්ල මාත්‍ය කොහෙන් ගන්නවද කියන්නේ මම දන්නේ නැහැ. ඔව් ආත්ම තුනක පටිච්චසමුප්පාදයක් කියනවා කලින් ගෙන අප එකයි දැන් එකයි ගෙනියන එකයි කියලා ඔහොම එකක් කියනවා. ඒක කොහෙන් කියනවද කොහේ දින එකක්ද කියන්නේ මම නම් දන්නේ නැහැ. අපි ඔය ඒත් ඉතින් මේ මේ අත්භවයේ කරන වැඩේදී මේ බුදුහාමුදුරගේ ඉදප්පච්චතා පටිච්චසමුප්පාදයක් ගැන හැම වෙලාවෙම අර කර්ම භවය හදන එකනේ. කර්ම භවය හදන්නේ නැත්තම් අපිට උප්පත්ති භවයක් ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි කර්ම භවය හදනවා නම් අපි දැනගත්තත් නොදැනගත්තත් උප්පත්ති භවයට යනවම තමයි. ඒක නතර කරන්න බෑ අපිට. ඇයි? පබළු අමුණුනේ කරනවනේ. දැන් ඇත්තට මේක මේ මේ මරණ මොහොතේදී ඇති වෙන චුතිචිත්තයත් එක්ක යන පරිසම්පාදේ තියෙන්නේ. ඒ අතරතුර ශනික මරණ වාගේ දැන් අපි දැන් පැවැත්මේදී අපි දැන් මේ මොහොතේ අපි හැදෙනවනේ මේ පරිසම්පාදයක්. ඔව්. ඒක ගැන පොඩි ඒක තමයි මේ තියෙන්නේ. මේ දැන් අපි කෙරුවේ ඒක කතා කරන්නේ. අපි දැන් ඒක තමයි කතා කරන්නේ. ඒක තමයි ඉදප්පච්චතා පටිච්චසමුප්පාද. ඒක තමයි බුදුහාඳුරු කියන්නේ ලෝක සත්‍යය තෘෂ්ණාවෙන් වෙලීන තෘෂ්ණාවෙන් මුසපත් වෙලා ඉන්න ලෝක සත්‍යය කෙසේනම් මේ ඉදප්පච්චතා පටිච්චසමුප්පාදේ තෝරා ගනී. මට මේ කියන්න යන එකත් මහ වෙහෙසක් කියලා අර බුද්ධත්වයේ ලැබලා ප්‍රකාශයක් කරේ ඔන්න උතුම්. කියන්නේ මිනිසුන් තේරුම් ගන්න බැරි එක තමයි මේක. ඉතින් මේක හරියට තෝරගත්තට පස්සේ ඔහුට භවයක් ගැන ප්‍රශ්න එන්නේ නැහැ. ඇයි ඔහු මේ භවයේ නිරෝධ කරන පටිච්චසමුප්පාදේ නිරෝධ කරනවා. දැන් අපි උදාහරණයක් ඇරෙන මාත්‍ය අපි බලු වැඩ කරන්නේ නැත්තම් ඒක අපි හොඳට මේ පරිස්සම අපි ඒ වැඩ කරන්නේ නැත්තම් අපිට බල්ලෝ ගැන ප්‍රශ්න නැහැ. හැබැයි අපි බලු වැඩ කරනවා නම් ඉතින් අපි හිතුවත් නැත්තම් බල්ලෝ වෙනවා. නේ කෙනෙක් කරොත් ඕක වෙනවනේ. හැබැයි අපිට මේ මේ මොහොතක් මොහොතක් පාසා අපිව කර්ම භවයේ හදන පටිච්චසමුප්පාදය ගැන නේද අපිට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ. අර අපි කතා කරේ ලෝභ පටිච්චසමුප්පාදය, දේශ පටිච්චසමුප්පාදය, මෝහ, උද්දච්ච, විචිකිච්ඡ. ඒවා අපිට එන්නේ මරණකොටද මේ මේ මොහොතක් පාසා. ඉතින් මේ මේ මොහොතක් පාසා ඕ ටික ක්‍රියාත්මක වෙලා මරණාසන්න මොහොතේ uppatti පටිච්චසමුප්පාදය මාකරා ලං නොවේවා කිව්වොත් එහෙම. කියන්නේ මේ මොහොතක් මොහොතක් පාසා කරන ටික කරලා කරලා කරගෙන කරගෙන ගිහිල්ලා ගිහිල්ලා මරණාසන්න මොහොතේ uppatti paticca samuppadaya මට නිරෝධ වේවා. කොහොමද ඔක වෙන්නේ? ඒක වෙන්න බෑ. ඒකයි. හරි. වෙලා හරි. මෙච්චර තමයි ඔයගලන්ට මට අද විස්තර කරන්න තිබ්බේ. මම හිතන්නේ විනාඩි 10ක් විතරක් ගියා. මේ පොඩි වෙලාවක්. නමුත් කරන්න තියෙන ටික ඔක්කොම කොහොම හරි අද කරගන්න පුළුවන් වුණා. මොකද ඊළඟ දවසේ දස්සනේන පහතබ්බ කොටසට තියෙන බොහෝ විට තව සාකච්ඡාවක් වගේ ඉවර වෙනකොට දස්සනේන කොටස ගොඩක් දුරට ඇත්තටම ඉවරයි. දැන් දුරකට පොඩ්ඩයි තියෙන්නේ. අපි ඒ ටික කොමාර ඉවර කරගෙන මේක තව අනිත් කොටස් ටික තීනෝ කරන්න. හරි. අපි එහෙමනම් අද පුණ්‍යානුමෝදනාව කරලා සාකච්ඡාව අවසන් කරමු. මේ ශානකෙන්නේ මේක ඉතින් පොඩ්ඩක් මේ දැන් ඔය YouTube එකෙන් ආරං හරි ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් නැවත නැවත අහන්න. ආන්න ඉතින් මේවා මොකද එකපාරටම ගොඩාක්ම තේරෙනේවත් නෙමෙයිනේ නේ ටිකක්. මොකද අපි අනන්ත සංසාරය පුරාට අනිත් පැත්තට මේවා කරකෝලා තියෙන්නේ. ඔය නිවන් දකින්න පැත්තට වැඩ කළා නෑනේ. ඉතින් එකපාරටම ශනිකේම අවබෝධ වෙනවා කියනවා නෙමෙයි නේද? නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික යන. හැබැයි දැන් කොහේ හරි ඔයගොල්ලන්ට තේරෙනවානේ මේක මගක් පෙනිපෙනි තියෙන බව තේරෙනවනේ. මේ කරන්න තියෙන්නේ මෙච්චරයි අපිට කියලා. ඉතින් අන්න ඒ ටික පොඩ්ඩක් අපි මේව කරගන්න වෙනවා. හරි හරි හරි. හරිනේ. සියලු දෙනාට පෙරවන් සරණයි. අද දින දහම් සාකච්ඡාව සඳහා දායකත්වය දක්වන පින්නතුන් ඒ නාම ලේඛන ඉදිරිපත් කරනවා පුණ්‍යානුමෝදනාව සඳහා අද උදේ දාණය සඳහා දායකත්වය දක්වන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සෙනරත් සිරිවර්ධන මහතා ලතා සිරිවර්ධන මහත්මිය චරිතා සිරිවර්ධන දියණිය විසින් තම තමන්ට නිවන් අවබෝධයට මාර්ගය විවර ඇති බාධා දරුවේ ඒ සඳහා මාර්ගය විවර වේවා යන අරමුණු පෙරදරි කරගෙන ඒ වගේම ඒ සඳහා දායකත්වය දක්වනවා ඊට වසර 11කට පෙර මිය ගිය එච්.එම්. විජේකෝන් මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සහ වසර 4කට පෙර මිය ගිය නිහාල් දඩම්වල මහතාට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් විජේකෝන් මහතා සහ සමරදුංග පවුලේ සියලු දෙනා විසින් ඒ වගේම ප්‍රශාන්ත අධිකාරී මහතා ගයානි අධිකාරී ගයානි අධිකාරී මහත්මිය අනුරාධා අධිකාරී මහත්මිය තමන්ට නිවන් පිණිස අරමුණු කරගැනීමෙන් මේ සඳහා දායකත්වයේ දක්වනවා ඒ වගේම සුචිත්‍රා ගුණවර්ධන මණිවිය මේ සඳහා දායකත්වයේ දක්වනවා නිවනම අරමුණු කරගනිමින් ඒ වගේම උදේ තේපානය සඳහා දායකත්වයේ දක්වනවා අරුණ කිච්චිරි මහතා හිරෝෂිනී අප්සරා මහත්මිය පාරමී සේවන්දි දියණිය අභිමානී ආකර්ෂා දියණිය සහ සමන්ත දයරත්න මහතා යන අය විසින් නිවන් මගට ඇති බාධා දුරු වී නිවන් සඳහාම මේ පුණ්‍ය කුසලයේ උපනිශ්‍රේ වායන අරමුණු පෙරදරි කරගනිමින් ඒ වගේම සමීර ජනන්දේ මහතා පත්මිනී රාජපස් මහත්මිය මේ සඳහා දායකත්වයේ දක්වනවා නිරෝගී දරුව උපත සඳහා ආශිර්වාද ලබා ගැනීමත් නිවනටම උපනිශ්‍රේ වායන අරමුණ පෙරදරි කරගනිමින් ඒ වගේම අද දහවල් දාණය සඳහා දායකත්වයේ දක්වන්නේ ඇමරිකාවේ පදිංචි නිරෝෂන් මධ්‍යමගේ මහතා විසින් තමන්ට නිවන් මාර්ගට ඇති බාධා දුරු වේ නිවනටම උපනිශ්‍රේවායන අරමුණු පෙරදර ගැන ගැනීමත් මීට මාස 10කට පෙර මියගිය අනුචා උපේක්ෂානි මහත්මියට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කර ගනිමින් ඒ වගේම අද දින ශාලාගාස්තු සඳහා දායකත්වය දක්වන්නේ ප්‍රියන්ත අමරසිංහ මහතා ලීලා අමරසිංහ මහත්මිය ඒ වගේම ජනනී අමරසිංහ දියණිය අරණි අමරසිංහ දියණිය මෙවිනි අමරසිංහ දියණිය ඒ වගේම සිතුලි අමරසිංහ දියණියා විසින් නිවන් මාර්ගයට ඇති බාධා වීමටත් නිරෝගී නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් සතර වර්ගයේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගනිමින් එවැගේම මෙසඳ දායකත්වයේ දක්වනවා මේ අද දින ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයේ දක්වනවා මధుර ධනුෂ්ක මහතා විසින් තම පියාණන් වන ජයන්ත සිරිසේන මහතා සහ තම නැගණිය වන එරංගේ මధుරිකා ද සමගින් තම මෑණියන් වන අනුලා සිරිසේන මහත්මියට මහත්මියගේ 25 වෙනි දිනට යෙදුණු උපන් දිනයට ආශිර්වාද කිරීම අරමුණු කරගනිමින් එවැගේම අද දින මුදල් ආධාර සාසනික ආධාර ලබා දුන් පින්වත් පිරිස ගරු උඩවැල ධම්මවිහාරයේ මෙහෙණින් වහන්සේ මේ සඳහා දායකත්වය දක්වනවා මීට මාස 3කට පෙර මියගිය කැලොම් දිසානායක මහතාට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් එවැගේම GKP වික්‍රමසේන මහතා එවැගේම HM යසවති මෑණියන් එවැගේම K විතානගේ මහත්මිය අනුලා කුමාරි මහත්මිය ශ්‍රියානි ජයවීර මහත්මිය WG විමලරත්න මහතා මල්ලිකා වීරබාහු මහත්මිය අබේසිංහ මහත්මිය මංගලිකා අත්නාගොඩ මහත්මිය ශේපාලිකා අත්නාගොඩ මහත්මිය කේ.එස්. කරුණාතිලක මහතා එස්.එම්.පි. ඒකනායක මහත්මිය නිල්මිනි රාජපක්ෂ මහත්මිය කාන්ති පල්ලේවැල මහත්මිය වරුණි ජයලත් මෙනවිය ඉන්ද්‍රාණි ඉන්ද්‍රකාන්ති මහත්මිය මහත්මියන විසින් මේ සඳහා දායකත්වයක් දෙනවා නිවනම අරමුණු කරගනිමින් ඒ වගේම කමලා විජේලතා මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා ආර්යපාල දමගල්ල සාම්පුරුෂයා මියගොස් අවුරුදු 25ක් පිරීම නිමිත්තෙන් ඒ සඳහා පින් අනුමෝදන් කිරීම සඳහා ඒ වගේම පී දසනායක මහත්මිය ආනන්ද තෙන්නකෝන් මහතා චමිලා ප්‍රසංගිනී මෙනවිය UL වසන්තා චතුරානි මහත්මිය රජ්මා තිලකසේන මහත්මිය මල්ලිකා සමරනායක මහත්මිය විසඳා දායකත්වය දක්වනවා නිවන් මාර්ගට ඇති බාධා දරී නිවනම පූර්ණේවා යන අරමුණු පෙරදරිව ඒ වගේම දරන්සේන මහත්මිය සඳහා දායකත්වය දක්වනවා දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වේ නිවන් මාර්ගට ඇති බාධා දුරු වේවා යන අරමුණු ඇතිව ඒ වගේම අරුණි වාසනා මහත්මිය ඒ වගේම ඩී ලියනගේ මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා ඒ වගේම ඩී පෙරේරා මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා රංජිත් දයානන්ද ස්වාමපුරුෂයාට සහ ඉසුරි උදිතා දියණියට පින් අනුමෝදන් කිරීම අරමුණු කර ගනිමින් ඒ වගේම මාලා පෙරේරා මහත්මිය නාලනී කුමාරි මහත්මිය යාපා සමරකෝන් මහතා ඉන්ද්‍රාණි ජයසේකර මහත්මිය ටීජී ලීලාරත්න මහතා අමරා මණිකේ මහත්මිය භද්‍රා බණ්ණායක මහත්මිය වයලට් කරුණාරත්න මහත්මිය පීඩබ්ලිව් ආනන්ද වටගොඩ මහතා GAMS ගම්මාරච්චි මහත්මිය තරංග මධ්‍යම කුලගේ මහතා තරංග මධ්‍යම කුලගේ මහත්මිය කාන්ති ගමගේ මහත්මිය මේ සඳහා දායකත්වයේ දක්වනවා නිවනම අරමුණු කර ගනිමින් එවැගේම තිලින විජේකෝන් මහතා මේ සඳහා දායකත්වයේ දක්වනවා මියගිය JL සමරතුංග පියාණන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කර ගනිමින් මේ ශාසනික වශයෙන් ආධාර සියලු ආධාර දුන් සියලුම පින්වතුන්ට උතුම් නිවන් මඟ සඳහාම මේ පින උපනිශ්‍රේයය ප්‍රාර්ථනා කරමින් එවැගේම ඔවුන්ගේ සියලු දෙන්නා නමේ මියපිය සතර වර්ගයේ ඥාතීන්ට ද මේ පින් අනුමෝදන් වේවා යන ප්‍රාර්ථනාව සමගින් අද දින වැඩසටහන සඳහා දායකත්වය දක්වන සියලු දෙනාටත් එවැගේම වැඩසටහන සංවිධානය කිරීමට මූලික වෙන අපගේ ඒ කල්යාණ මිත්‍ර පිරිස දෙනාටත් මේ ශාලාව වෙන් කර ගැනීම සඳහා මූලික වෙන ඒ තැපල ස්ථාන ප්‍රතිමා ඇතුළේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් නිවන් පිණසම මේ පුණ්‍ය ශක්තිය උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනාව සඳහා කවරෙන් යුතුව දේශිතුමන්ට ආරාධනා කරසිනවා ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි හොඳයි උතුම් වූ දහම් සාකච්ඡාවක් ඉෂ්ට සිද්ධ කිරීමෙන් මහත්ඵල මානිසංස ගෙන දෙන්නා කුසල් සම්භාරයක් රැස් කරගත් මේ මොහොතේදී ඒ උතුම් වූ කටයුත්ත සඳහා උදව් උපකාර කළ සිදෙනාම සිහිපත් කිරීමක් වශයෙන් මේ උතුම් වූ කටයුත්ත කරගෙන යාම සඳහා ලෝකවාසී සියලු දෙනාටම මේ උතුම් වූ ධම් සාකච්ඡාව ශ්‍රවණය කිරීම සඳහා මේ මහත් උපකාරයක් කරන ඒ මහා පරිශ්‍රමයක් යොදමින් ඒ සියලු කටයුතු සිද්ධ කරන ඒ ගෝතම ආරාමේ සියලුම මෙහෙණින් වහන්සේලාටත් ඒ වගේ මේ උතුම් වූ කටයුත්ත කරගෙන යාම සඳහා උදව් උපකාර කරන සූම් තාක්ෂණය ඔස්සේ උදව්පකාර කරනවා. ඔස්ට්‍රේලියාවේ පදිංචි ලාල්නී මහත්මියටත්, ඒ ලාල්නී මහත්මියගේ ස්වාම පුරුෂයාටත්, ඒ සියලු දෙනාටමත්, ඒ වගේම YouTube ඔස්සේ මේ ශ්‍රවණය කිරීම සඳහා ඉඩ සකසා දෙන්නා වූ පානදුරේ පදිංචි මොරිස් මහතාටත්, ඒ ශාම් පුතුණුවන්ටත්, ඒ මහතාගේ මොරිස් මහතාගේ බිරිඳටත්, ඒ සියලු දෙනාටමත්, ඒ වගේ මේ උතුම් කටයුත්ත කරගෙන යාම සඳහා ඒ යම්කිසි ඩේටා සඳහා යම්කිසි කාර්යය සඳහා උදව්පකාර කරන එංගලන්තයේ පදිංචි නිරෝෂා වැලිකල මහත්මියව සිහිපත් කරනවා. ඒ සුළු දෙනාම සිහිපත් කරගෙන අද දිනේ දම්පැන් පූජා කළ සුළු දෙනාම සිහිපත් කරගෙන ඊට අවශ්‍ය කරන්නා ප්‍රත්‍යපාසුකම් සැකසූ සුළු දෙනාම සිහිපත් කරගෙන මේ ස්ථානයේ ලබා දුන්නා වූ මේ ස්ථානයේ බාරව ඉන්නා වූ එතපර ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම මහත්ම මහත්මීන්ව සිහිපත් කරගෙන ඒ සුළු දෙනාත් ඔබ නම් මේ පරිලෝකීය අතර වර්ගයේ ඥාති කොට්ටාශයේ මේ මොහොතේ පින් බලාපොරොත්තු වෙන පරදත් ඔබ ජීවීන් කොටසේ යම් පින් බලාපිනක් බලාපොරොත්තු වෙන යමෙක් පැමිණ සිටීද ඒ සිළු දෙනාව සීපත් කරගෙන ඒ සිළු දෙනා උදෙසාම උතුම් වූ අලෝභයෙන් ආදේශයෙන් අමෝයෙන් චිත්ත ප්‍රසාදයෙන් යුතුව ඒ සිළු දෙනා උදෙසාම පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම සඳහා චිත්ත ප්‍රසාදයෙන් යුතුව සිළු දෙනාම තුන් වතාවක් සාදුකාරයක් දෙන්න මේ උතුම් මුදාම් සාකච්ඡා සාකච්ඡා සහ සම්බන්ධච්ච දේව කොට්ටාස බ්‍රහ්ම කොට්ටාස දැන් ඒ කොට්ටාස කරා මේ ජන ගන්නාද කුසල අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා අනුමෝදන් එත්තා උන්නාන්සලා පතන්නා බෝධිත්‍රා බෝධි උතුම් නිවන් සාක්ෂාත් කරගෙන යන ගමනේදී උතුම් චතුරාර්ය සත්‍ය වන අරෂ්ඨාංගික මාර්ගය පූර්ණේ කරගෙන සතර බල ලැබී ධාන බල ලැබී අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසලී ප්‍රේක්ෂණයක් වේවා හේතු වාසනාව වේවා උතුම් මුනින් සනසෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සියලුම සතර ගන්දුලෙන් ගවදාමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයක් ඒ වගේ අද දිනේ උතුම් උදාම් සාකච්ඡාව කරගෙන යාම සඳහා දම්පැන් පූජා කළ සිළු දිනාටමත් වචනයකින් හෝ වචන මාත්‍රයෙන් උදව් උපකාර කළ සිළු දිනාටමත් මිල මුදලකින් හෝ ශ්‍රම කඳුලකින් උදව්වක් උපකාරයක් කළ යම්සේ නම් ඒ සිළු දිනාටමත් විරුද්ධත්වයක් නොදැක් වූ යම්කිසි කෙනෙක් ඉන්නම් ඒ සිළු දිනාටත් විරුද්ධත්වයක් දැක් වූ යම්සේ නම් ඒ සිළු දිනාටත් දැක සතුට වෙච්ච යම්කිසි කෙනෙක් ඉන්නවා චිත්ත ප්‍රසාදය පාල කරගත්ත යම්කිසි කෙනෙක් නම් ඒ සිළු දිනාටත් මේ ලබාගත් මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දිනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා ඒ වගේම ධර්මාභිධ ලබා ඒ අතරින් ධර්මාභිධ ලබාගත් යම් කිසි කෙනෙක් නම් තව තව තව දුරටත් ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරි අනිත්‍යතාවයෙන් වටාගෙන වස්තුකාම් ප්‍රේණ කර උත්තරීතර සකදාගාමි ඵලයටත් ක්ලේශකාම් ප්‍රේණ කර උත්තරීතර අනාගාමි ඵලයටත් උද්දම් භාගයක සංයෝජනන් ප්‍රේණික උත්තරීතර අරියත් භාවයටත්පත් වීම සඳහා කාමයන්ගෙන් වෙන්න අකුල දාමෙන් වෙන්න සවිතක සවිචාරයෙන් උපන් ප්‍රථම අධ්‍යානෙ ද්විතීක අධ්‍යානෙ තෘතීක අධ්‍යානෙ චතුර්ථ අධ්‍යානෙ කියන ධානවලද පූර්ණ කරන අෂ්ටබල සමාව සම්වැදී ආසවක් ඥානෙන් සීරු කෙලෙස් ප්‍රහීන කර ගැනීමටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනාම් වේවා හේතු වාසනාම් වේවා හේතු වාසනාම් වේවා ඒ වගේ මේ අතරින් ධර්ම උපදෙ ලබා ගන්න ඔයගේ චඩුපාඩුවක් සිදු වෙච්ච යම් කිසි සිටිනම් තවදුරටත් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුදම් පටිපදා කියන සතර සෝතාපතේ අංග තුලින් ආස්වාදී ආදීන නිස්සාරණ තත්ත්වයෙන් සක්කාදිට්ඨිය මිත්‍යාදිට්ඨිය පහගොත් උත්තරීතර විතර සම්මාදිටයටපත් වේ. සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියනා මාර්ගඵල පූර්ණ කර ගැනීම තීට අවශ්‍ය වන ධ්‍යානඵලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමවත් මේ කුසලී ප්‍රේණිස්නක් වේවා හේතු වාසනා වේවා උතුම් මොණින සනදිතා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සියලුම සතර ගන්දුලින්ගේ වදමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා ඒ වගේ මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සංසාරයේ යම්කිසි ගන්දුලිනුවක් තියෙනවා නම් ඒ ගන්දුලිනුගේ වදමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයක් ඒ වගේ අද දිනේ මේ උතුම් වූ දහම් සාකච්ඡාට සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් ඒ වගේ මේ උතුම් කටයුතු සඳහා YouTube ඔස්සේ ශ්‍රවණය කරපු සියලු දෙනාටමත් ඒ සියලු අය උදෙසාම මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඔබ සියලු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඔබලා අතරින් ධර්ම අවබෝධය ලබාගත් කෙනෙක් ඉන්නවා නම් තාතවත් ධර්ම අවබෝධය ලබාගෙන ප්‍රඥා මුදුන්පත්ති ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරි අනිත්‍යතාවයෙන් වටහාගෙන වස්තුකාම ප්‍රහීන කර උත්තරීතර සකදාගාමි ඵලයටත් ක්ලේශකාම ප්‍රහීන කර උත්තරීතර අනාගාමි ඵලයටත් උද්දබ්භාගික සංයෝජන ප්‍රහීන උත්තරීතර අරියත් භාවයටත් පත් වීම සඳහා කාමයන්ගෙන් වෙන්න අකුල දාමෙන් වෙන්න සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රථම ධානයේ ද්විතීක ධානයේ තෘතීක ධානයේ චතුර්ථ ධානපලද පූර්ණ කරගෙන අෂ්ටඵල සමාපත් සංවැදී ආසවක් ඥානෙන් සීල කෙලස් ප්‍රහීන කරගෙන යන මේ පුණ්‍ය ශක්තිය ඒ සීල දිනාකරාම අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා ඒ වගේ මේ යතරින් ධර්ම උපදේ ලබා ගන්න යෝකේ යම් කිසි අඩුපාඩුවක් සිදුවෙච්ච යම් කිසි කෙනෙක් සිටිනම් තවදුරටත් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුදම් පටිපදා කියන සතර සෝතපති අංග තුලින් ආස්වාදේ ආදීන නිස්සරණේ තත්වය යන සක්කාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය පහගොත් උත්තරීතර සම්මාදිට්ඨියටපත් වී සෝවාන් ඵලලාභී උත්තම උත්තමාවියන් බටපත් වේවා සකදාගාමී ඵලලාභී උත්තම උත්තමාවියන් බටපත් වේවා අනාගාමී ඵලලාභී උත්තම උත්තමාවියන් බටපත් වේවා අරිය ඵලලාභී උත්තම උත්තමාවියන් බටපත් වේවා ඊට අවශ්‍ය කරනා දහයන් ඵලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීම මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දිනා කරාම අනුමෝදං කරමි අනුමෝදං වෙත්තා අනුමෝදං කරමි අනුමෝදං වෙත්තා අනුමෝදං කරමි අනුමෝදං වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයයි. ඒ වගේම මේ මොහොතේදී පින්බල ඔබ නම් මේ මියපරලවගේ ඥාති කොට්ටාශයගේ පරදත්ත ජීවීන් කොටසේ මේ මොහොතේ පින්බලත යම් යම් කිසි සත්ත්ව කොට්ටාශයක් මේ මොහොතේ පින්බලාපුරෙන් ඇදී වැදී සිටීද ඒ සියලු උදෙසාම මේ ලබා ගත්තා මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු නාග ලබා ගත්තා මේ පුණ්‍ය ශක්තියද ඒ සියලු දෙනා කරාම මේ මොහොතේ මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා කියන්නේ. මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඒ දුගතිගාමී තත්වයක තියෙන යම් කිසි කෙනෙක් තියෙනවා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සුගතිගාමී තත්වයටපත් වේවා සුගතිගාමී තත්වයටපත් වීම මිසදුරු අදහස් පහළ නොවේවා පහළ නොවි ඒ සම්මාදිටියටපත් වීම සඳහා ඒ කල්යාණ මිත්‍ර ඇතුළු සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධම්මානුදම් පටිපදා කියන ඒ සතර සෝවතාපත්‍යංග පහළ කර ගැනීම සඳහා ඒ ප්‍රත්‍යපහසුකම් සකසේවා ප්‍රත්‍යපහසුකම් සකසේවා ප්‍රත්‍යපහසුකම් සකසේවා ඒ දස පුණ්‍ය ක්‍රියාවල යෙදෙමින් ඒ දානේ ආනිසංසද වටහාගෙන ඒ දානේ ආනිසංසද වටහාගෙන මේ පුණ්‍ය ශක්තිය පාල කර ගැනීම සඳහාම ඒ අයටත් පත්‍ය පහසුකම සැකසී උතුම් වූ නිවනින් නිවේ සැනසීම සඳහාම මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දිනාකාරාටම අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සංසාරේ යම්කිසි අකුල ධර්මයක් තියෙනවා නම් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා ඒ වගේම සංසාරේ යම්කිසි සසර ගනුදෙනුවක් තියෙනවා නම් මේ පුණ්‍ය ශක්තියෙන් ඒ සුළු දෙනා කරාම අනුමෝදන් කර ඒ සසර ගනුදෙනුව මේ මොහොතේම ගෙවා නිම වෙත්වා නිම වෙත්වා නිම වෙත්වා ඒ සසර ගනුදෙනුම ගෙවා නිම වෙත්වා නිම වෙත්වා නිම වෙත්වා ඒ සසර ගනුදෙනුම මේ මොහොතේම ගෙවා නිම වෙත්වා නිම වෙත්වා නිම වෙත්වා නිවෙනින් නිවිසන සීමට ඒ අයටම හේතු ආසනාම් පහළ වේවා හේතු ආසනාම් පහළ වේවා හේතු ආසනාම පහළ වේවා කියලා තුන් වතාවක් සාදුකාරයයි ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්ඛන්තු දේශනම් ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්ඛන්තු මම් පරන්ති මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු යං කින්ද්‍රතන ලෝකේ විජ්ජති විදා පොතු රතන බුද්ධ සමන්නත්ති රතන ධම්ම සමන්නත්ති රතන සංඝ සමන්නත්ති තස්මා සොත්ති භවන්තුතේ සියලු ලෝක සියලු සත්‍යයන්ට සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා. නිවීමෙන් නිවීමටපත් වේවා. නිවීමෙන් නිවී සනසෙත්වා. සියලු